අද 10 වෙනි වතාවට තමයි අපි සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඉතින් පහුගිය සතියේ අපි කතා කරපු මෛත්‍රී භාවනාව සම්බන්ධව කරුණු වලට අනුව ඔයත්තු සිදු කරගත්තු පුහුණුව සහ ඒ අත්දැකීම් ඒ වගේම ඒ සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරගන්න මූලික වශයෙන් අද දවසේ මුල් කාලය යොදා ගන්නවා ඊට පස්සේ ඒ ගැටලු සහ දහස් සාකච්ඡා කිරීමෙන් පස්සේ අපි තවත් සූත්‍රයක් සම්බන්ධ කරගෙන මේ භාවනාවලට උපකාරක වෙන කරුණු කාරණා කිහිපයක් සම්බන්ධව සාකච්ඡාවක් කරගන්න බලාපොරොත්තු වෙනවා දැනුවත් කරන්න. ඉතින් මුලින් අපි වෙනද වගේම gedara වැඩ පරීක්ෂා කරලා ඊට පස්සේ අපි සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යමු. දැන් ඔය ඇත්තන්ගේ අත්දැකීම් මේ සතිය ඇතුළත මම නැවත මතක් කරනවා මේ මීට අවුරුදු ගණන් වලට කලින් කරපු මෛත්‍රී භාවනාවක් ගැනවත් මාස ගානකට කලින් කරපු එකක්වත් නෙමෙයි මේ ගිය සිකුරාදා ඉඳන් මේ සිකුරාදා දක්වා අතරතුර කාලේ කරපු එකේ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරගන්න සහ ගැටලු කතා කරගන්නයි මේ වෙලාව යොදාගන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි සාකච්ඡාව පවත්වමු එහෙමනම්. ඒ විදිහට එහෙනම් ඉදිරිපත් කරන ඇත්තන්ගේ තියෙන අදහස් සහ ගැටලු. ආචාර්ය සම්මේ ස්වාමීන් වහන්සේ මේ මට මේ සතියේ අර මෙත්තාව සමහර භාවනාවලදී මම ඒක පොඩ්ඩක් කරා නමුත් මෙත්තාව විදර්ශනා හැටියට වඩන ඒවා එමනම් මට කරන්න ඒක පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් අර සමතේ හැටියට මෙත්තාව වඩන එක මේ ටික වතක්ම කරා වෙන භාවනාවල් කරන ගමන් කරන ගමන් කියලා කියන්නේ භාවනාවත් ඉඳගෙන ඒ භාවනාව ඉවර කරලා කරපු වෙලාවල් තිබ්බ නමුත් මේක එක දිගට මෙත්තාව වඩන වගේ එකක් මට මේ සතියේ නම් ස්වාමීන් වහන්සේ මට කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් හැමදාම භාවනා පටන් ගන්නකොට විනාඩි 15ක් විතර මෙත්ත භාවනා කරන්න කරනවා. මේ සුභානේ නම් කරපු වැඩි ඒක වෙන භාවනාවක මාත් කරන්නේ නැතුව දිගටම මේ සබානාම කරගෙන ගියා. අන්තිම වෙනකොට මම මමත් අනිත් අයත් ගැන හිතන්නේ නැතුව නිකන් මම දන්නේ මම කරපු දේ හරිද කියලා. සුවපත් සේවා සුවපත් සේවා කියන වචනේ විතරක් මෙනෙහි කර කර හිටියා මම දන්නේ ඔබ වහන්සේ මම ඒක වැරදි නම් මට පහදලා දෙන්න. ඒ හිත හුඟක් දුරට එකඟ එකඟ වුණා මේ විදිහට. ඔබ වහන්සේගේ උපදෙසක් මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. සසඳනවන ඉදිරිපත් කරපු අදහසේ සමත කොටස විතරයි වඩලා තියෙන්නේ කියන එක තමයි කියපු කරුණ වලින් මට තේරෙන්නේ අපිට මෛත්‍රී භාවනාවේ පස් ආකාරයක් හත් ආකාරයක් දහ ආකාරයක් විදියට උගන්වලා තියෙන හැම ක්‍රමයක්ම සමත කොටසට අයිති ඊළඟට අපි ඒ ක්‍රමවලට හිත විසිරෙන්නේ නැති වෙන්න හිත පවත්වගෙන ගිහිල්ලා මෛත්‍රී සිත පුහුණු කරගෙන ඇවිල්ලා හොඳට හිත එකඟ වෙලා කියලා දැනුණාට පස්සේ නැවතත් අර වට්ටෝරුව මෙනෙහි කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හිත එකඟ වුණාම නැත්තම් හිත තැම්පත් වීගෙන එනකොට අවසානයේ ඇත්තටම සුවපත් වේවා කියන වචනේ විතරක් තිබ්බහම හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්තම් සියලු සත්වයෝ සුවපත් වේවා කියන අදහස විතරක් තිබුණාම ඇති. ඒක අර ටික ටික ටික ටික ටික ටික හැඩය හදාගෙන එන්න ඕනේ ප්‍රමාණය අඩු කරගෙන වට්ටෝරු මෙනෙහි කරන. මොකද වට්ටෝරුව ඕන තරම් මෙනෙහි කර කර ඉන්න පුළුවන්. වට්ටෝරු මෙනෙහි කිරීමම භාවනා වෙන්නේ නමුත් හිත හදාගන්න, හිත විසිරෙන එක නවත්ත ගන්න ඒ තියෙන පරියායන් ඒ කියන්නේ මෙනෙහි කරන්න තියෙන ක්‍රමවේද ඔක්කොගේම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මොන ක්‍රමයකින් හරි අපිට ඕන කරන්න හිතේ කලබලය මේ නැති කරගෙන සංසුන්කම ඇති කරගන්න. එතකොට අපිට පාවිච්චි කරනවා. හැබැයි ඒක ටික ටික ඒ ප්‍රමාණය අඩු කරනවා ඊට පස්සේ. එහෙන් ප්‍රමාණය අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා හිත ප්‍රමාණවත් එකඟ වුණා කියලා දැනෙනකොට අපි සම්පූර්ණම අර සිතුවිලි අතහැරලා එකක් විතරක් අල්ලගත්තට කමක් නැහැ. සමත කරස පවත්වන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන තැන. එතකොට සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියුවාම හැම තැනම අයිති වෙනවා. ඒ විදිහට අරගෙන සමත කොටසේ ඉහළට යනකොට එතකොට සමත කොටසේදී අවසානෙට අර සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා කියන තැනට ඇවිල්ලා ඒකද හෙමින් හෙමින් හෙමින් හෙමින් අතහැර ගන්න වට්ටමකට එන්න ඕන. ඒකේ මම කියන්නම් කරන්න එක ක්‍රමයක් මේ අපි හොඳට හිත එකඟ වෙලා ඉද්දී හිත විසිරෙන්නේ නැත්තම් ජප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සියලු සත්වය සුවපත් වෙත්වා කියන එක නිතර නිතර මානසිකාර කරන්න ඕන නැහැ. හිත එකඟ වෙලා යම් ප්‍රමාණයක කාලයක් පවතිනවා. අපි හිතමුකෝ විනාඩියක් දෙකක් හිත හොඳට විසිරෙන්නේ නැතුව තියනවා. නැවත හිත විසිරෙන ගතියකට එනවා නම් අන්න ආයෙත් සුවපත් වෙත්වා කියලා අර විසිරෙන ගතිය නවත්ත ගැනීම සඳහා උපක්‍රමයක් විදියට පවත්වනවා. නැවතත් නිහඬ වෙනවා. නැවතත් හිත විසිරෙනවා දැනෙනවා නම් ඒ විදිහට මෙනෙහි කරගන්නවා. එහෙම එහෙම ගිහිල්ලා සූපත් වෙත්වා කියන ඒ සංස්කාරයද ඒ මොහොතෙන් අතෑරලා නිහඬ බවම හිතේ ඇති කරගන්නකොට එතන තමයි චිත්ත විවේකය සකස් වෙන විදිය තියෙන චිත්ත විවේකය සකස් වෙන්නේ. ඉතින් සස්නරෝණ ඒ කියපු අදහසට අනුව ගැටලුවක් නැහැ වරදක් නැහැ. ඒක තවදුරටත් මේ කියපු කාරණාත් සැලකිල්ලට අරගෙනම පුහුණු කරන්න. තවමත් ඒ අදහසින් පේන්නේ විදර්ශනා පැත්තට හැරිලා නැහැ කියන එකයි මොකද මම මෙහෙම කියන්නේ කියපු කාරණා වලින් එහෙම එකක් ප්‍රකාශ වෙන්නේ නැති නිසා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම හුඟක් try කෙරුවා මේ සුමාන දෙක මෛත්‍රී භාවනාව කරන්න. නමුත් අසනීප තත්ත්වේ නිසා ගොඩක් පේන එක තිබුණ නිසා ඒකත් එක්ක මට භාවනාව දිගට කරාගෙන යන්න බැරි වුණා හිත හුඟක් වෙලාවට පේන් එකට ගියා මේ මට හරියට තේරුම් යන්නේ නැහැ ඒක කොහොමද එතනින් ගලවලා හිත මෛත්‍රී භාවනාවටම තැන්පත් කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේට ගොඩක් පින් තීරුම් කරලා තින්ස්. මනෝජිනෝන අදහස් කරන කාරණාව අසනීප තත්ත්වයත් එක්ක එක්ක ඇතිවුණු ඒ වේදනාකාරී බවට හිත යනවා කියන්නේ අපේ මනස වේදනානුපස්සනාවට ටිකක් පුහුණු කරගන්න වෙනවා. එහෙම පුහුණු කරගත්තාම තමයි අපිට එතනින් හිත ගලව ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට වෙන්නේ ඇඟේ ශරීරයේ කොහේ හරි තැනක රිදීමක් වේදනාවක් අපහසුතාවයක් ඇති වෙනකොටම කකුල රිදෙනවා අතපය රිදෙනවා ඔළුව රිදෙනවා කියලා ටක් ගාලා ඇති වෙන වේදනාව හැදිච්ච තැනක් හොයා ගන්නවා. අසවල් තැන වේදනාවයි කියන තැනට ටක් ගාලා ගිහිල්ලා එතෙන්ට බැඳෙනවා. බැඳුනට පස්සේ එතනින් අපිට වේදනාවක් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කකුල නම් ධන හිස නම් රිදෙන්නේ ධන හිස රිදෙනවා කියලා වේදනාව ධන හිසේ අපි අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ එතනින් අපි ධන හිස රිදෙනවා කියන තැනින් ධන හිසේ වේදනාවක් තියෙනවා කියන තැනින් යනකොට අපිට ඒ වේදනාවෙන් එහාට පේන්නේ නැහැ ධන හිසට එහා දෙයක් අපිට පේන්නේ නැතුව යනවා මේක ඇත්තටම මේ වේදනානුපස්සන සතිපට්ඨානයත් එක්ක සම්බන්ධ කරගෙන ටිකක් කතා කරන්න ඕන පොඩි උපක්‍රමයක් විදියට මම කාරණාවක් කියන්නම් ඒක උත්සාහ කරලා බලන්න වේදනාව හටගන්න විදිය ධර්මානුකූලව දැනගෙන ඉන්න ඕනේ මේක කරන්න අපි ගම්මු මෙහෙම දැන් ඇහැට රූපයක් පේනවා ඇහැට රූපයක් හමු වෙනකොට ඇහැයි රූපයයි දෙක හමුවීම නිසා චක්කු විඥානය උපදිනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන්දෙනාගේම හමුවීමෙන් චක්කු සම්පස්සය උපදිනවා. චක්කු සම්පස්සය ඉපදෙනකොටම වේදනා තුන ඇති වෙනවා. සුව වේදනා, දුක් වේදනා, අදුක්කමසක වේදනා වශයෙන් වේදනා තුන උපදිනවා. දැන් වේදනාව උපදිනකොටම අපිට ඇහත් අමතක වෙනවා රූපයත් අමතක වෙනවා චක්කු විඥානයත් අමතක වෙනවා චක්කු සම්පස්සයත් අමතක වෙනවා අපි ටක් ගාලා වේදනාව අල්ල ගන්නවා වේදනා කියලා ඇති වෙන්න පුළුවන් ඇලීම ගැටීම මුලා වීම කියන අවස්ථා තුන නැත්තම් සුව වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියන මේ காரணා තුනෙන් එකක් ඇහැට පේන රූපය සතුටුදායක එකක් නම් සුව වේදනාවක් ඇති වෙනවා. අසතුටුදායක නම් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දෙකටම නැතිනම් අපි අවිද්‍යාවෙන් යුක්තව උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා. මෙහෙම ඇති වෙනකොට සුව වේදනාවක් ඇති වුණු පැත්තට ඇහැ යනවනේ අසවල් රූපය නිසා සුව වේදනාවක් ඇති වුණා කියලා අපි කියනවා. අහවල් රූපය නිසා, අසවලා නිසා, අසවල් දේ නිසා මේ දුක් විඳිනවා කියලා කියනවා. ඊළඟට අදුක්කමසක වේදනාවත් ඒ විදිහටම ඇති වෙනවා. එහෙම වෙනකොට වෙන්නේ අසවලා නිසා, අසවල් දේ නිසා මේ විදිහට මට සුව වේදනාවක්, දුක් වේදනාවක්, දුකක් සතුටක් දැනෙනවා කියලා තැනකට යනකොටම ඒ ඇති වුණු සුව වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව කොහේ හරි ගිහිල්ලා ගැට ගහපු එක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ බාහිරින් අපි ඒක අල්ලා ගන්නවා. සුව වේදනාවට දුක් වේදනාවට තැනක් අල්ලලා දෙනවා. ඊට පස්සේ අපි ඒක ගැන තමයි කල්පනා කරන්නේ. ඒ නිසා අපිට සුව වේදනාවෙන් හෝ දුක් වේදනාවෙන් ගැලවෙන්න බැරුව තියෙනවා. උපක්‍රමය තමයි නුවණ තියෙන කෙනා මෙනෙහි කරන්නේ කොහොමද? මට සුව වේදනාවක් ඇති වුණා. දුක් වේදනාවක් ඇති වුණා. මේ සුව වේදනාව ඇති උනේ දුක් වේදනාව ඇති උනේ ස්පර්ශය නිසා නේද? එතකොට ස්පර්ශය ඇති උනේ චක්කු විඥානයත් ඇහත් රූපයත් තුන්දෙනා එකතු වෙච්ච නිසා නේද? විඥානය ඇති උනේ ඇහත් රූපයක් දෙන්න එකතු වුණු නිසා නේද? එතකොට ඇහැ රූපයක් දැක්කේ නැත්නම් චක්කු විඥානය හටගන්න විදියක් නෑ නේද? රූපය ඇහැ හමුවට ආවේ නැත්නම් චක්කු විඥානය හටගන්න විදියක් නෑ නේද? ඇහැයි රූපයයි දෙන්නම එකතුනේ නැත්තම් චක්කු විඥානය කියලා එකක් හටගන්න බෑ නේද? ඒ තුන් දෙනාම හමු වුණේ නැත්තම් චක්කු සම්පස්සය ස්පර්ශය වෙන්නේත් නෑ නේද? ස්පර්ශය උනේ නැත්තම් මට මේ සුව වේදනා හෝ දුක් වේදනා කියලා එකක් එන්නේ නෑ නේද කියලා නුවණ දෙන්න ඕන මෙනෙහි කරගන්න ඕන. එහෙම මෙනෙහි කරනකොට ඉස්සරහට පස්සට මෙනෙහි කරනකොට වෙන්නේ අර සුව වේදනාවට හෝ දුක් වේදනාවට හෝ අදුක්කම සුඛ වේදනාවට හිටින්න තැනක් නැතු වෙනවා. අයිතිකාරයෙක් නැතු වෙනවා. අයිතිකාරය නැති වෙච්ච ගමන් වෙන්නේ එයා අසරණ වෙනවනේ. පවතින තැනක් නැති වෙනකොට අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රශ්න කරගන්න ඕනි තමන්ගෙම මේ සුව වේදනාව හෝ දුක් වේදනාව මට උපන්නේ ස්පර්ශය නිසා. හැබැයි ස්පර්ශය නිසා ඉපදුනාට ඒ සුව වේදනා දුක් වේදනා දෙක ස්පර්ශයට අයිති නෑ නේද? එතකොට මේ ටික ඔක්කොම එකතු වුණු නිසා නේද මට මේ වේදනාව ඇති වුනේ කියලා මෙනෙහි කරගන්නවා. එතකොට ඒ ස්පර්ශය විඥානයේ ඉපදුණු නිසා නේද ඇති වුනේ. විඥානයේ ඉපදුනේ නැත්තම් මේ ස්පර්ශය වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ එහෙනම් ස්පර්ශය විඥාණයට අයිතිත් නෑ නේද? විඥාණය උපදින්නේ නැහනේ ඇහැයි රූපයයි හමුුනේ නැත්තම්. එහෙනම් ඇහැයි රූපයයි දෙක හමු වෙච්ච නිසා විඥාණය ඉපදුනා කියන්නේ විඥාණයටත් අයිතිකාරයක් නෑ. විඥාණයත් අරක නිසා ඉපදුණු එකක් මිස තනියෙන් හටගත්තු එකක් නෙවෙයි. ඊළඟට ඇහැ හමුවට රූපයක් ආපු නිසා නේද මේ විඥාණය හටගත්තේ. එහෙනම් රූපය ඇහැ හමුවට ආපු නිසා නේද විඥාණය හටගත්තේ විදියට දෙපැත්තට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට මේ කරන්නේ මොකද්ද? අයිතිකාරයක් නැති බවට පත් කරනවා මේ වේදනාවට. එහෙම වෙනකොට වේදනාවට හිටින්න තැනක් අල්ලගන්න තැනක් බැස ගන්න තැනක් නැතුව යනවා. ස්පර්ශයද නැතුව යනවා ඊට පස්සේ. එහෙම මෙනෙහි කරනකොට අපිට අර වේදනාවට බඳින්න තැනක් නැති වෙනකොට වේදනාවෙන් ගැලවෙන්න පුළුවන්. ඔය පිළිවෙලටම තමයි කයට මෙනෙහි කරන්න තියෙන්නේ. කයේ වේදනාවක් දැනෙනකොට ටක් ගාලා ගිහිල්ලා කකුලේ දන හිසේ අතේ පයේ වේදනාවට ගැට ගහන්නේ නැතුව මෙන්න සුව වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙලා තියෙනවා මේ වේදනාව ඇති වුනේ මට මගේ කයත් පොට්ටබ්බයත් නිසා කාය සම්පස්සයෙන් නේද මට මේ විදියට මේ සුව වේදනා දුක් වේදනා ඇති උනේ කියලා මෙනෙහි කරලා අර කලින් කිව්ව විදියට ඉස්සරහට පිටිපස්සට මේක හොඳට ලිහන්න ඕනේ. ලිහිව්වහම ඒ අවස්ථාවේදී අර කයේ ඇති වෙන වේදනාව කය නිසා වේදනාව කියන අවස්ථාව දැනුණට වේදනාව කයට අයිති දෙයක් විදියට දකින්න නැතුව හිතේ උපදිනු හේතු නිසා හටගත්තු එකක් කියලා මෙනෙහි කරලා එතනින් හිත ගලවලා හිත නිදහස් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ වේදනාවල් එහෙම හොඳට දැනෙන වෙලාවට තමයි ඇත්තටම වේදනානුපස්සනාව එහෙම වඩන්න වඩා සුදුසු. එහෙම වඩලා තමන් කීප විටක් ඒ විදිහට මෙනෙහි කරලා බලනකොට තමන්ට තේරෙනවා නම් දැන් මේ වේදනාව නිසා පැටලෙන්න ඕන නෑ කියලා එතන ඉඳන් ඊට පස්සේ තමන්ට පහසු නම් මෛත්‍රී භාවනාව වඩනවා. එහෙම නැත්නම් වේදනානුපස්සනාවම වැඩුවට කමක් නැහැ. මෛත්‍රී භාවනාවට වේදනානුපස්සනාවේ සම්බන්ධතාවයක් නැහැ ඇත්තටම. මම මේ මුලින් සිහිපත් කළේ ඇතිවෙන වේදනාව මැඩ ගන්න විදිය, ඒ කියන්නේ මේ කයේ වේදනාව අයින් කරනවා කියන එක නෙමෙයි. කය තියෙන නිසා, ස්පර්ශ වෙන නිසා වේදනාව අට ගන්නවා මේක තැලෙන පොඩි වෙනකොට. ඒ වේදනාව හිතෙන් උපදින එක තේරුම් ගැනීම තමයි අපි කළ යුතු වෙන්නේ. මේක ගොඩක් විස්තර තියෙන කතාවක් ඒක ගොඩක් කිව්වොත් ඔයත් පැටලෙනවා ඒ නිසා ඔය මට්ටමට දැක ගන්න දැනට කයට වේදනාව සම්බන්ධ කරන්නේ නැතුව කයත් පොට්ටබ්බයත් දෙක එකතු වෙලා ඇතිවුණු කාය විඥානය නිසා ඇතිවුණු කාය සංපස්සය නිසා හේතු නිසා උපන්න සුව වේදනා දුක් වේදනා නේද මේ කියලා මෙනෙහි කරලා ඒ වේදනාව යටපත් කරගන්න වේදනාව හිතෙන් අයින් කරගන්න වේදනාව ලිහලා දාන්න වේදනාව ඉවත් කරන්න එතකොට වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් මොකද වේදනාව උපදින්නේ හිත මුල් කරගෙනමයි හිතේමයි ඇති වෙන්නේ වේදනාවට අවස්ථාවක් දුන්නොත් තමයි වේදනාව පදිංචි වෙන්නේ අපි ළඟ ඊට පස්සේ හිත එතනින් නිදහස් කරගෙන Tamanට පහසුවක් දැනෙනවා නම් හිත තවදුරටත් වේදනාව අරමුණු කරගෙන විසිරෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් මෛත්‍රී භාවනාව කරන්න නැත්නම් ඉතින් තවදුරටත් වේදනානුපස්සනාව ටිකක් වැඩුවට කමක් නැහැ. කයේ වේදනාව නෙමෙයි හිතේම වේදනාව හැදෙන විදිය දැක දැක තමයි මේක කරන්න ඕන. අවසරයි සන්නංශ මම මගේ අත්දැකීම පෞද්ගලික සතිය තුළ මේ ටිකක් මෛත්‍රී භාවනා කරන්න පුළුවන් වුණා මම ටිකක් ඈතක වැඩ කරේ පෞද්ගලික දවස්වල එතකොට වැඩේම ඉවරලා ඊට පස්සේ ඒ ඉන්න තැනට ගියන් පස්සේ රැයට පොඩ්ඩක් මෛත්‍රී භාවනා කරලා එහෙම නිදාගත්තා. ඒ අර කියපු විදිහට අර අර සත්ත්ව කොටස් හතට ඒ කියන්නේ දෙවියන් බ්‍රහ්මයන් ඊට පස්සේ මිනිස්සුයෝ විවිධ ප්‍රවතික සත්‍යයන් කියලා ඒක එහෙම කරාදී අර කියන මුලින් ඒ පිරිසාරමණු කරලා මෛත්‍රී වැඩුවා ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ කියන්නේ හිත ටිකක් තැම්පත් වුණාට පස්සේ පිරිස නැතුව මේ ටිකක් හිතේ අර තියෙන කලබල කාරී ගතියෙන් අයින් වෙලා සාර්ථක ස්වභාවයක් තරමක් දුරට දැවුණා. ඊට පස්සේ පවදා මම බැලුවා කියන්නේ ඒ සිතින්ම ඉන්න පුළුවන්ද කියලා වැඩ වැඩ පොලේදී එහෙම වෙන්දට වඩා ටිකක් tempat තවකින් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ අතර කියන්නේ ඊට පස්සේ සම්බන්ධ වෙනකොට විවිධ මූඩ්ස් වල ඉන්න කට්ටිය හම්බෙනකොට ඒගොල්ලෝ නිසා අර හිතේ ඇතිවෙන චංචල ස්වභාවය පෙවුණා. ඒ පේනකොට මේක මේ හරි කරදරයක් නේද? අර හිතේ තියෙන සාන්තභාවයට ඒක බාධාවක් නේද කියන එක වැටහුණා. එතකොට ඇත්තටම ඉතින් ඒක එහෙම දැනනකොටම ඉතින් මේක එහෙම ඒ ගැටෙන ස්වභාවය තරහ ස්වභාවය වඩා අර ශාන්ත ස්වභාවය නේද හොඳ කියලා එහෙම හිතනකොට මේක ඒ ස්වභාවය මේ නැති වෙලා ආපෝසරකර බේස්ලයින් එකට වගේ එන්න පුළුවන්කම තිබුණා. මට ටිකක් වැඩිපුරම නොටිස් වුණේ මේ පුද්ගලයෙකුට වඩා හිත ඇතුළෙම ඇති වෙන හිතේ කියන්නේ ගැටීමක් ඇති වෙනකොට මේ ඒක නිසා විඳින දුක ඉතින් ඒක නිසා ඒක අතාර ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි එතන සරණංශ සැකෙන් ප්‍රකාශ කරන්න කතා කරේ වහන්සේට ගැන මොන හරි ෆීඩ්බැක් එකක් තියෙනවා නම් කියන්න කියන සරණංශ ශ්‍රී මහත්තයාගේ අදහස් පැහැදිලි මේ උත්සාහ කරලා තියෙනවා කොහොමද භාවනාව කරගෙන යන්නේ කියලා සහ අත්දැකීම පැහැදිලි අර බාහිර අය හමු වෙන තැනදී ඒගොල්ලොන්ගේ ස්වરૂපය නිසා අපේ හිතේ ඇතිවන චංචල භාවය ඇති වෙන්නේ ඒ අයගේ ස්වરૂපය අපි අල්ලගත්තු නිසා ඒ කියන්නේ අපේ පැත්තේ තමයි දුර්වලතාවයේ හිටින්නේ එතකොට මහත් අවසානෙට මතක් කළේ එතකොට අවසානට ගත්තාම මේ අපි තුලින් ඇතුලෙන් හටගන්න එක නිසා නේද මෙහෙම වෙන්නේ කියන කාරණාවම තමයි උත්තරය ඇත්තටම කිසිම විදියකින් බාහිර දෙයකට ඇතුලෙන් හටගන්න දේ ගැට ගහන්න නැතිව ඉන්න පුළුවන් නම් අපිට අනිත් අයගේ moods නිසා කිසිම විදියකින් අපිට හානියක් සිද්ධ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා ඒ බාහිර අයගේ ස්වභාවයේදී අපේ චංචල භාවය කියන්නෙම අපේ රියැක්ෂන් එක. එතකොට අපි රියැක්ට් නොකර ඉන්න තරමට තමයි අපිට සාන්ත භාවය උදා වෙන්නේ. ඉතින් උත්සාහය හොඳයි පැහැදිලි ඒ විදිහටම තමයි දිගටම ඇත්තටම කරගෙන යන්න තියෙන්නේ අර විදර්ශනා කොටසත් තව ටිකක් උත්සාහ කරන්න පුළුවන් නම් සත්පුජ්‍යල සංඥාවට යන්නේ නැතුව ගත්තොත් එහෙම ඔය ගැට ගැහිල්ල රියැක්ෂන් එක ස්වභාවයෙන්ම ඇතහැරෙනවා අපෙන්. ඉතින් දැනට කරන්නේ තරහ ඇති වෙන තැනට මෛත්‍රී කරන එකත් ඒ ගැටලු හැදෙනකොට ඒකට මෛත්‍රී කරන එකත් තමයි පොදුවේ අපේ තියෙන අදහස. එහෙම ගිහිල්ලා සත්පුජ්‍යල සංඥාව අතහැරෙන විදිහට මෛත්‍රී භාවනාව ගත්තොත් සත්වේක් පුජ්‍යලයක් වශයෙන් ගන්න තැනක් නෑ නේද මේක කියලා විදර්ශනා පැත්තට ගත්තොත් ඊළඟට අපිට ගැට ලිහෙනවා ගැට මේ හිතින් නැතුව යනවා ඒ කියන්නේ රියැක්ෂන් එකක් අපෙන් නැතුව යනවා එහෙම වුණාම බොහොම පහසුවෙන් අපිට ශාන්ත භාවය පවත්වන්න පුළුවන් නිතරම ඇතුලෙන් හටගෙන බාහිරටයි මේ ගැටය ගහන්නේ කියන තැන තේරුම් ගත්තොත් බාහිරින් නෙමෙයි මේ පරිසරය හදන්නේ කියන එක තේරුම් ගත්තොත් අපිට කිසිම ගැටලුවකින් තොරව මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඉතින් ඔය යන ස්වභාවය තව වර්ධනය කර ගැනීමම තමයි මට යෝජනාවක් විදියට කියන්න තියෙන අදහසක් විදියට. අනිත් අයටත් හොඳ අදහසක් ඒ ඉදිරිපත් කරපු කාරණාව පුහුණු කරගන්නකොට කොහොමද කරන්නේ කියලා දැන් වාඩි වෙලා කරනවා වගේම රාජකාරී වෙලාවෙත් කටයුතු කරන වෙලාවෙත් මෛත්‍රී භාවනාව ඇප්ලයි වුණු විදියනේ අදහස් උනේ එතනින්. ඒක තමයි ඇත්තටම මේ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ අපි. අවසරයි හැමදෙරණි මම මෛත්‍රිය පෝගේ සතිය වැඩුවේ අතරම සත්කාරය උපයෝගී කරගෙන සත්කාරය උපයෝගී කරගෙන ඒකටම සමතය වඩලා ඊට පස්සේ කියන්නේ වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ධාතු මනසිකාරය උදව් කරගෙන හැම වෙලෙම විදර්ශනා අත්‍යවම කියන මොක් හරි දෙයක් මම වෙනදට සාමාන්‍ය ඉතිපිසෝ කතාව කියනවා මට අරමුණ සතිය තියාගන්න බැරුව කිව්වොත් එතකොට මම මේ සතිය මම හැම වෙලෙම ඇත්තටම විදර්ශනාව කරන්න පටන් ගත්තා ඇත්තටම ගිය සිකුරාදා මට ගොඩක් අසනීපලා හිටියේ එතකොට නිකාර ඉඳගෙන කරන එක චුට්ටක් කරන්න අමාරු හින්දා මම ඇත්තටම ටිකක් සක්මන් කරන ගමන් විදර්ශනා වඩන පටන් ගත්තා. එතකොට මෛත්‍රිය වඩනකොට ඒතර මගෙන් පටන් අරගෙන මේ මම ඊට පස්සේ විදර්ශනා කරගෙන යනකොට මම අනිත් අය ගැනත් මෙහෙමනේ එයාලා හැදිලා තියෙන විදිය ඊට පස්සේ එහෙම කියලා හිතන්න ගත්තා. ඊට පස්සේ ඇත්තටම මේ මේ සතියේදී මට භාවනා කරන්න පටන් ගත්තට පස්සේ කොහොමත් මගේ අර මට ඇතිවන හැම ෆීලින් එකක්ම කියන්නේ මම වෙනද නොටිස් කරලා නැතිව ඇති වෙන්න පටන් ගත්තටම මේ සතියේදී මේ සමහරක් දැන් පොඩි ළමයික වැඩ කරනකොට සමහරක් කෙරේට ගැටෙන්න වගේ එනවා නම් ඇත්තටම ඒක හොඳට තේරුම් අරගෙන මේක මේ කියන්නේ මේ කරුණා කරුණාවෙන් බලන්න පුළුවන් වුණා ළමයා දිහා කරුණාවෙන් බලලා මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ මෙහෙම මේ අපි දැන් මෙතන ඇත්තටම මේ සංකල්පයක් නේ තියෙන මම මේ තරහ අරගෙන මේකට තේරුමක් නැහැ කියන එක ඇත්තටම විදර්ශනා වඩපු නිසා මට ඒක ඇත්තටම මේ වෙන එක සිතුවිලි එන්න අර ගලන එක ඇත්තටම මට නවත්ත ගන්න පුළුවන් වුණා ඒක එතනින්ම මට ඇත්තටම අත්හරින්න පුළුවන් වුණා ඒක මට ලොකු ඒක මම මේ සතියේ කරපු ලොකු සහයක් කියලා හිතනවා ඉතින් ඒ බමනේ සමහරවිට හොඳයි හසිනිගේ අදහසත් උත්සාහයක් තමයි පේන්නේ උත්සාහය දිගටම පවත්වාගෙන යන්න සමතය සහ විදර්ශනාව මාරුවෙන් මාරුවට කරනකොට ගොඩක් අපිට තියෙන ගැටලු ලිහිලා යනවා කියන එක තමයි අදහස් වෙන්නේ ඉතින් හොඳයි උත්සාහය. ඊරුවන් සර්නේ ස්වාමීන් වහන්සේ මේ රාධිකා කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මම මගේ හස්බන්ඩ්ට කියලා අර ස්වාමින් වහන්සේගේ කතාව ටේප් කරා ඉස්සෙල්ලා මොකද මට එච්චර පැහැදිලිවල පැහැදිලිව එකපාරටම තේරුම් ගන්න බැරි හින්දා ඒක හුඟක් කිය නැති වුණත් මම ඒක තව දෙපාරක් ඊතර තුන් පාරක් ඒක මුළු ගැන් පැය දෙකට වඩා දෙකමාරක් විතර ස්වාමින් වහන්සේ මෙත්තා භාවනාව සමත වලින් විදර්ශනා වලට හරවන්න උපදේශ දිග තිනක මම හුඟක් අහගෙන හිටියා. ඊට පස්සේ තමයි මම භාවනාව පටන් ගත්තේ. මොකද මට හරියට මේ ස්විච් එක තේරුම් නැති හින්දා ඉතින් මම මේ අහන්නේ මට හරියට තේරුණාද කියලා මොකද මට තාම ෂුවර් නෑ මං සමත කරන විදිය මම දන්නවා මොකද මං දිගටම කරලා තියෙන්නේ මම ෂුවර් නැති හින්දා මං හරියට මෙත්තා සමතෙන්දාන් විදර්ශනයට ස්විච් කර විදිය හරිද කියලා මං දන්නේ නැති හින්දා මම එහෙම තුන් පාරක් ඇහුවාම මට තේරුණ විදිය මුලදිම හොඳට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කියලා විදර්ශනා කරන්න. එතකොට රජිත මහත්තයා අහපු ප්‍රශ්නෙන් මට තේරුණා මේ හොඳටම සම්මා දිට්ඨිය තියෙන්න චතුරාර්ය සත්‍ය හොඳට තේරුම් ගරන් මනසට අරගන්න තියනවා කියලා. ඒ හින්දා මම හොඳට චතුරා මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඒ හතරෙන් එකක් තෝරලා හොඳට දුක්ඛ සත්‍ය ඉස්සෙල්ලා භාවනා කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මෙත්තා භාවනාවට ඉස්සෙල්ලා හරි සම්මාදිට්ඨියක් ඇති වෙන්න ඒක හොඳට කරා කොටස් ඔක්කොම ඇතුළත් කරලා උත්පත්තිය වයසට යෑම ජරාවේ මේ අසනීප වීම එහෙම ඔක්කොම කළා අන්තිම එක මේ පංච උපාදානස්කන්ධයම දුක්ඛයි කියලා එහෙම හොඳට හිතලා ඉස්සෙල්ලාම පටන් ගත්තේ මම හිතන විදියට සම්මා දිට්ඨිය ඇතුළත් කරලා එතකොට මට තේරුණේ අර අර ස්වාමින් වහන්සේ කිව්ව තුනෙන් එකක් තෝරන්න ඕනේ කියලා මම පහ ආකාරයේ තමයි තීරුවේ මම හිතුවා ඒක මට ලේසි වෙයි මොකද පහයිනේ තියෙන්නේ මතක මේ හතක් 10ක් කරනවට වඩා ඉතින් මම පහ තමයි තීරුවේ ඊට පස්සේ වෙනද මම කරන්නේ මේ සසඳ නෝනා වගේ ටික කාලයකටයි මෙත්තා භාවනාව සාමාන්‍යයෙන් මීට 15ක් 30ක් අතර මේ පාර මම දිගටම ඒක කරන්න වෑයම් කරා. හැබැයි මම දිගටම ඒ භාවනාවමයි කරේ. දැන් එතනින් මම තේරුම් ගත්තේ නෑ හරියම හරියටම විපස්සනාවට යන්නේ කොහොමද කියලා. දවස් දෙකයි ස්වාමින් වහන්සේ මට කරන්න පුළුවන් උනේ මෙහෙම මුළු පැයක්ම මට හරියට තේරුම් ගන්න බැරි වුණා කියන්නේ මෙහෙමයි. හිත ඒ දවස් දෙකේ පීස්ෆුල් ගතියක් ආවා. එතකොට ඊට අමතරව මට හොඳට තේරුණා හිත එහෙමේ දුවන්නේ නැහැ කියලා. ඉතින් මමම හිතුණා දැන් මේ මේ සමත මේ සමත සාමාන්‍යයෙන් ලැබෙන සමත වල ප්‍රතිඵල ලැබුණා කියලා. එතකොට මම ඒ විදිහටම කරගෙන ගියේ මුළු පෑම හැබැයි අර සතුටක් දැනුණා මිස ඒට අමතරව වෙනසක් මට කියන්න තරම් දැනුනේ කියන්න තරම් තේරුණේ නැහැ. ඒ හින්දා මට හිතෙනවා මම හරියට තුන් පාරක් ඇහුවත් අර ටෝක් එක හරියට ස්වාමීන් වහන්සේ ස්විච් කරන හැටි තේරුම් ගත්තේ නැහැ කියලා. මට ඒක අහන්නත් කියා දෙන්න පුළුවන් නම් මොකද්ද මම වැරදියට කරන්නේ ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි අධිකනෝනා ඉදිරිපත් කරපු ප්‍රශ්නයටම සමාන විදියට තවත් ප්‍රශ්නයක් ඇත්තටම ඇවිල්ලා තිනේ ඒකම තමයි කියන්නේ සමත භාවනාවෙන් කොහොමද විදර්ශනා භාවනාවට මාරු වෙන්නේ කියන තැන මම නැවත උත්සාහයක් ගන්නවා ඔයත්තන්ට දැන් සමත සහ විදර්ශනා කියන දෙක දන්න නිසා මේක කෙරෙන්නේ කොහොමද කියන තැන විතරක් පැහැදිලි කරන්න සමතය Tamanට කැමති විදියකට වඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ මගෙන් පටන් අරගෙන සියලු සත්වයන්ට හෝ සියලු සත්වයන්ගෙන් පටන් අරගෙන සියලු සත්වයන්ට විදියට හෝ ඒ පස් ආකාරයට හත් ආකාරයට දස ආකාරයට හෝ Tamanට පහසු ක්‍රමයකට සමත භාවනාව වඩන්ඩ එහෙම වඩාගෙන යනකොට Tamanට සමතය ඕන කරන්නේ චිත්ත විවේකය හදාගන්න පමණමයි. අපි කාටත් සමතය ඕන කරන්නේ චිත්ත විවේකයට. ඒකට කියන්නේ චිත්ත භාවනා කියලානේ. සමත භාවනා, චිත්ත භාවනා, සමාධි භාවනා කියලා කියන්නේ ඔක්කොම එකයි. ඒ කියන්නේ මේ හිත කන්සන්ට්‍රේට් කරන්න තමයි මේක අවශ්‍ය කරන්නේ. එතකොට හිත හොඳටම සෙටල්ඩ් වුණාම එතනින් එහාට නැවතත් අපිට හිත සංසුන් කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ වෙලාවට ඕන ටික අපි සූදානම් කරගෙන තියෙනවා. ඒක දැන් එක උදාහරණයක් විදියට කිව්වොත් කෑම තුන් වේලක් කෑවට සමහර වෙලාවට ඒ ඒ වෙලාවට අවශ්‍ය ටික විතරනේ සකස් කරගන්නේ. ඒ වැඩේට ඕන ටික විතරනේ අපි සකස් කරගන්නේ. ලෝකෙම තියෙන ඒවා අල්ලගෙන දඟලන්නේ නැහනේ අපි. ඒ වගේ සමත භාවනාව ඕන කරන්නේ විදර්ශනා භාවනාව වඩන වෙලාවට. හැබැයි සමත භාවනාව බහුල වශයෙන් පුහුණු කරලා තියෙන එක විදර්ශනා භාවනාවට හොඳයි. මොකද එතකොට හැමතිස්සෙම විදර්ශනා කරන සමතය කර කර ඉන්න ඕන වෙන්නේ නැත්තම් හැම වෙලාවෙම විදර්ශනා භාවනාවට කලින් සමත භාවනාව කරන්න ඕන කියලා නියමයක් නැහැ කොහෙවත්. ඊළඟට සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවට හැරෙන තැනට එනකන් විතරයි සමත භාවනාව ඕන කරන්නේ. සමත භාවනාව පුළුවන් තරම් පුහුණු කරාට වරදක් වෙන්නේ නැහැ. සමතයට එනකොට Tamanට හොඳට පැහැදිලි වෙනවා හිත දැන් විසිරෙන්නේ නැතුව අරමුණු වලට පනින්නේ නැතුව නීවරණ වලට අහු වෙන්නේ නැතුව හිත දැන් තැම්පත් වෙලා කියලා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ටිකට අපි අහුවෙලා නැහැ කියන එක පැහැදිලි වෙන්න ඕන. සාමාන්‍යයෙන් කාමච්ඡන්දේ ව්‍යාපාදය නැති වෙන එක යටපත් වෙන එක අපිට පේනවා තීන මිද්දේට තමයි ගොඩක් වෙලාවට අපි අහුවෙන්නේ. ඊළඟට උද්දච්ච කුක්කුච්චයත් මතුවෙනවා විචිකිච්ඡාවත් එනවා. ඒ ස්වභාවයන් එන එක නවත්තන එක තමයි සමතයෙන් කරන්නේ. කුමන ආකාරයක හෝ වීරියක් යොදලා සමතය කරගන්න ඕන. හිත තැම්පත් කරගන්න ඕන. එහෙම හිත තැම්පත් කරගත්තාම දැන් හොඳට හිත තැම්පත් වෙලා කියලා දැනුණාට පස්සේ කලබලයට විදර්ශනා කරන්න යන්න ඕනේ ඒ තැම්පත් හිත ටිකක් හොඳට විඳලා බලන්න. එතනත් වේදනාවක් එන්නේ. ඒක එන්නේ ප්‍රීතිය සුවය දැනෙන අවස්ථාවත් එක්ක. එතන හොඳට තමන් කැමති වෙලාවක් ඉඳලා ඊට පස්සේ දැන් අර මුලින්ම මතක් කරේ සසඳනවනාව ප්‍රශ්නෙට මෛත්‍රී භාවනාවේදී අන්තිමට කොහොමද සමතේට එනකොට සමතේදී කොහොමද මේ මෛත්‍රී භාවනාව අවසන් වෙන්නේ කියලා හොඳට නිස්කලංකව ඉන්නවා හිත විසිරෙන්නේ නැතිනම් මෙනෙහි කරන්න ඕනේ මොකද දන්නවද විසිරෙන්නේ නැති හිතේ සුවපත් වේවා කියලා මෙනෙහි කරන්න ගියම හිත විසිරෙනවා ආයෙත් එතකොට ඒක නිසාවත් හිත විසිරවන්න ඕනේ නෑනේ විසිරෙන්නේ නැත්නම් ආයෙ සුවපත් වේවා කියලා මෙනෙහි කරන්න ඕනේ නෑ විසිරෙනකොට අපිට ටූල් එකක් නේ සුවපත් වේවා කියන එක අපි ඒක ඒ වෙලාවට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා නිහඬ වෙනවා. හොඳට කීප විටක් හරි සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිත කලබල නොකර අපි ඒක පරිහරණය කරනවා. ඒක හරියට මේ වගේ දැන් අපි වතුර එකක් පෙරෙන්න තියුවොත් ඒ වතුර භාජනයෙන් අපි වතුර ගන්නකොට අර යට ගියපු මණ්ඩි ටික කැලැත්තිලා උඩට නේන විදියටනේ අපි වතුර එක ගන්නෙ වෙන භාජනයකට ගන්නව නම් මොකක් හරි දාලා ගන්නව නම් හරි ඇතුළට ඊටාම පරිස්සමට බොහෝම සංයමයෙන් කල්පනාවෙන් කලබල කරන්නේ නැතුවනේ වතුර එක අපි වෙන භාජනයකට මාරු කරන්නේ අන්න ඒ වගේ හිතට බොහොම ආදරයෙන් සලකන්න ඕන හිතට බොහොම නිස්කලංකව ගෞරවයෙන් සලකන්න ඕනේ මේ වෙලාවට කලබල වුණාට හිත අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි හිමින් සීරුවේ කලබල නොකර සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා හිත නැවත අර කලබලයේ අඩු වෙනකම් මෙනෙහි කරලා හිත හොඳට තැම්පත් කරගෙන නැවත නැවත හිත පරීක්ෂා කරලා බලනවා දැන් මම ප්‍රමාණවත් විදියට මේ චිත්ත සමතේ චිත්ත විවේකයේ සිද්ධ වෙලාද සිද්ධ කරගෙනද කියලා. එහෙම පුළුවන් තරම් කාලයක් තමන් හිත පරීක්ෂා කරලා බල බල ඉන්නකොට ඔහොම ඉන්න අතරේ චිත්ත භාවනාව විතරක් නෙවෙයිනේ අපිට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන විදර්ශනාවත් වඩන්න ඕනනේ. ඒ නිසා දැන් චිත්ත භාවනාව අතාරිනවා. චිත්ත භාවනාව කියන්නේ සමත භාවනාව නවත්තනවා. දැන් සමත භාවනාව නවත්තනවා කියන්නේ සමතය නවත්තනවා කියන එකද? නෑනේ. සමතයේ ඉන්නවා අර මෙනෙහි කරන එක නවත්තනවා. සමත භාවනාව සඳහා යම් අරමුණක් මෙනෙහි කරාද සුවපත් වෙත්වා කියන එක හෝ බුද්ධානුස්සතිය හෝ කුමන හෝ අරමුණක් මෙනෙහි කරාද ඒ සියලු අරමුණු වලින් දැන් හිත නිදහස් කරනවා. නිදහස් කරලා එතන ඉඳන් විදර්ශනාව පටන් ගන්නවා. මොකද ගොඩක් වෙලාවට අපිට දැනিলা තියෙන, ඇහිලා තියෙන උපදෙස් ලැබෙන විදිය තමයි එතන නිහඬ භවයේ ඉන්න මුකුත් කරන්න එපා කියලා. ඒක 100ට 200ක් වැරදි. 100ට 200ක් වැරදි. හේතුව බුදුහාමුදුරෝ දේශනා කළා නෑ නිහඬ භවයේ ඉන්න කියලා. නිහඬ භවයේ ඉන්නකොට තියෙන භයානකත්වය මොකද්ද? චිත්තන් නිලීයති කියන හිත නින්දට වැටෙනවා. සමතේ වැඩි වෙන්න වැඩි වෙන්න නිදා ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ නින්දෙන් හැරලා කියනවා මම හොඳට භාවනා කරා භාවනාවේ හිටියද නිදාගත්තද දන්නේ නැහැ කියලා. සමතය හදන්නේ හිතේ කලබලය නැති කළ විදර්ශනා කර ගැනීම සඳහා උපකාරක ධර්මයක් කර ගැනීම තමයි. එතකොට හිත හොඳට තැම්පත් වුණාට පස්සේ එතන ඉඳන් අන්න නුවණ පාවිච්චි කරනවා. මම ඒක ඔප්පු කරනවා අද ඔයත්තන්ට වෙනම සූත්‍රයකින් කතා කරලා කොහොමද ඒක කරන්න කියලා. ඒක නොකරොත් එහෙම තියෙන භයානකත්වය මොකද්ද කියලා කියනවා. හිත දැන් ওই විදියට සමතේටපත් කරගෙන නිකම්ම හිටියොත් එහෙම ඒක වෙනම භයානක එකක් වෙනවා. ඒක කරන්න එපා. මොකද බුද්ධ දර්ශනයේම වටින්නේ විදර්ශනාව. විදර්ශනාව නැති බුද්ධාගමකින් වැඩක් නැහැ. මොකද අර ආලාර කාලම් උද්දකරාම කියන ගුරුවරු පවා මේ සමතය කරගෙන හිටියේ හොඳටම. නේම සංඥා නාසංඥා එතන දක්වා ඒගොල්ලෝ ගියා අපිටත් වඩා. අපි මොනවද කරලා තියෙන්නේ? එතකොට ඒකද ඒකද තේරුමක් නැති වැඩක් කියලා වරක් වෙනකොට. ඒකද සසර. සසර නැති වෙන්න නම් විදර්ශනාවම ඕනේ. දැන් ඒ නිසා චිත්ත භාවනාව හොඳට හදාගත්තු චිත්ත භාවනාව ඇති කරගත්තු කෙනා තමන්ගේ හිත පරීක්ෂා කරලා අර චිත්ත භාවනාවෙන් ඇති කරගත්තු චිත්ත විවේකයේ ඉඳගෙන ඒ චිත්ත විවේකයට උපකාර වෙච්ච සංස්කාරය අතාරිනවා. සංස්කාරය කියලා කියන්නේ සිතුවිල්ල. මෛත්‍රී අරමුණ හෝ බුද්ධානුස්සතිය හෝ ආනාපාන සතිය හෝ කුමන හෝ අරමුණක් තිබ්බද ඒ අරමුණ අතාරිනවා. ඇතෑරලා විදර්ශනා කරන්න පටන් ගන්න ඕනේ. හැබැයි විදර්ශනා කරන්න නිකම් පහළ වෙන්නේ විදර්ශනා ඥාන කියන ඒවා. විදර්ශනා ඥානය සමතය වගේ නෙවෙයි. සමතයට නම් අරමුණක් අල්ලගත්තාම සමත කරන්න පුළුවන්. සමත කරන්න අරමුණක් අල්ලගත්තාම ඒකට එකඟුනම සමත වෙනවා. විදර්ශනා ඥානෙ එහෙම බෑ. විදර්ශනාව කරන්න ඉගෙනගෙන යන්න ඕන. සමතය විතරක් ඉගෙනගත්තු කෙනා විදර්ශනාව කරන්න දන්නේ නැත්නම් සමතය කරගෙන ආය සමතය නවත්තර ඇවිල්ලා විදර්ශනා ඉගෙනගෙන ගිහිල්ලා තමයි ආය කරගන්න වෙන්නේ. එතකොට සමතය කැඩිලා. සමතයට කලින් සමතය පටන් ගන්න කලින් භාවනා කරන්න කලින් විදර්ශනාව මොකද්ද කියලා අහගෙන යන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ කළුව මාරපංගියා වගේ වෙනවා. අහලා තියෙනේ කළුව මාරපංගියා කියලා කතාවක් ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් ආමිනෙත් එක කතා වුණාලු මේ කළුවා හෙට මාරපන් යවන්න ඕනි කියලා. මාරපන කියලා ගමක් තියෙනවනේ ලංකාවේ. එතකොට ආමිනෙත් එක්ක ගෙදර මහත්තයා කතා කර කර ඉන්නකොට දැන් හෙට උදේට පාන්දරින් කලුව මාරපන් යවන්න ඕනි කියලා ඒක ඇහුණා කලුවට. කලුව මොකද කරේ? හාමිනේ මහත්තයයි දෙන්න කතා වුණාම මාරපන් යවන්න ඕනි කියලා මේ යෝධිය උදේ පාන්දර කුකුලත් කිහිල්ල ගහගෙන මාරපන් ගියා. මොකටද ගියේ? මොනව කරන්නද? ඒක නිසා කියනවා කලුව මාරපන් ගියා වගේ කියලා. ඒ කියන්නේ අර දෙන්න කතා වුණා විතරයි මේවා මේවා මාරපන යවන්න. මිනිහා ගිහිල්ලත් ඉවරයි. ගියේ මොකද කියලා දන්නේ ඒ වගේ වෙනවා අපි විදර්ශනාව ඉගෙනගෙන නැතුව සමතය මැදදී විදර්ශනා හොයන්න ගියොත් එහෙම. ඒලා විදර්ශනාවයි සමතය දෙකෙන් ඉගෙනගෙන යන්න ඕන. ඒ නිසානේ ඉස්සෙල්ලා බණ අහන්න ඕනේ, ඊට පස්සේ ඒව දැනගන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, කරන් දෙන්න ඊට පස්සේ. අපි කරන්නේ මොකුත් දන්නේ නැතුව ඉස්සෙල්ලා පටන් ගන්න හදනවා. එහෙම බෑ. එතකොට මම මේ අදහසක් කියන්නේ විදර්ශනා කරන්න කලින් විදර්ශනාව ඉගෙනගෙන තියෙන්න ඕන. දැන් එහෙම විදර්ශනාව ඉගෙනගෙන තියෙන කෙනාට සමත භාවනාවෙන් හොඳට හිත තැම්පත් කරගත්තට පස්සේ චිත්ත සමතය ඇති වුණාට පස්සේ කලින් මතක් කරා වගේ අර චිත්ත සමතයේ ඉඳගෙන කරගෙන ආපු සංස්කාරය අතාරින්න. ඒ අරමුණ අතහරින්න. අතහැරලා හිත නිහඬව තියන්න. නිහඬව ගොඩ කාලයක් හිත පවත්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද චිත්ත සමතය බිඳෙන්නේ නැහැ කියලා Tamanට තහවුරු වෙනවා නම් ඊට පස්සේ එතන ඉඳන් විදර්ශනා ආරමුණ පටන් ගන්න. විදර්ශනා කරන්න තියෙන්නේ කාරණා පහයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ තමයි විදර්ශනා කරන්න තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් 40 ආකාරයක් විදර්ශනාව දේශනා කරනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ කියන්නේ මොනවද? ඒවා කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ? ඒක කොහොම මෙනෙහි කරොත්ද විදර්ශනා වෙන්නේ කියලා ඉගෙනගෙන යන්න ඕන. ඉගෙන ගත්ත කෙනාට ගිහිල්ලා එතන ඉඳන් විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ මෙහෙමයි. විදර්ශනා ක්‍රම තියෙනවනේ එක එක විදිහට කරන්න පුළුවන්. දැන් අර මුලින් හසිනි මතක් කළේ ධාතු මනසිකාරය ආදී මෙනෙහි කරනවා කියලා. දැන් මම හිතන ස්විච් කරන තැන පැහැදිලි වෙන්නේ නැති චිත්ත සමතය ඇති වුණාට පස්සේ හොඳට මේ සමතයේ ඉඳගෙන අර චිත්ත සංස්කාරය අතහැරලා විදර්ශනා අරමුණක් අල්ලනවා. මෙහෙම කියමුකෝ අපි දැන් අපි ගත්තොත් මේ ශරීරය අරගෙන විදර්ශනාවට ගන්නවා කියලා අපි. ශරීරය කියන එක විදර්ශනා කරනවා කියන්නේ මෙහෙම. හොඳට අරමුණු කරනවා දැන් මේ මගේය කියලා ශරීරයක් හම්බ වෙලා තියෙනවනේ. මගේ ශරීරය නෙවෙයි. මේ වචනත් හරිය වැදගත් වෙනවා. මගේ ශරීරය නෙමෙයි මගේය කියලා. මමයි කියා ගත්තු ශරීරයක් මට තියෙනවනේ. මට අයිතිය කියන ඇඟක් තියෙනවා. මේ ඇඟ කේස්, ලොම්, නිය, දත්, සම්මස් නහර වලින් හැදිච්ච එකක්. එහෙම අරගෙන පටවි කොටස් ටිකයි ආපෝ කොටස් ටිකයි හොඳට වෙන් කරගන්නවා. කැමති නම් වෙලාව අරගෙන කෙස් ටික ගත්තොත් හොඳට කෙස් ටික ඉමේජින් කරගෙන එතන ඉඳන් මේ කෙස් හැදිලා තියෙන්නේ පටවි ධාතුව නිසා. ආපෝ වායෝ තේජෝ ධාතු නිසා. නමුත් කෙස් කියන්නේ පටවි ධාතුවම ප්‍රකට වෙන අවස්ථාවක්. මේ කෙස් අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ආහාර නිසා, අම්මා තාත්තා නිසා හේතු නිසා හටගත්තු ඒවා. මේක පටවි ධාතුව. මේ පටවි ධාතුව යම්සේද ඇති උනේ ඒ පටවි ධාතුව නැති වෙලා යනවා. ඒ විදිහට ඒක මෙනෙහි කරනවා. ඒක හොඳට හිතට දැනෙනකම් මෙනෙහි කරනවා. විදර්ශනා කියලා කියන්නේ විමසනවා කියන එකයි. ඇනලයිස් කරනවා. එතකොට මේ ඇනලයිස් කිරීමට කාලය ගන්න පුළුවන් උපරිමය. කෙස් ටික නම් අපි අල්ලගෙන ඒකේ ලිහලා බලන්නේ ස්වභාවය යථාර්ථය දකින්නේ පුළුවන් තරම් කාලයක් ඒක අල්ලගෙන හොඳට බලනවා. කේස් කියන්නේ මේ වගේම එකක් කියලා දැනෙනකන් බලනවා. ඊට පස්සේ ලොම් ටික අරගන්නවා. මේ විදිහට හොඳට ඒක ලිහලා බලනවා. එහෙම බලන්න බලන අර මෙනෙහි කිරීම තියෙනවනේ මේක මේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, අම්මා තාත්තා නිසා, ආහාර නිසා, සතරමහා ධාතු නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු එකක් කියන වැටහීම Tamanට එනවනේ. එහෙම එනකොට තේරෙනවා මේ කෙස් එහෙනම් මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ නේද කියන නුවණ උදා වෙනවා Tamanට. එහෙම නුවණ ඇති වෙනකොට එහෙනම් මේ කෙස්ලොම් නියදත් කියන මේ පටවි කොට්ටාස 20ත් සෙමසොටු කබ කඳුළු ආදී ආපෝ කොට්ටාස 20ත් නිසා නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ මම කියලා කියන්නේ මොකද්ද? දැන් Taman Tamanගෙන් ප්‍රශ්න කරනවා. Taman Tamanගෙන් අහනවා මොකද්ද මේ මම කියන්නේ? සතර මහා ධාතු එකතු වෙලා හැදිච්ච තැනකට මම කියලා එකක් යෙදිලා තියෙනවා. මොකද දැන් මේ කෙස් ටික වෙන් කරාම කෙස්වල මම කියලා දෙයක් නැහැනේ. ලොම් ටිකේ මම කියලා දෙයක් නැහැ. එතකොට මේ පටවි කොට්ටාස 20ත් ආපෝ කොට්ටාස 12ත් වෙන් කරාට පස්සේ එකක්වත් මම කියලා ගන්න තැනක් නැහැ. එහෙනම් මේ මම කියලා එකක් හම්බ වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ ටික ඔක්කොම එකට දැම්මට පස්සේ මේක සවිඥානික වෙලා තියෙනවා. ඒ කියන්නේ කොන්ෂස් වෙලා තියෙනවා. ඒ නිසා මෙතෙන්ට මේ සතර මහා ධාතු ටික දිහාවට මම කියන හැඟීමක් උපදිනවා. සතර මහා ධාතු ටික ගැන මගේ කියන හැඟීමක් උපදිනවා. එහෙම නැතුව මම කියන්නේ සතර මහා ධාතු නෙවෙයි. සතර මහා ධාතු ටිකට මම කියන හැඟීමක් උපදිලා තියෙනව නේද? ඒ කියන්නේ එහෙනම් මේ සතර මහා ධාතු ගොඩක් ගැන ඇතිවෙච්ච සංකල්පනාවක්. මොකද කෙස්වල මම කියලා හැඟීමක් නැහැ, ලොම්වල මම කියලා හැඟීමක් නැහැ. ඒ ටික ඔක්කොම එකතු වෙච්ච තැනක නාම රූප කියන එක හැදිච්ච තැනක විඥාණය ක්‍රියාත්මක වෙන තැනක තමයි මේ මම කියන හැඟීමක් ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් මේවා එකකට එකක් අයිති ඒවා නෙමෙයි මේ සියල්ල එකතු කරලා හැදිච්ච තැනදී ඇතිවෙච්ච හැඟීම තමයි මේ මම. එහෙනම් මම කියලා කියන්නේ හුදු සංකල්පයක්ම පමණයි. චිත්ත සංස්කාරයක්ම පමණයි ඇති දෙයක් නෙවෙයි. එතකොට රූපය නැත්තම් මේ කෙස්ලොම්නියදත් නැත්තම් සතරමහා ධාතු ටික ආහාර නිසා හේතු නිසා සකස් වන මේ සතරමහා ධාතු ටික වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි මේ අනිත්‍යයි කියලා කියන්නේ. ඒ වෙනස් වෙනකොට ඒක දුක් සහගතයි. ඒ නිසා තමයි අනිත්‍ය නිසාම තමයි මේක දුක වෙන්නේ. මේ වෙනස් වෙන තැන එහෙනම් මේ මට ඇයි දුක උපදින්නේ? සතර මහා ධාතු ටිකේ හැඩේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මට දුක උපදිනවා. කෙස් කළු වෙනකොට, ලොම් හැලෙනකොට, හැම රැලි වැටෙනකොට, දත් වැටෙනකොට ඒ කියන්නේ මේ සතර මහා ධාතුව වෙනස් වෙන විදිය. හැබැයි සතර මහා ධාතුව වෙනස් වෙන නිසා අනිත්‍යයි. ඒ කියන්නේ අනිත්‍ය නිසාම නේද එහෙනම් මට මේ දුක ඉපදිලා තියෙන්නේ. යමක් එහෙනම් දුකයි නම් ඒ කියන්නේ ඒක ලස්සනයි හැඩයි හොඳයි කියලා ගන්න බෑනේ මොකද සතර මහා ධාතුව වෙනස් වෙනවනේ සතර මහා ධාතුව වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය වෙනවා, දුක් වෙනවා. ඒ කියන්නේ හැඩයක් බලන්න බෑ ඒකේ. කියන්නේ සාරයක් දකින්න බෑ අපිට ඒකේ. ඒකේ සැපයක් තියෙනවා කියලා ගන්න බෑ. ඒ කියන්නේ ඒක අසුබයි. එහෙමනම් ඒ විදියට අසුබයි නම් අසුබ දෙයක් මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්ම වශයෙන් කියලා තියාගන්න බෑ. මගේ අයිතිය පවත්වන්න බෑ. සතර මහා ධාතු ටික වෙනස් වෙනවා ඒක අනිත්‍යයි. ඒ වගේම අනිත්‍ය නිසා දුකයි. ඒක දුක උපදින වෙනස් වෙන නිසා. දුක උපදින්නේම වෙනස් වෙන නිසා. ඒක ප්‍රඥාවෙන්ම ගන්ඳ දුක උපදින්නේ ඇයි මේ වෙනස්කම නිසා. වෙනස් වෙන තැන්දී දුක උපදින්නේ. ඒ දුක උපදින නිසාම තමයි මේක මේ වැඩක් නැති දෙයක් විදියට අසුබ දෙයක් විදියට ගන්න තියෙන්නේ. අසුබ නිසාම තමයි කුණ වෙනවා, පණුව ගහනවා, දි รา පත් වෙනවා, වෙනස් වෙනවා නිසාම තමයි මගේ මට අයිති දෙයක් කියලා ගන්න විදියක් නැති. මගේ කියලා ගත්තත් කුණු වෙන එක නවතින්නේ පණුව ගහන එක නවතින්නේ ඒ විදිහට හොඳට දකිනවා. එහෙම දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. අසුභ වශයෙන් දකිනවා. ඒ දකිනකොට හොඳට පැහැදිලි වෙනවා එහෙනම් මේ සතර මහා ධාතු ගොඩක් මුල් කරගෙන මට මගේ කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. සතර මහා ධාතු ටිකක් මුල් කරගෙනම මගේ කියන හැඟීමක් ඉපදුනා මිසක සැබෑවටම මගේ කියලා දෙයක් නැහැ. හැබැයි gediya පිටින් ගන්න එපා මම නැහැ කියලා. මම නැහැ කියපු ගමන් ඒක උච්ඡේදවාදය. උච්ඡේදවාදය කියලා කියන්නේ කිසිවක් නැහැ කියලා කියන්නේ. nothing exists කියලා කියන්නේ. ඒ එක්ස්ට්‍රීම් එකක්. ඒ පැත්තට යන්නේ නැහැ. ඉන්නවා කියන්නේත් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ දැන්? අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර, සතර මහා ධාතු, අම්මා තාත්තා නිසා ඒවා හේතු කරගෙන සතර මහා ධාතු ගොඩකට මම කියලා එකක් ඇති වෙලා. ඒ හේතු නිසානේ මම කියලා ඇති වෙලා තියෙන්නේ. මම කියන එක ඉබේ පහළ වුන්නේ මම කියන එක හටගත්ත හේතුවක් නිසා. එහෙනම් මම කියන එක හේතුවක් නිසා හටගත්තනම් මම කියන හැඟීම මේ මේ හේතු ගොඩක් නිසානේ මම කියන හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. ඒ මම කියන හැඟීමක් ඇති වුණු තැන මම කියන්නේ ඵලය. ප්‍රතිඵලය. මේ මේ හේතු ගොඩාක් එකතු වෙලා හදලා දිනු ඵලය තමයි මම. එතකොට දැන් මම කියන්නේ සංකල්පනාවක්. මම කියන්නේ හැඟීමක්. සංඥාවක්. සංකාරයක්. ඒ මම කියන එක හැදුනේ සතර මහා ධාතු ආදී මේ හේතු ගොඩක් නිසානේ. ඒ මම කියන හැඟීම මේ සතර මහා ධාතු ටිකට අයිතිද? කිසිම සම්බන්ධයක් නැහැ. ඒකයි කියන්නේ කිසිම විදියකින් ඵලය හේතුවට අයිති නෑ කියලා. ඵලය හේතුවට අයිති නෑ. අවිද්‍යාවත් කර්මයක් තණ්හාවත් සතර මහා ධාතුත් ආහාරත් අම්මා තාත්තත් නිසානේ මේ මම කියන මේ ශරීරය හැදුනේ. ඒ ශරීරය සතර මහා ධාතුනේ. ඒ සතර මහා ධාතු ගොඩටනේ මම කියන හැඟීම තියෙන්නේ. සතර මහා ධාතු ටිකටයි මම කියන හැඟීම තියෙන්නේ. සතර මහා ධාතු ටික තමයි හේතුව. සහ අවිද්‍යා කර්ම තණ්හා තමයි හේතුව. ප්‍රතිඵලය තමයි මම එතකොට මාව සතර මහා ධාතු ගොඩේ දකින්න පුළුවන්ද? අන්න ඒකට කියනවා ඵලය හේතුවට අයිති නෑ කියලා. ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ඵලය හේතුවට අයිති නෑ කියලා දකින තැන මිත්‍යා දෘෂ්ටිය කැඩෙනවා. ආය සම්මාදිට්ඨි මුලින් ඇති කරගෙන භාවනා කරන්න දෙයක් නෑ එතකොට. ඵලය හේතුවට අයිති නැති තැනදී කිසිම විදියකින් මේ දෙන්නගේ නැවත එකතු වීමක් ගන්න තැනක් නෑ. අපිට වෙලා තියෙන්නේ සතර මහා ධාතු කොට ගැන දන්නේ නැති නිසා මගේ ඇඟ මගේ ඇඟ කියලා තනින් ගත්තාම සතර මහා ධාතු ටික මගේ වුණා. ඒ කියන්නේ ඵලය අල්ලගෙන හේතුවද මගේ කරගෙන. එතකොට හේතුඵල දෙකම මගේ. බුදුහාඳුර දේශනා කරන්නේ ඵලය කිසිසේත් හේතුවට අයිති නෑ මේ දෙක වෙන් කරන්න ඕන. ඒක හරියට මේ වගේ එකක්. තව උදාහරණයක් මම කියන්නම් මේ ලී දෙකක් එකට අතුල්ලනකොට ඒ දෙක රත් වෙනවනේ. රත් වෙනකොට ඒ රත් වීම වැඩි වෙන්න වැඩි වෙන්න ගින්දර හැදෙනවා. ගිනි නිපද වෙනවා. ඒ ගින්න ලී දෙක අතුල්ලපු නිසානේ ඇති උනේ. ගිනි දැල්ල ගින්දර ලී දෙකෙන් කොයිකටද අයිති? එකකටවත් අයිති නැහැ. ඒක හිතලා බලන්න. අයිති නැත්තේ ඇයි? ලී දෙකම තිබුණ නැත්නම් ගින්න හටගන්නෙත් නැහැ. එක ලීයකින් ඕක කරන්නත් බෑ. ඊළඟට ලීඩ් එක ඇතිල්ුවේ නැත්තම් ගින්න එන්නෙත් නැහැ. ඇතිල්ුවයි කියලා හරියට ඇතිල්ුවේ නැත්තම් ඒත් ගින්න එන්නෙත් නැහැ. එතකොට මේ දෙක ප්‍රමාණවත්ව ඇතිල්ලිච්ච නිසා රත්තුණු නිසාම තමයි ගින්න ඇති උනේ. ඒ ලීඩ් එක තෙමිලා තිබුණා නම් ඇතිල්ුවට ඒ ගින්න දෙන්නෙත් නැහැ. එතකොට ලී දෙක අතුල්ලුවට පස්සේ හටගත්තු ගිනි දැල්ල ලී දෙකට සම්බන්ධයක් නැහැ. ඒ දෙක අතුල්ලපු නිසාමයි ගින්න ඇති උනේ. එතකොට ගිනි දැල්ල එකක් ලී දෙක එකක්. දැන් ලී දෙක දෙපැත්තට කළොත් ඒ කොහෙටවත් ගිනි දැල්ල අයිති නෑනේ. එතකොට ගිනි දැල්ල කියන්නේ වෙනම එකක්. ඒක තව විදියට මෙහෙම කිව්වොත් දැන් අපි අඹ ගස් ලැබු අන්නාසි ආදී විදියට පළතුරු වර්ග කිහිපයක් අරගෙන එකට දාලා ඒක අඹරලා ගත්තාම ජූස් එකක් හැදෙනවානේ. දැන් අපි ඔය පළතුරු වර්ග ටික වෙන වෙනම බැරුවා නම් එහෙම මේ අන්නාසිරහ මේ ගස්ලබුරහ කියලා කියන්න පුළුවන්. ඔය ටික එකට දාලා අඹරලා ගන්න ජූස් එක බීලා ගස්ලබු රස හොයන්න පුළුවන් ඇයිද? ඒ ජූස් එකෙන් ඒ තියෙන රසය වෙන් කරලා මේ ගස්ලබු එකේ රසය මේ අන්නාසි රසය කියලා යවන්න පුළුවන් වෙයි දාපස්සට. ඇයි? යවන්න බෑ. හේතුව පළතුරු ටික එකට දාලා මිරිකුවට පස්සේ එන රසය එකට දාලා මිරිකීම නිසා එන රසය මිසක අර එකකටවත් අයිති එකක් නොවන නිසා. ඒ නිසා කිසි විදියකින් ඵලය හේතුවට අයිති වෙන්නේම නැහැ. එතනින් මේ උදාහරණ හොඳට අරගෙන මෙනෙහි කරලා දකින්න. එහෙම දකිනකොට පැහැදිලි වෙයි සතර මහා ධාතුව මම කියලා ගැනීම නිසාම මේ අවුල හැදිලා තියෙනවා එහෙම නොගන්නව නම් මම කියන අවුල ලිහනවා. මම කියන හැඟීමක් ඉපදිලා තියෙන්නේ සතර මහා ධාතු ගොඩක් නිසා. සතර මහා ධාතු ගොඩක් නිසා මම කියන හැඟීම ඉපදුනාට මම කියන හැඟීම සතර මහා ධාතු වලට අයිති නෑ. ඒ කියන්නේ කිසිසේත් සතර මහා ධාතුව මම කියලා ගන්න පුළුවන් කමක් නෑ කියලා තමන්ගේයි කියන මේ ශරීරය දිහා බලනවා වෙන් කරනවා තනි කරම මේ මම කියන සංකල්පයත් සතර මහා ධාතුවත් වෙන් කළ දෙන්න දෙක එකට එකතු කරන්නේ නැති තැනට හිත ගේනවා. එහෙම ගේනකොට මේ සම්මාදිට්ඨිය නිසාම මේක වෙන්නේ. ඊළඟට එක පැත්තක් බලලාම දීනේ. ඊට පස්සේ මමය කියන ශරීරයක් අල්ලගෙනනේ දැන් මේ මේ විදිහට බලන්නේ මගේ කියන ශරීරය. ඊළඟට මට ඇති වෙනවනේ මට හමු වෙනවනේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියලා අක්කලා සහෝදරයෝ, ඥාති මිත්‍රයෝ කියලා අසවල්ලු කියලා. එතකොට මේක කම්පයා කරනවා. කොහොමද කරන්නේ? දැන් මගේ මගේ ශරීරයයි කියලා මම ගන්න තැන තියෙන්නේ සතර මහා ධාතු ගොඩක්. කෙස්ලම් නියදත් සම්මස්නහර ටික. අවිද්‍යා කර්ම තණ්හා නිසා හටගත්තු එක. දැන් විතර මගේ අම්මා කියලා මට හම්බ වෙන්නේත් මොනවද එහෙනම්? තාත්තා කියලා හම්බ වෙන්නේත් මොනවද? සතර මහා ධාතු ගොඩ හම්බ වෙන්නේ. එතකොට දැන් මම කියලා අහුවෙලා තියෙන්නේ සතර මහා ධාතු ගොඩක්. මේ ඇඟේ කොහෙන් මම කියලා ඇල්ලුවත් අහුවෙන්නේ මොනවද? පටවි ධාතුවනේ. ආපෝ ධාතු පටවි ධාතු මේසක මම අහුවෙන්නේ නැහෙනි. ඒ වගේ එහෙනම් සතර මහා ධාතු තියෙන තැනක මම කියන හැඟීමක් යෙදিলা තියෙනවා නම් මගේ අම්මා කියලා කියන්නෙත් එහෙනම් සතර මහා ධාතු ගොඩක් මුල් කරගෙන මගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් සංස්කාරයක්. එයි මම අම්මා කියලා හොයාගෙන යනකොට මට හම්බ වෙන්නේ මොනවද? කෙස්ලොන් නියදත් ගොඩක් හම්බ වෙන්නේ. ඒ කෙස්ලොන් නියදත් ගොඩේ අම්මා නැහැ. අම්මා කියන සංකල්පනාවක් විතරයි හිතේ ඉපදුනේ. හරියට එහෙනම් අම්මා කියන එක ඵලය නම් හේතෝ සතර මහා ධාතුකඩ ඵලය හේතුවටයිති නැහැ. ඒ විදිහට නුවණින් මෙනෙහි කරනවා. එතකොට අර දෙපැත්තේම සත්පුජ්‍යල සංඥාව අරගෙන සතර මහා ධාතුව ගැට ගහන එක නවත්තනවා. එහෙම ගැට ගහන එක නවත්තන්න නම් ආනාපාන සතිය වඩන්න ඕනේ, ඉරියාපත භාවනා හතර කරන්න ඕනේ, ධාතු මනසිකාරය කරන්න ඕනේ, අසුබ භාවනා වඩන්න ඕනේ, නව ජීවිතික භාවනා ටික කරන්න ඕනේ. එතකොට සතර මහා ධාතු කියන්නේ රූපනේ. සතර මහා ධාතු රූපය අල්ලගෙන මමය කියලා ගැට ගන්න එක නවතින්නේ ඒ කායानुපස්සනා භාවනා ටික කිරීමෙන් පමණයි. වේදනානුපස්සනා භාවනාව කරයි කියලා කය ගැට ගන්න එක නවතින්නේ එතකොට ඔය විදිහට විදර්ශනා මනසිකාරය කරනවා. එහෙම විදර්ශනා කරන්න විදර්ශනා කරන්න දැන් අජ්ජත්ත බහිද්ද වශයෙන් බලන්න කියලා කියනවා නේද? ඇතුළ සහ පිට වශයෙන් බලන්න කියලා තමන්ගේ සහ ඉන්ටර්නලි ඇන් එක්ස්ටර්නල් දෙපැත්ත බලන්න කියලා කියනවා. ඊට සමුදේ වය වශයෙන් දකින්න කියලා කියනවා. මේක හටගත්තේ කොහොමද? සමුදේ කියන්නේ හට ගැනීම, ඇතිවීම. ආහාර නිසා, අම්මා තාත්තා නිසා, සතර මහා ධාතු නිසා, හේතු ප්‍රත්‍යයෙන්, අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසාම නේද මේ හට ගැනීම සිද්ධ වෙන්නේ. නැති වෙන්නේ කොහොමද? මේ විදියට මේ මෙනෙහි කරනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකට මොකද වෙන්නේ? වය නැති වෙලා යනවා නේද? Taman tamanගෙන් ප්‍රශ්න කර කර නුවණ උදා කරගන්නවා. නුවණ කවුරුත් ගෙන දෙන්නේ නැහැ. Taman නුවණ හදන්න ඕනේ. එහෙම නුවණ තියෙනකොට, එහෙම නුවණ හදනකොට වෙන්නේ මොකද? මේ විදියට විදර්ශනා මානසිකාරය වැඩෙනවා. එහෙම තමයි විදර්ශනා කරන්න තියෙනවා ඒක ක්‍රමයක් විතරයි. තව තියෙනවා ඉතින් මේ දේවල් වල කතා කරන්න. විදර්ශනා කතාවක් වෙනම ඇත්තටම කරන්න ඕනකම තියෙනවා මේ කොහොමද මේක කරන්නේ කියලා. ඊළඟට මුලින්ම රදිකනවන මතක් කරානේ සම්මාදිට්ඨිය ඇති කරගෙන මේ කාරණාව කරන්න ඕනේ නිසා මෙහෙම කළා කියලා. ඒ කාරණාවේ හැම භාවනාවකම කලින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. සම්මාදිට්ඨිය කියන එක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්කොට මේක දකින්න එක. දැන් යම් කෙනෙක් මේක දකින්න පටන් ගත්තොත් මේ සතර මහා ධාතු ගොඩක් මුල් කරගෙන මම කියන හැඟීමක් ඇති වෙලා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් බාහිරද සතර මහා ධාතු තියෙන්නේ අභ්‍යන්තරයේද සතර මහා ධාතු තියෙන්නේ දෙපැත්තේම සතර මහා ධාතුව සතර මහා ධාතුවමයි ඇතුළේද පිටද තියෙන සතර මහා ධාතු ටික මුල් කරගෙන මම කියන හැඟීමක් සහ අසවලා කියන එකක් නේද මේ ඇති වෙලා තියෙන්නේ ඒක එහෙනම් හේතුව නිසා හටගත්තු එකක් නේද කියලා අර හැදිච්ච විදිය දකිනකොට සතර මහා ධාතුයි කියලා දැක්කයි කියලා කෙලෙස් නැති වෙන්නේ නැත. ගිය සතියේත් මතක් කරා. මමයි කියන හැඟීමක් තියෙන්නේ කියලා දැක්කයි කියලා කෙලෙස් නැති වෙන්නේ නැත. වෙන්නේ මොකද්ද? මේ කම්බිනේෂන් එක ලිහලා බලනවා නේද? ඒ ලිහලා බැලීම නිසාම නුවණක් උපදිනවනේ අපිට මෙන්න මේකයි මේ වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක තමයි දුක්ඛේ ඥානං කියන්නේ. ඇයි? මේ ටික ගැට ගැහුවොත්, දර කෑලි දෙක එකට ඇතිල්ලුවොත් ඒ තාක් ගින්දර තියනවා කියලා දන්නවා. ඒ කියන්නේ දුක උපදිනවා. එහෙනම් මේක වෙන් කළොත් එහෙම දුක නෑ කියන්න තේරෙනවා. අන්න දුක නැති කරන්නේ මෙහෙමයි කියලා අපිට තේරෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ මෙනෙහි කරලා ඇතිවෙන නුවණටම පැහැදිලිකමටම විමසා ගැනීමටම ගැටලුව ලිහෙන එකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ගැටලුව නැතිකමට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නැත්තම් බැලුව බැලමට හැමතැනම හතර මහා ධාතු තියෙනවා. හතර මහා ධාතුයි තියෙන්නේ කිව්වයි කියලා නිවන් දකින්නෙත් නැහැ, නුවණ උපදින්නෙත් නැහැ කාටවත්. ඒ නුවණ ප්‍රඥාව එන්න ඕනේ. ප්‍රඥාව උදා කරගන්න ඕනේ. එහෙම එනකොට තමයි කියන්නේ විදර්ශනා වඩනවයි කියලා. ඉතින් මං හිතනවා කියපු කාරණා පැහැදිලි වෙන්න ඇති. පැහැදිලි නැත්නම් නැවත අහන්න අපි තව ටිකක් කතා කරමු. බොහොම පැහැදිලි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට බොහොම පිං මම වැරදියට තේරුම් ගන්න තියුනේ මොකද මම සාමාන්‍යයෙන් කරන්නේ ආනාපාන සතිය එතකොට මම අර විවේකේ ලබන්නේ බ්‍රෙත් එක නැති වුණාමනේ. ඉතින් මට දන්නවා කෙලින්ම එතනින් මම මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට විපස්සනාවට යනවා. මට එහෙම තේරුමක් තේරුන්නේ නැහැ අර කතාව අහලා මෙත්තා භාවනාවෙන් කොහොමද කරන්නේ කියලා. දැන් මම දන්නවා දෙකම එකයි. අතන අර බ්‍රෙත් එක නැති වෙන විවේකයේ හින්දා ලේසි වුණා මට තේරුම් ගන්න. දැන් මට බොහොම පැහැදිලි මට තියෙන මං ආනාපාන සතිය කරපු එමදේම මෙතන කරන්න තියෙන්නේ මට අර විවේකයට ආවම. ඉතින් මට දැන් ඒක බොහොම පැහැදිලි ස්වාමින් වහන්සේට බොහොම කුසල්. චිරසංසන්නයි. ස්වාමීන් වහන්සේ මම මේ පොඩි ප්‍රශ්නයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් මම හුඟක් දුරට ස්වාමීන් වහන්සේ කියපු විදිහට මෙනෙහි කරනවා. මම කියන දේ මම අගත්ත දෙයක් තියෙන අදහස තේරුම් අරගෙන ඊට පස්සේ ගොඩක් වෙලාට කරේ මම කියන එක අවිද්‍යාවින්ද ඇති වුණා කියන එක තමයි මෙනෙහි කරේ. හැබැයි දැන් ස්වාමීන් වහන්සේ කියපුින්ද මට එතන අඩුවක් තේරුණා විද්‍යාව විතරක් නෙවෙයි තවත් හේතු කියලා මෙනෙහි කරන්න ඕන කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් මට මේ මම කල්පනා කරනකොට අනිත්‍ය ඉන්ද දුකක් ඇති වෙනවා කියන එක ගන්නවට වඩා පහසුවක් ඇති වෙන එක තේරුම් ගන්න මට අනිත්‍යයි හැම දෙයක්ම. ඒ අනිත්‍ය දේ මගේ කියලා ගන්නකොට දුකක් ඇති වෙනවා. කියලා ඒ තුන ඒ විදිය සම්බන්ධ කරගන්න එක මට පහසුවක් තියෙනවා. ඒක වඩා පොඩ්ඩක් වෙනස් විදිහට ස්වාමීන් වහන්සේ කිව්වේ. ඒ දෙවිදියටම කමක් නැද්ද මම කරන විදිය හරි නැද්ද කියන එක ස්වාමීන් වහන්සේ තේරුම් කර දෙන්න. බොම්බි. දේව මහත්තයාගේ ප්‍රශ්නය පැහැදිලි මේ මම ඇත්තටම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පිළිවෙලම ඉලක්ක කරගෙන අනිත්‍යතාවය මේ සතර මහා ධාතු සහ අනිකුත් ඒ උපාදානස්කන්ධ සියල්ල වෙනසකට විපරිණාමයට යනවා වෙනස් වෙන නිසාම තමයි දුක උපදින්නේ දුක නිසාම තමයි අසුභය වෙන්නේ අසුභය නිසාම තමයි අනාත්මතාවය මම කියලා ගන්න බැරි කියලා නුවණින් දකින පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ process එක තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. එතකොට මුලින් ඒ කාරණාව තේරුම් අරගෙන ඊට පස්සේ යම් විදියකින් ඒ process එක තේරෙනවා නම් මෙන්න මේ නිසා තමයි මේ මේක තමයි මේ වෙන්නේ කියලා ඒ මූලික වැටහීම තියාගත්තාම ඊළඟට ඕකේ කොයි පිළිවෙලකට මෙනෙහි කරගත්තත් කමක් නැහැ. දැන් Tamanට පහසු විදිය ඊට පස්සේ ගන්න පුළුවන් මොකද මූලික කාරණාවේ තියෙන ස්ට්‍රක්චර් එක තේරෙනවා නම් ඊට පස්සේ මෙනෙහි කරන එක කොයි විදියට මෙනෙහි කරත් කමක් නැහැ. දැන් උදාහරණයකට කිව්වොත් අපි ගෙයක් හදනකොට එක දොරක් නෙවෙයිනේ ගෙදර කර තියන්නේ. දොරවල් ගණනාවක් තියෙනවා. එතකොට මේ දොරවල් තියෙන බවත් ඊට පස්සේ ගෙදරට මේ දොරවල් ඇතුල් වෙන්න මේ හැම දොරක්ම ප්‍රයෝජනවත් වෙනවා කියලා දැනගත්තට පස්සේ ගෙට ඇතුල් වෙන්න කොයි දොර පාවිච්චි කරත් කමක් නැහැනේ. ඉස්සරහ දොරද පිටිපස්ස දොරද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැබැයි මූලික දැනීම තියෙන්න ඕනි මූලික ස්ට්‍රක්චර් එක තියෙන්න ඕනි මේක තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වෙන එකේ අපි කොහෙන් පටන් ගත්තත් ඊට පස්සේ කමක් නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. Tamanට පහසු තැනකින් ගන්න පුළුවන් ඊට පස්සේ මූලික වැටහීම තියාගත්තට පස්සේ. මූලික වැටහීම තියෙනවා නම් හරිම ලේසි ඊළඟට. මූලික වැටහීම නැති වුනහම තමයි අපිට ගැටලුව හැදෙන්නේ මේක කොහෙන් ගත්තොත් මෙහෙම වෙයිද කියලා. ඇත්තටම අර මේ ධර්මතාවය තියෙන්නේ එකකින් එකක් පැරලල් වෙලා තියෙන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔය process එකක් පෙන්වන්නේ. දැන් සම්මා දිට්ඨිය නිසාම තමයි සම්මා සංකප්ප හැදෙන්නේ. කවදාවත් සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්පයක් එන්නෙම නැහැ. එහෙම එකක් නැහැ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට සම්මා සංකප්ප උපදවන දෙයක්වත් නැහැ ඊට පස්සේ. ඇයි? එයාගේ සංකල්පනා සම්මාම තමයි. ඒ දිට්ඨිය සම්මානේ. ඒක ඒ නිසා. එතකොට ඒ වගේ අනිත්‍යතාවය වෙනස් වෙන වෙනස් වෙනවා කියලා දන්න කෙනාට වෙනස් වීම දුකක් කියන එක තේරෙනවාමයි. ඒ නිසාම තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා process එකක් කියන්නේ. ක්‍රියාවලියක් කියන්නේ. මේක දකින කෙනාට මේක මෙහෙමයි කියලා වැටහීම එන විදියට. ඒකමයි කාරණා. එතකොට එකක දෙකක් සම්බන්ධයි. ඒ අච්චුව ඒ ක්‍රමය ටෙක්නික් එක දැනගත්තට පස්සේ Tamanට කැමති ඕනම තැනකින් මෙනෙහි කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද උදේ මහත්තයාට? අදම් බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව මේ සතියේ වැඩනකොට ගිය සතිය ඉවර කර තැනින් වගේ ආයතන ඉඳලා පටන් ගත්තා. ඒ කියන්නේ අනිත්‍යතාවය තමයි දිගට අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය තමයි දිගටම ඒ භාවනාවෙනුත් තේරුනේ ඊට පස්සේ ඇති වෙන ප්‍රීතියත් සුඛයත් එතනින් එහාට ඇති වෙච්ච නිවීමත් අතහැරලා ඉවරලා එතනින් බලනකොට ගොඩාක් සමතුලිතතාවයකටපත් වෙනවා එතකොට එහෙම එහෙම තමයි දිගටම බලාගෙන බලාගෙන ගියේ මොන භාවනාව වැඩුවත් අන්තිමට අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය තමයි වැටහෙන්නේ ඊට පස්සේ එන නිවි සමාධිය වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයෙන් බලනකොට තවත් සැනසීමක් එනවා කියලා වැටහුණා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේක විස්තර කරගෙන යනකොට මේ දේශනාවේ මේ විස්තරයට ඇතුළත් වුණා මෛත්‍රිය හරි අසුබය හරි කුමක් හෝ ඒ භාවනාව හරි ආනාපාන සතිය හරි කරගෙන යනකොට සිත එකඟ වුණාට පස්සේ සමතේ වැඩුණාට පස්සේ ඒ සීකිරීම නවත්වනවා කියලා මම වහන්සේයින් අදහස් කළේ ඒ අරමුණ මෙනෙහි කරන එක නවත්තලා කියන එකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මොකද මට හිතුණා ආයිත්‍ය වුණා ඉතින් ඉස්සෙල්ලා නිකන් බලාගෙන ඉන්නවා කියන්නේ එහෙම ඒකෙන් අදහස් කළේ අරමුණ මෙනෙහි කරන එක නැවැත්වුවද කියලා ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පිරුණසන්නේ. හොඳයි. ලානිනෝනාගේ ප්‍රශ්නයට මේ විදිහට උත්තර එන්නේ අපි අදහස් කළේ සමතය කරගැනීමට උපකාර කරගන්න අරමුණ මෛත්‍රිය හෝ බුද්ධානුස්සතිය හෝ ආනාපානසතිය හෝ කුමන අරමුණක් මෙනෙහි කරමින් ගියාම ඒ අරමුණෙන් ගන්න ඕන ප්‍රතිඵලය ආවහම ඒ කියන්නේ අරමුණ මෙනෙහි කිරීමෙන් සමතය ඇති වුණාට පස්සේ අපිට අරමුණ අපි අතහරිනවා. ඒ කියන්නේ අරමුණද සංස්කාරයක්. ඇත්තටම මේ භාවනා ක්‍රමවල සමත භාවනාවේදී සංස්කාර නොවන එකම භාවනාව ආනාපාන සතිය විතරයි. ආනාපාන සතිය සංස්කාර නැහැ. සිතුවිලි නැහැනේ. ඒ නිසා තමයි අර රධිකනෝනත් මතක් කරේ ඒකෙදි පහසු වුණා විදර්ශනාවට යන්න මේකෙදි පැටලුනේ මේ නිසයි කියලා. අර සංස්කාර කරන එක තමයි නවත්තන්නේ. මොකද මෛත්‍රිය කියන්නේත් අසුබය කියන්නේත් බුද්ධානුසති කියන්නේත් අන්තිමට ගත්තාම සංකල්පන. සිතුවිලි ගොඩක්. එතකොට ඒක අපි පාවිච්චි කරනවා චිත්ත විවේකයේ පිණිස. මොකද වෙන වෙන අරමුණු මෙනෙහි කරාම අකුසල් උපදිනවා. ඒ නිසා කුසල අරමුණක් මෙනෙහි කළා සමතය කරනවා. ඒකත් හොඳ තැනක් ඒ මතක් වෙන එක මේ ඕනම අරමුණක් කිව්වහම අපි ගන්නෙ කුසල් අරමුණ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ නීවරණ මේක නීවරණ බැහැර වෙන අරමුණක්. කුසල් අරමුණක්. අරගෙන සමතය කරගන්නවා. මොකද කුසලයෙන් උපදින්න ඕනේ අපිට. අකුසල් අරමුණක් අරගෙන සමතය කරන්න බෑ එතකොට උපදින්නේ මිත්‍යා සමතය, මිත්‍යා සමාධිය තමයි උපදින්න කරන්න පුළුවන්. උපදින මිත්‍යා සමාධිය. ඒක සම්මා දිට්ඨියට එන්නේ නැහැ. එතකොට කුසල් අරමුණකින් ඇති කරගන්න සමතය ඊළඟට ඒ සංස්කාරය අතහරිනව අතහරින තැනට එන්නේ මේ විදිහට ඒ අරමුණ ඔස්සේ ගිහිල්ලා හොඳට හිත තැම්පත් වුණාට පස්සේ හිත තැම්පත් වෙලා දැන් අරමුණ අතහරිනවා කියලා ටක් ගාලා කලබලයට අතහැරලා දාන්න නැතුව ඒකෙද ටික වෙලාවක් කාලය ගත කරනවා ඒ ගත කරනකොට දැන් අපි මුලින් කරේ බුද්ධානුස්සතිය බුදුගුණ මෙනෙහි කර කර මෙනෙහි කරගෙන හිත තැම්පත් කරපු එක නම් ටිකෙන් ටික ටිකෙන් ටික අර සිතුවිලි හද හදා හිත එකඟ කරපු එක අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා හොඳට සිතුවිලි නැතුවත් දැන් හිත තැම්පත් වෙලා තියෙනවා කියන තැනකට තහවුරු කරගන්න ඕනේ තමයි. එහෙම තමන් තහවුරු කරගත්තට පස්සේ ටිකක් එතන ඉඳලා බලනවා හිත දැන් නොවිසිරී තියනවද වැඩි කාලයක් හිත නොවිසිරී තියනවද කියන එකයි ඕන කරන්නේ. හිත නොවිසිරීම තියෙන්න නම් අනිමිත්තේ විදියට සමතේ වඩ아가ගෙනම යන්න ඕන. එතකොට හිත නොවිසිරී තියෙන යම් කාලයක තියෙනවා නම් tempat වෙලා අපි එතන ඉඳන් විදර්ශනාව කරනවා. ඒකෙදී අර සංස්කාරයේ චිත්ත සංස්කාරය අතහැරීම තමයි කළ යුතු වෙන්නේ. ඒක තමයි මුලින්ම අදහස් කරේ. එතකොට මෛත්‍රී අරමුණ හෝ බුද්ධානුස්සති අරමුණ හෝ ඒ අරමුණ අතහැරලා තව දුරටත් ටිකක් හිත තැම්පත් ගතියෙන් කැළඹෙන්නේ නැතුව ඇවිස්සෙන්නේ නැතුව තියනවද කියලා තමන්ට තමන් විසින් තහවුරු භාවයක් ඇති කරගන්නවා සමතය තුළ තමන් ඉන්නවා කියලා. එහෙම ඉන්න කෙනා ඊට පස්සේ විදර්ශනාව පටන් ගන්නවා. එතකොට අර කරගෙන ආපු සංස්කාර ස්වභාවය අතාරින්න එක තමයි එතනින් අදහස් කරේ. මොකද ඒ සංස්කාරය අල්ලගෙන විදර්ශනා කිරීමක් නැහැ අපේ. මෛත්‍රී අරමුණ සුවපත් වේවා කියන අරමුණ අල්ලගෙන අපි සමතය කරාම නැවත ඒ සුවපත් වේවා කියන අරමුණ අල්ලගෙන විදර්ශනා කරන්න බෑ අපිට. එහෙම එකක් නෑ එතන. එතකොට ඒ සංස්කාරය අතහැරලායි විදර්ශනාව කරන්නේ ඒ නිසා තමයි අර විදියට මුලින් සිහිපත් කළේ මං හිතන්නේ පැහැදිලි ඇති එහෙනම් ස්වාමීන් වහන්සේ තවත් පොඩි ප්‍රශ්නයක් ආවා මේ ආනාපාන සතිය කරගෙන යනකොට දැන් හිත තැම්පත් වෙලා අරමුණු මෙනෙහි කරන එක නවත්තලා නැවතුනට පස්සේ ඉබේ මේක දැනෙන අවස්ථාවට ආවම ඉතින් අර මනෝ සංස්කාර කියන සංඥා වේදනාව නම් ඒක මේක සංඥාවක් සහ වේදනාවක් තියෙනවා කියන තැනට එනවා. එතකොට ඒ ඒ ඒක මම දන්නේ ඒක හරිද කියලා මම ඒක දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඒ අතරින් ඒක නවත්තලා විදර්ශනාව පටන් ගන්නත් පුරුදු වෙලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් ඔබ වහන්සේගේ අදහසක් ඉදිරිපත් කරොත් මොහොතේ විදර්ශනා කියන අරමුණම විමසා බැලීම කියන තැනින් ගන්න නිසා සතිපට්ඨාන සූත්‍රය නැවත අධ්‍යයනය කරලා බලන්න ආනාපාන සතිය උගන්වන තැනත් පස්සම්භයං කාය සංකාරං කියන තැනට ආවට පස්සේ අජ්ජත්ත බහිද්ද ඇතුළත සහ පිටත වශයෙන්ොත් සමුදය වය වශයෙන්ොත් බලන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවානේ. ඒ කියන්නේ එතන මේ කයේ ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය මේ විදියයි කිය කියා නුවණින් දකින්න කියන එක තමයි එතන මේ විදර්ශනා කොටස ගන්න වෙන්නේ. ආනාපාන සතියේ ඇතිවෙන චිත්ත සමතය සමතය ඊට පස්සේ සමුදේවය අජ්ජත් බහිද වශයෙන් දකින්න එක තමයි එතන විදර්ශනා කොටස. එතෙන්දී දැන් අර වේදනා සංඥා දිහා බලාගෙන ඉඳීම තුලින් වේදනා සංඥා දෙකේ හේතුඵල රටාව නුවණින් වටහා ගන්න උත්සාහ කරනවා නම් හොඳයි. ඊළඟට මේ එතන මේ වේදනා සංඥා කියලා කියන්නේත් අන්තිමට සංස්කාර විදියටනේ අපිට හම්බ වෙන්නේ. ඒ සංස්කාරද දැන් බාහිර සම්බන්ධ නැවතුණාම මනසට අරමුණු වෙන එක නෙවෙන්නේ. එතකොට මනෝ සංස්කාර වෙනවා. මනසට එන අරමුණද අපි දකිනවා. එතකොට මනස අරමුණක් ඇති කරගෙන දැන් මේ දෙන්න හමු නිසා විඥානයක් උපන්නා. ඒ නිසා මනෝ සංපස්සේ වුණා. ඒ නිසා මේ මනෝ සම්පස්යෙන් උපන්න වේදනාව තමයි ඇවිල්ලා තියෙන්නේ. සංඥාව සංකාරය තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා එයද මනසත් අරමුණත් හමු වෙච්ච නිසා මනෝවිඤ්ඤාණය උපන්නා මිසක පෙර නොතිබී හටගත්තු එකක්. කියන්නේ මනසයි අරමුණයි දෙක හමුුනේ නැත්තම් මේ වේදනාව උපදින්නේ නෑ නේද කියන තැනින් විදර්ශනා කරගන්නවා. ඒකට මේක නැවත එතන ඇනලයිස් කරනවා. එහෙම කරනකොට වේදනාව දිහා බලන් ඉඳීම සංඥාව දිහා බලන් ඉඳීම කියන කාරණාව තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි මට පැහැදිලි වෙන්නේ මොකද අපිට ඕන කරන්නේ ඒ ක්ලේශය දිහා බලාගෙන ඉන්න නෙමෙයි කියන එකයි මගේ දැනීම. ඉතින් ඒ නිසා එයද විදර්ශනා කොට අපි දකින්න එක තමයි කරන්න තියෙන්නේ අර මම මුලින්ම විදර්ශනා කරන කොටසේ කතා කළේ මෙතන මේ මනෝ සංස්කාර කරන්නේ නැතුව කරන විදිය. නමුත් මනෝ සංස්කාරද විදර්ශනා කරන එකයි මම මතක් කළේ තව ගොඩක් ක්‍රම තියෙනවා කියලා මේක කරන්න. එතකොට දැන් ඔබතුමී මතක් කළේ මනෝ සංස්කාර උපදින විදිය. මේ මනෝ සංස්කාර විදර්ශනාවට ගන්නේ ඒ පිළිවෙලට. ඉතින් ඒකද අර ක්‍රමේම තමයි ඒකත් අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා ආහාර නිසා අම්මා තාත්තා නිසා අතරමහා ධාතු නිසාම තමයි මේකත් උපන්නේ කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. ඒ බලන්න බලන්න ඒ ඇද ඊට පස්සේ මට අයිති දෙයක් නෙවෙයි කියන තැනකට එනවා. නැත්තම් වේදනාව මගේ කියලා ගත්ත ගියොත් එහෙම එතන අපි අහු වෙනවා. වේදනා සංඥා සංකාර ටික ද හේතු නිසා හටගත් එකක් කියලා නුවණින් දකින්න එක තමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. උදේපස් ස්වාමීන් වහන්සේ තිරවස්සන්නේ බොහොම පිං සිද්ධ වෙනවා. තිරවස්සන්නේ ස්වාමීන් වහන්සේ මේ වට ඇත්තටම දැන් ඔය උභාන්සේ විස්තර කරේ ඉස්සලා සමතෙන් සමත සමාධියක් හදාගෙන ඊට පස්සේ ඒක විදර්ශනාවට පෙළන අවස්ථාව විස්තර කරා හොඳට පැහැදිලි වෙන විදිහට ඊට පස්සේ උභාන්සේ කිව්ව විදර්ශනාවේදී උභාන්සේ පැහැදිලි කරේ කායන පස්සනාව කය ගැන බලලා මේ එතනින් අනිත්‍ය දුකනත් බලන්න කියන එක තමයි විදර්ශනා හැටියට උපවාසය විස්තර කරේ. එතකොට ඒත් එක්ක උපවාසය විස්තර කරා එතෙන්දී සමාධිත්‍ය ඇති වෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ දැන් ඒත් එක්ක උපවාසය කිව්වා සමාධිත්‍ය ඇති වෙනවා සම්මා සංකප්ප ආදී වශයෙන් මේ අපි ආරෂ්ඨාංග මාර්ගයට එනවා කියන එක කෙලිම කිව්වේ නෑ. හැබැයි ඒ කියන්නේ අපි එතෙන්දී ආරෂ්ඨාංගයට එනවා කියන එක මම උපකල්පනය කරා. එතකොට ඒ කියන්නේ දැන් අපි ඒ වෙනකොට මනස දැන් මේ දුකයි කියලා දැකලා මේක අනිත්‍යයි කියලා දැකලා දුකයි කියලා දැකලා අනාත්මයි කියලා දැකලා අසුබයි කියලා එක දැකලා ඊට පස්සේ අපිට එතෙන්දී මේක පවතිය යුතු දෙයක් නෙමෙයි කියන එක මේ දුක්ඛය දැකලා අපි එතනින් එහාට දුකෙන් මිදෙන්න වැඩපිළිවෙලකට දැන් ආර්ය සං මාර්ගයට එනවා කියන එක කියන්නේ එතකොට එතෙන්දී අපි නිවන ගැන අරමුණක් කරන්න ඕන දෙයක්. කියන්නේ අපි නිවන කරා මේ සංසාර විකරමි ප්‍රතිපදී යන එක වැඩක් නැහැ කියන එක වගේ එකක් අවබෝධ කරගනවද ඒ ඒ විදර්ශනා විවිධාර කරගෙන යනකොට එතකම අපි ඒ වෙලාවේ නිවනට හිත දැමීම වගේ දෙයක් අපි කළ යුතුද ඒ විදර්ශනාව කරගෙන යනකොට ඉතින් අන්න ඒක පොඩක් අරසංග අරසංග මාර්ගයයි එතකම ඒක කොහොමද අපි නිවනට ගලපගන්නේ කියන එක උපාසක පුත විස්තර කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා තේරුවා සම්මයි විදර්ශනා කතාව පැහැදිලි කරන තැන මේ විදිහේ අදහසක් තියෙනවා මම ඒක විතරක් කියන්නම් මේ විදර්ශනා කරන්න ඕනි පිළිවෙල කියනවා හැමදේම නිත්‍ය විදියට දකිනකොට නිවන හම්බ වෙන්නේ ඒ නිසා අනිත්‍ය විදියට දකින්න ඕනි කියනවා හැමදේම සැපයි කියලා දකිනකොට නිවන හම්බ වෙන්නේ ඒ නිසා දුකයි කියලා දකින්න කියන නිවන ලබා ගන්න ඕනි කියන. ආත්මයි කියලා දකින්න දකින්න නිවන ඈත් වෙනවා. ඒ නිසා අනාත්මයි කියලා දකින්න ඕනි නිවන ලබා ගන්න ඕනි කියන. ඊළඟට නිවන කියන්නේ දුකක් කියලා දකින්න එක නවත්තලා නිවන කියන්නේ සැපක් කියලා දකින්න ඕන. එතකොට නිවන ලැබෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ නිට්ටයයි සුඛයි සුභයි ආත්මය කියලා මෙනෙහි කරපු නිසා නිවනද වැඩක් නෑ කියන තැනකට තමයි මනස ඇවිල්ලා තියෙන්නේ. එතකොට නිවන දුකයි කියන තැනට එන්නේ නැති වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන ගමන්ම එහෙනම් මේ සියල්ලෙන්ම වෙන්වුණු නිවන තමයි සැපය කියලා මෙනෙහි කරන්න ඕන ඒකද විදර්ශනාවයි කියලා බුදුහාඳුර දේශනා කරලා තියෙනවා. එතකොට නිවන අරමුණු කරන්න කියලා දේශනා කරනවා. ඒකෙදි තියෙන්නේ ඔහොම විදර්ශනා වඩාගෙන යනකොට ඒ විදර්ශනාව නිසාද හිත සමාධිගත වෙනවනේ හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙනකොට එතනින් ඇති වෙන චිත්ත විවේකයට අපි අහු වෙනවනේ ඊළඟට. විදර්ශනා වඩාගෙන යනකොට විදර්ශනාවෙන් අපි චිත්ත විවේකයට වැටෙනවා. චිත්ත විවේකයට වැටුණාට පස්සේ වෙන්නේ මොකද? ඒ චිත්ත විවේකයේ සැපයි සැපයි කියලා අපි ඒකට අහු වෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා එතෙන්ට නැවතීමද බාධාවක්. ඒ නිසා එයද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනි කියලා. ඒ ඇති වුණු චිත්ත විවේකයද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනකොට මෙනෙහි කරමින් නිවනම තමයි සැප කියලා නිවන ඉලක්ක කරන්න කියලා කියනවා. එතන තමයි නිවන අරමුණු කරන තැන. සූත්‍ර දේශනා ගණනාවක් තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විපස්සනා කතා කියලා එකක් තියෙනවා. ඒකෙදි පැහැදිලි කරනවා අර විදියට එන චිත්ත විවේකය විදර්ශනාවෙන් එන චිත්ත විවේකය සමාධියද විදර්ශනා කරනවා. එතකොට නිවනම අරමුණු කරනවා. නිවන සැපයි මේ සියල්ලෙන්ම වෙන්වුණු නිවන සැපයි කියන තැන තමයි ඊට පස්සේ අරමුණු කරන්නේ. ඒක තමයි නිවනට උපකාර වෙන්නේ කියලා දේශනා කරනවා. පැහැදිලිද මන්ද? ඒවා ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වුණා ඔබ වහන්සේ කියපු එක මම හිතලා මම හිතාගෙන හිටපු ආකාරය මම මේ එක නිවැරදි කියන එක තමයි යුතු ගන්නෝනේ. අර මේ උතෙන්දි එක ප්‍රශ්නයක් වෙන්නවා කියලා මට තේරුණේ දැන් අපි විදර්ශනා කරගෙන යනකොට දැන් අපි නිවන සපයි මේක හැම එකම දුක්ඛයයි අනිත් හැම දෙයක්ම අනිත්‍යයි නිත්‍ය දෙයකට තියෙන්නේ නිවනයි කියලා ඔබට අපි නිවනට කැමැත්ත ඇතිව ඒක ගැන මෙහෙ කරනකොට අපිට වෙන්නේ ගොඩක් වෙලාවට විදර්ශනාවේදී සමතේදී ඊට පස්සේ මේ හිත ගොඩාක් හොඳට සමාධිගත වෙලා මේ ඉහළ ඉහළට ඉහළට මනස ඉස්සුනාට පස්සේ එතෙන්දී එනවනේ බොහොම සුඛයක්. ඊට පස්සේ ඕක නිවනයි කියලා අපි අල්ලගෙන ඉන්නවාද කියන පොඩි ප්‍රශ්නකුත් එනවා. ඉතින් අපි සමහරලාට එතෙන්දී පොඩක් අර අපි මේ ලොකු අපිටම ලබා වාසිත දා විස්තර කරා ගාල්ලට යන ගමනක් යන හිතේ තියාගෙන යනවා. හැබැයි මගදී මේ වෙන මොකක් හරි එකක් දැකලා මේ කාලයට මේක නතර කරලා අපි මග තියෙනක බල බල ඉන්නා වගේ එකක් වාසියදොත් ඉස්සර කරා. ඒ කියන්නේ මෙතෙන්ද නිවනට යන්න ඉති තියාගෙන ඉන්නවා. නමුත් අපි අරූප ධාන හරියම නැත්නම් අනිධාන වලට හරියම නැර ගිහිල්ලා හිත වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. අර අර සුඛය ගැන අපි හිතේ තියාගෙන ඉන්නේ. ඒක නිසා එතන පොඩ්ඩක් පැටලෙනවා නේද වගේ එකක් හිතට ආව එක. එහෙම එකක් ඉස්සර කරන්න පුළුවන් ද පාස්ට තේරුම් ගන්නයි. අජිත මහත්තයා පුජ්‍යලිකව කතා කර මේ කාරණාව. ඊට ඊට කලින් රජිත මහත්තයා කියපු අර සම්මා දිට්ඨිය ඇති වුනහම ඊතුරු අංග ටික ඇති වෙනවා කියනක උපකල්පනය හරි. මොකද සම්මා දිට්ඨිය ඇති වුණොත් විතරයි සම්මා සංකප්ප එන්නේ. කිසිම විදියකින් සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්ප සම්මා වාචා ඇති වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ උපකල්පනය හරි. එතන ඒක ඒක තමයි process එක ඇත්තටම. හඳුනේ හඳුනලා කණි විස්තර කරානේ නේද මේ මනෝ සංපස්සය විදර්ශනා කරන්න ඕනේ කියලා. එතකොට මේ රූප රූප වේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපිට දැනෙන මට්ටමට ඒක මනෝ සංපස්සයක් කරනවා නේද? එතකොට මේ අපි මනෝ සංපස්සය විතරක් විදර්ශනා කරා නැද්ද? ඒ මනෝ සංපස්සක තියෙන වේදනාව විතරක් විදර්ශනා කරා නැද්ද? කියන එක. කියලා මම නිකන් හිතුවා. එතන ඇති වෙන ස්පර්ශ මනෝ සම්පස්සය කියන්නේ ඇත්තටම චක්කු සම්පස්ස මනෝ සමේ ගාහන සම්පස්ස ජීවහා සම්පස්ස කියනකොට ඒ හේතුවෙන් උපන්න එක මනස මුල් වෙලා තමයි උපදින්නේ. නමුත් මේක නේ ඇහැ රූප ඇහැ කන නහයනේ එතෙන්ට හේතු වෙන්නේ. ඒ නිසා එතන අනිවාර්යයෙන්ම ස්පර්ශ ආයතන හයේම අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දකින්නම ඕන. විදර්ශනා කරන වෙලාවේදී නැත්තම් මේ සමතය හරහා මේක මෙහෙම කිව්වොත් ඇස් වහගෙන භාවනා කරනකොට මනසනේ අපිට වැඩිපුර අහුවෙන්නේ. එන්න එතෙන්දී මනෝ සම්පස්සේ අල්ලගන්න අපිට ලේසි. නමුත් වාඩි වෙලා ඇස් වහගෙනම භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ විදර්ශනා වඩන්න. විදර්ශනාව වාඩි වෙලා පිළිවෙලකට එහෙමම කරන එකක් විතරක් නෙමෙයි ඕනම වෙලාවක ඕනම විදිහකට කරන්න පුළුවන්. එතකොට අනිත් හැම වෙලාවකමත් මේ ඇහැ කන නහය දිව ශරීරයේ හැදිච්ච ක්‍රමය දන්න කෙනාට එතන ඉඳන් ඊට පස්සේ විදර්ශනාව ගන්න පුළුවන් මේ අනිත් සම්පස්ස හයම පහම ඉන්ද්‍රිය පහේ සම්පස්ස පහමත් විදර්ශනාවට ගන්න පුළුවන් මේ පිළිවෙලටම. ඒකේ වෙනසක් නැහැ. ඒතකොට ස්පර්ශ ආයතන හයම ස්පර්ශ හයම විදර්ශනා කරන්න තියෙන එකම පිළිවෙලට වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සමතයකට ඇවිල්ලා විදර්ශනාව පටන් ගන්නකොට ඒක ආධ්‍යාත්මික බාහිරද ඊට පස්සේ එහෙම බලලා මේ ඊට පස්සේ උදේවැය එහෙමත් බලන්න ඕනද ඒක සම්පූර්ණ වෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාරණා හතරම දේශනා කළා තියෙන්නේ හේතුවක් නිසා. ඒ නිසා අපිට ඒක දකින්න ඕන මොකද අජ්ජත් බහිද්ද වශයෙන් දකිනවා කියලා කියන්නේ ක්‍රමය දකිනවා කියන එකයි තියෙන විදිහ දකිනවා කියන එකයි. ඇතුලේ තියෙන්නේද මෙහෙමයි පිට තියෙන්නේද මෙහෙමයි කියලා දකිනවා. උදයෙන් කරන්නේ හැදිච්ච විදිය දකින එක. හැදෙන්නේ මෙහෙමයි. එහෙනම් ඇතුලේ හැදෙන්නේත් මෙහෙමයි පිට හැදෙන්නේත් මෙහෙමයි කියන ඒ හැදෙන විදිය දකිනවා. වැයෙන් කරන්නේ නැති වෙන විදිය දකිනවා. හැදිච්ච දේ නැති වෙලා යන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා දකින එක. ඒ නිසා තමයි මේ හතර ක්‍රමයේම බලන්න. ඇත්තටම හතර ක්‍රමයක් නෙවෙයි. එතන හය ක්‍රමයක් තියෙනවා. ඇතුළ බලනවා, පිට බලනවා, ඇතුළ පිට දෙක එකට බලනවා. හේතු තියෙනවා. එහෙම බලන්න. උදය බලනවා, වැය බලනවා, උදය වැය දෙක එකට බලනවා. එතකොට 6යි. හේතුව තමයි ඇතුළ විතරක් දකින කෙනාට ඇතුලේ තමයි මේක හැදෙන්නේ කියලා ගත්තොත් එහෙම පිට එකක් නැහැ කියලා පේන්න පටන් ගන්නවා. පිට විතරක් බලන එක්කෙනාට හිතෙනවා පිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුලේ නැහැ කියලා. දැන් බලන්න භාවනා කරන අයට දෘෂ්ටිගත වෙන තාල. භාවනා කරන උදවියට හැමතිස්සෙම තේරෙනවා එහෙනම් මේ සංස්කාර හටගන්නේ මේ ඇතුලේ හටගන්නේ වා කියලා සිත විතරක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුරුදු කරනවා. ඊළඟට සාමාන්‍ය ලෝකයා මොකද්ද කරන්නේ? සාමාන්‍ය ලෝකේ හිත දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික හමු වෙනකොට ඒ පැත්තට දුවන එක. ඒ නිසා ඒගොල්ලෝ එහෙ බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා දෙකත්ත පැටලීලා ඉන්නේ අපි. ඒ නිසාමයි බුදුහාඳුර ඇතුළයි පිටයි දෙක බලන්න කියලා කියන්නේ. ඇතුළ විතරක් තියනවා කියලා බැලුවොත් පිට නෑ කියලා තේරුනොත් ඒක අන්තයකට වැටෙනවා. පිට තියනවා කියලා විතරක් බැලුවොත් ඇතුළ නැහැ කිව්වොත් තව අන්තයකට වැටෙනවා. ඒ නිසා දේශනා කරනවා ඇතුළේද තියෙන්නේ මේ විදිහයි පිට තියෙන්නේද මේ විදිහයි කියලා දෙපැත්ත බලන ගමන් කලින් කලට ඇතුළයි පිටයි දෙක කම්පයා කර කර බලනවා. එකට දාලා බලන. ඒ කියන්නේ දෙකේම තියෙන එකම නේද කියන එකකට එනවා. එතකොට මෙහෙට ඇලෙන්නවත්, එහෙට ඇලෙන්නවත්, එහෙට මෙහෙට ගැටෙන්නවත් හේතු හැදෙන්නේ ඒකයි ඒ කියන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති මම කියන දේ. තමන්ගේ පැත්ත බලනවා, අනිත් අයගේ පැත්ත බලනවා, දෙපැත්තම එකට දාලා බලනවා. ඒ කියන්නේ දෙකේම තියෙන එකයි නේද? සමානතාවය බලන මේ හැම සතර මහා ධාතු සතර මහා ධාතුමයි. ඕකට කියනවා මෙහෙම. දැන් තමන්ගේ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ටික පටවි. බාහිර අයගේ ශරීරවල තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ටිකත් පටවි. බාහිර තියෙන ගස් කොළන් ආදී දේවල් ඝන ද්‍රව්‍ය ටික ඔක්කොමත් පටවි. එතකොට ඇතුලේ තියෙන පටවිද පිට තියෙන පටවිද පටවීම තමයි. වෙනසක් නැහැ. ඒක තමයි කම්පයා කරන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ පැත්ත බැලුවා, ඊට පස්සේ එළිය බැලුවා, දෙකේ කර දැම්මා. පටවි ධාතුව කොහේ තිබුණත් පටවිම නේද කියලා තමන් ස්ථිරතාවයකට එනවා. එතනින් තමන් දනවෙනවා මේක මෙහෙ ඇල්ලුවත් එහෙ ඇල්ලුවත් දෙකම එකයි කියලා. ආපෝවද ඒ විදිහට බලනවා. මෙහි තියෙන එකටම සමානයි එළියේ තියෙන එක. එතකොට දෙකම එකට දාලා බලනවා. එතකොට එහෙම පේනවා. ඊට පස්සේ මේක හැදුනේ කොහොමද කියලා උදේවය බලනවා. ඇතිවීම බලනවා. ඇතිවීම විතරක් බල බලා හිටියොත් නැතිවීම ඇතැරෙනවා. නැතිවීමක් දකින්න ඕන. ඒ නිසා නැති වෙන්නේද මෙහෙමයි කියලා දකිනවා. ඒ කියන්නේ අර හරියට ලී දෙකක් එකට ඇතිල්ලුවාමනේ ගින්න ආවේ. ඒක ගින්නට හේතුව ලී දෙක ඇතිල්ලීමනේ. ලී දෙක දෙපැත්තටම කරලා තිබුණොත් එහෙම ගිනියෙන්නේ නැහැ නැති වෙන විදිය. දැන් ඇහැට රූපයක් පේනකොට ඒක විඥාන වෙලා ඊට පස්සේ සංපස්ස වෙලා ගිහිල්ලානේ වේදනාව ඇති වෙලා ඒ උපාදානයට යන්නේ. ඇහැයි රූපයයි දෙක හම් වෙන්නේ නැති තාක්කල් එහෙනම් විඥාන උපදින්න පුළුවන්. ඇහැයි රූපයයි දෙක හම් වෙන්නේ නැති තාක්කල් විඥාන උපදින්නේ නැහැ කියලා කියන්නේ ඇහැට රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැට රූප පෙනුනට විඥාන උපදින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඇහැ උපදින්නේ නැහැ කියන එක. ඒක තව කතාවක්. මේ උත්තරේ මේ ප්‍රශ්නෙට උත්තරේ දිග්ගහනවා එහෙම වුණොත් ඒ නිසා අජ්ජත්ත බහිද්ද උදේවය මේ ක්‍රම දෙකම අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ඒ බලන්න හේතුව තමයි ඒ ක්‍රම සකස් වෙලා තියෙන්නේ ඒ ඒ විදිහට නිසා. ස්වාමීන් වහන්සේ එතන උදේවැය බලනකොට ඒක දෙකම එකට අරගෙන කොහොමද බලන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි ගොඩක් pensනවා. දැන් අර අජ්ජත්ත බහිද්ද විදිහට අරන් පටවි ධාතුව දෙපැත්තට සමාන කරලා බලනවා වගේම හටගත්තු දේ නේද මේ නැති වෙලා යන්නේ කියන එක තමයි එතන දකින්න තියෙන. ඇත්තටම ඉස්සෙල්ලා ඇතිවීම දකිනවා ඊට පස්සේ නැතිවීම දකිනවා. එහෙනම් හටගත්තු එක නැති වෙනවා නේ කියන තැනින් සම්බන්ධතාවය බලන හටගත්තොත් නැති වෙනවා නේද? හේතුවකින්නේ හටගන්නේ හේතුවක් ඇති වෙන එකනේ උදය ඇතිවීම හේතුවක් නිසානේ ඇති වෙන්නේ. එතකොට හේතුව නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් හේතුවකින් හටගත්තොත් නැති වෙනවා නේද කියලා සම්බන්ධතාවය බලනවා. එතකොට මේ නැති වෙනවා කියලා කියන්නේ එකක් හේතුව කියලා කියන්නේ තව එකක් නෙමෙයි හේතුවක් නිසයි හටගත්තේ හටගත්තු නිසයි නැති වෙන්නේ කියන එක සම්බන්ධතාවයක් ඇතුව දකිනවා. ඒක මේ එහෙම බලනකොටම වැටහෙන කාරණාවක් කියලයි මට තේරිලා තියෙන්නේ ඇත්තටම. ගොඩක් පිංස දෙනවා සම්මත. ස්වාමීන් වහන්සේ මේ මට මේ මට දෙයක් මේ එකතු කරන්න ඒ අජ්‍යත් බහිද්ද කියන දේ මට තේරුම් ගන්න මට ලේසි මම කල්පනා කරාම ලෙසි විදියක් මට හම්බෙලා තියෙනවා. මේ අපේ මෑග ගත්තම අපේ ගොඩාක් තියෙන වතුර ඊට පස්සේ කාබන් නයිට්‍රජන් වගේ දේවල් තියෙන්නේ. මේ ලෝකේ ඔක්කොම එක සයිකල් එකක් යන්නේ. මම හිතනවා මේ ඇඟේ තියෙන මේ දේවල් ටික ඔක්කොම අද මගේ ඇඟේ තියෙන මේ සයිකල් එකෙන් ගිහලා තව කෙනෙක් ඇඟේ මේ ටික ඔක්කොම තියෙන්නේ. අද මගේ ඇඟේ තියෙන වතුරවත් කාබන්වත් නයිට්‍රජන්වත් එහෙම මගේ කියලා දෙයක් නෙවෙයි තව කෙනෙක්ගේ ඇඟේ තිබිච්ච ඒවා තමයි දැන් ආපහු මේක තියෙන්නේ කියලා එහෙම හිතුවම මට ඒක රිෆ්ලෙක්ට් කරන්න පහසුවක් ඇති වෙනවා ඇතුළයි පිටයි දෙකම එකයි කියන එක ස්වාමීන් වහන්සේ ඉතින් ඒක සූත්‍රවලම කියන නැතුණට මගේ අර මගේ බෑග්ග්‍රවුන්ඩ් එකින්ද මට එහෙම පොඩ්ඩක් ඒ විදිහට ඒකට පහසුවක් ඇති වෙනවා ඒකත් පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕන කියලා තේරුම් ගන්නයි ඉතින්දී මම මෙහෙම යෝජනා කරන්න කැමතියි මේ කම්පයා කරනකොට ගන්න ඕන බොහොම පරිස්සමට දැන් පඨවි ධාතුව පඨවි ධාතුවට සම්බන්ධ කරනවා ආපෝ ධාතුව ආපෝ ධාතුවට සම්බන්ධ කරනවා ඒක ඇතුලේ තිබුණත් පිට තිබුණත් දෙකම සමානයි පඨවි ධාතුවට පඨවි ධාතුව සමානයි ආපෝ ධාතුවට ආපෝ ධාතුව සමානයි මා තුල පඨවි ධාතුව ආපෝ ධාතු තියෙනවා බාහිරින් අය තුල පඨවි ආපෝ තියෙනවා කියලා ගන්නෙ නැතුව අර විදර්ශනාව කතා කරනකොට අපි මුලින්ම කියපු කාරණා ටිකට සම්බන්ධතාවය ටිකක් හදාගන්න. සතරමහා ධාතු නැත්තම් මේ ඒ දැන් ඔය ඝන ද්‍රව තාප වායු කියන ක්‍රමයනේ විද්‍යාත්මක ක්‍රමයට උගන්වන්නේ. ඒතකොට ඒකම තමයි පටවියාපෝ තේජෝ වායෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ ඝන ද්‍රව තාප වායු කියන කාරණා ටික කෙරෙහි තමයි මම කියන හැඟීමකින් තියෙන්නේ. එතනයි මේ මම කියලා ඉපදිලා තියෙන්නේ. ඒ වගේම බාහිරද තියෙන ඝන ද්‍රව තාප වායු කියන කාරණා ටික අරමුණු කළා තමයි අසවල අසවල් කියන අසවල් දෙය කියලා හැදිලා තියෙන්නේ කියන තැනින් දකිනවා මගේ කියලා තියෙන්නේ මේකයි නැත්තම් මම කියන්නේ මේ සතර මහා ධාතුයි කියන තැනින් හෝ ඒ අර මෙනෙහි කරන ක්‍රමය හෝ බාහිර තියෙන්නේ ඒ ක්‍රමය නේ කියන තැනින් ගන්න නැතුව ඒක විරුද්ධ පැත්තට අරගෙන ගන්න. ඒ කියන්නේ මම අහුවෙන්නේ නැති විදියට. ඝන ද්‍රව තාප වායු වල පඨවි ආපෝ තේජෝ වායෝ වල මාව අහුවෙන්නේ නැති විදියට ඒක ගන්න. එතකොට ගැටේ ලිහිනවා. නැත්තම් අපි එතන ගැටයක් දැම්මොත් එහෙම අපි ඒ මෙනෙහි කරන එකෙන් වැඩක් නැතුව යනවා. ඒ ගැටලුවක් නැහැ. මොකද අපිට තේරෙන විදියට භාෂාවකින් මෙනෙහි කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහොම ගත්තත් එලමන්ස් ටික එලමන්ස්ම තමයි ඉතින්. එතකොට මේ වචනවල ප්‍රශ්නයක් නැහැ. දිට්ඨිය නිවැරදි වෙන්න ඕනේ. දර්ශනය පිළිසිදු වෙනවා නම් මෙනෙහි කරන වචන කිසිම ප්‍රශ්නයක් නැහැ මට මතකයි මේ රදිකනෝන කිව්වා ගොඩක් වෙලාවට මේක අහගෙන ඉඳලා ඉංග්‍රීසියෙන් ලියාගෙන එහෙම කරන්නේ මොකද ඒක තේරුම් ගන්න ලේසියි කියලා. භාෂාව හෝ වචන කිසිම ගැටලුවක් ඒකට නැහැ. ෆැක්ට් එක තේරෙනවා නම් මේ අවබෝධය කොහොමද එනවා? මම හිතන්නේ මම කියන අදහස් පැහැදිලි වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි මට එතන තේරුණා වරදින්න ඉඩකඩ තියෙනවා එකකින් එකින් දෙකට පරිස්සම් වෙන්න ඕන කියන එක තේරුම් ගත්තා. හොඳයි. අම්පින් සාමිනාස. අවසරසානස දැන් අර මේ ආපෝ තේජෝ ආය පටවි ගැන අත්දැකීම මම ටිකක් ඒක මේ කියන්නේ මම දැකපු විදිහට ඒ කියන්නේ කලින් ඇත්තටම ආපෝ තේජෝ ආය පටවි කියනකොට දැන් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ මේ ඒ කියන්නේ දැන් මේ කිස් ඒ වගේ පද කොට පාවෙන් තියෙන ඒවා ඒ වගේ පටවි විදිහට ගන්න කියලා. ඉතින් ඒක මම අර මුලින් සංකල්ප වශයෙන් බල බල හිටියා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ටිකක් අර ඔය මේ භාවනා මේවට එහෙම ගියපුවාම මේ ටිකක් අර හිත තැම්පත් වෙනකොට අත් දැනෙනවනේ තද ගති පුරුල් ගති තැන් තැන් වල එතකොට ඒ වගේම අර ආපෝ ගතිය ඒ කියන්නේ චලන වෙන ස්වභාවයන් ගැටෙන ස්වභාවයන් තද ස්වභාවයන් ඉහිල් වෙන ස්වභාවයන් ඒවා ඊට පස්සේ අර එහෙම එකට වගේ පේන අවස්ථාවලදී එකට කියලා කියන්නේ ඒ කියන්නේ ඒවා කියන්නේ ශාරීරික කියලා දෙයක්කට වඩා මේවා ඝන චලන යහට මෙහාට විසිරීම් පැකිලීම් ඒ වගේ අවස්ථාවලදී එතකොට මම හිතුවා මේක තමයි මේ ආපෝතේජ වායු පටවි කියලා කියන්නේ ඒකට නමක් අපිට කියන්න බෑ නිකන් මුළු ශරීර ප්‍රාණය එහෙම දැන ස්වභාවය. එතකොට මම හිතුවා ඒකත් ඒ කියන්නේ මුලින් ආයෙම කරලා පස්සේ අපි ඒක දකිනකොට ඒක අපේ අත්දැකීමක් බවට පත් වෙන අවස්ථාව ඒකද කියන එක ඒකයි කියලා මම තේරුම් ගත්තේ. ඒ ගැන සනස් ඒක මම කියන්නේ මේ හරිද කියන එක වහන්සේට ඒක කියන්න පුළුවන් දන්නේ මේ එහෙම කියනවා නම් හොඳයි සවනාංශ මට රවි මහත්තයාගේ අදහසෙන් පැහැදිලි වුණේ අර පටවියාපෝ තේජෝ විදියට මේ වචනය නැත්තම් ඒ සංකල්පනාව අරගෙන ආවට අවසානයේට යනකොට ඒ සිතුවිල්ල දේ අදහසද අතහරිනවා කියන තැනක තමයි මට තේරුනේ. ඇත්තටම මේ අවසානයේට ගත්තාම පටවි කියන්නේද සංකල්පනාවක්. මොකද පටවි ධාතුවට ඇලෙන්න එපා, ආපෝ ධාතුවට ඇලෙන්න එපා කියලා කියන්නේ පටවිය පටවියෙන් වෙන් කරලා ආපෝ ආපෝයෙන් වෙන් කරලා දැකලා එයද අතහරින්න තියෙන තැනක්. එතකොට අවසානයේ තියෙන සංකල්පනාවක්. ඒ අපිට මේක මෙහෙමයි කියන එක දැන්. ඝනයි මේ දේ ඇල්ලුවාම මේක පටවිය මේක ඝනයි කියන එකද හිතාගන්න එකක් නේ තියෙන්නේ අපි. එයද හිතාගැනILLක්. ඒක සංකල්පනාවක්. එතකොට එයද අතහැරෙන්න ඕන. එහෙම අතහැර ගන්නව නම් ඒ කියන්නේ ඒ ඝන ද්‍රව තාප වායු තුලද සත්පුජ්‍යල සංඥාව අතහැරෙනවා මම අතහැරෙනවා කියන තැනට තමයි ඒ එන්න තියෙන්නේ මොකද බුදුහාඳුර දේශනා කරනවානේ මෙහෙම මෙනෙහි කරනකොට පටවියෙහි කලකිරෙනවා ආපෝවෙහි කලකිරෙනවා තේජෝ වායුවෙහි කලකිරෙනවා ඒ කලකිරෙනවා කියලා කියන්නේ ඒකෙද එහෙනම් හරසොන් බවක් තියෙන්නේ කියන තැනින් පැහැදිලි වෙනවා කියන එකයි මම හිතන්නේ ඒ අදහසින් වෙන්න ඕන රවි මහත්තයා අදහස් ඉදිරිපත් කළේ මට තේරුණු විදිය නිසා ඒ විදියට තමයි මම අත්‍තරමත මේ උත්තර දුන්නේ විදියට. කනස වහන්සේ මම හිතන්නේ ඒ කියන්නේ මම කලින් හිතුවේ ආපෝතේජ වායෝ පටවි කියලා දැන් මේ කේස් කියන්නේ එහෙම අපි සංකල්පනාවක් වශයෙන් ඒ කියන්නේ අපි ඉඳගෙන අපිට ෆීල් වෙන්නේ නැහැ. නමුත් අපි සංකල්පනාවක් විදියට අපි හිතාගෙන හිතාගෙන යනවා මේ නකෙස් මෙහෙමයි. ඇත්තටම මම අර මේ මේ පුදේ කියන විදිහට මම එහෙමත් බලලා තියෙනවා මේ පරමාණු වලින් මේ ඔක්කොම හැදලා තියෙන බලද්දි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් ටිකන්නේ තියෙන්නේ පිටක් තියෙන්නේ එහෙමයි කියලා. එහෙම බලලා තියෙනවා සානන්ත මේ ඒකන යම් මේ ටිකක් තේරුමක් එනවා. හැබැයි අර පිටුම් හිත තැන්පත් වුණාට පස්සේ අර දැයන ස්වභාවය ඒකේ ඒකත් ආපෝතේජෝ වායු පටවිදි විදිය ඒ ඒක අත්දැකීම එකයි නේද කියන එක අහන්න තමයි මම මේ කෑරුවේ. ඒ වෙලාවට ඉතින් සානට ඒ වගේ තියෙන අවස්ථාවලදී ඒක ඇත්තටම සංකල්පයෙන් වෙන් වෙලා පේනවා මේක මේ කියන්නේ අපි මොනවා හිතුවත් මොන නම් දැම්මත් මෙතන තියෙන ස්වභාවය තියෙන ස්වභාවයට පවතින නිසාක් මේ සංකල්පේ ඇති දෙයක් නැහැ කියන එක. එතන එක දෙයක් මට අහුණා මේ රවි මහත්තයා අදහස් කරේ ඒ ඇතිවන සංකල්පනාවේද පටවි ආපෝ ගතිය තියනවා වගේ එකකින්ද ඒ අදහස් කළේ නෑ සනත් සංකල්පනාව සංකල්පනාව වෙනස් ගායන ස්වභාවයේ ඒ කියන්නේ දැන් අතරම දැන් අර තද ස්වභාවයන් දැන් අපි හොඳට හිත තැම්පත් වුණාට පස්සේ අපිට හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ නමුත් ශරීරය කියලා කියන්නේ යම් කිසි රස්න ස්වභාවයක් වායු ස්වභාවයක් මුළු ශරීරය පුරාම ඒ කියන්නේ තනින් තන හට ගැනීමෙන් නැති වෙන නැති වෙන ස්වභාවය තමයි පේන්නේ එතකොට ඒ අවස්ථාවේ ඒක මේ ආපෝතේජ වායු පටවීම අත්දැකීම කියලා කියන්නේ ඒක ඒක කියන එක එක එක ප්‍රශ්නයක්. අනිත් එක අපි දෙවෙනි එක තමයි මම හිතේ විදිහට ඒ සංකල්පය irrespective of the concept අර ඒ ස්වභාවයන් ටික හටගැනීමෙන් නැති වෙන්නේ තියෙන ස්වභාවයක් පවතිනවා කියන එක. හරි පැහැදිලි මොකද මට ක්ලියර් කරගන්න ඕනකම තිබ්බේ අර ඇතිවන සංකල්පනාවද මෙහෙමයි කියලා මෙනෙහි කරනවා කියන එක නෑ මේ කියන්නේ බාහිර ස්වභාවය දකින එක තමයි සංකල්පනාමය වශයෙන් එන්නේ එතකොට එයද තවදුරටත් මෙනෙහි කළා නුවණින් දකින කාරණාව තමයි පැහැදිලි කරගත්තේ කියන එක තමයි මට තේරුනේ මම හිතනවා පැහැදිලි ඇති කියලා හොඳයි සනාස පිසිදේවා එතන සාමාන්‍යයෙන් මට ආපු ප්‍රශ්නේ දැන් ඒ රිවි මහත්තයාගේ ප්‍රශ්නේදී දැන් අපි ආපු හැටියට බලනවා කෙස්ලොම් නියදත් ටික අපි බලනවා එතකොට ඉතින්දී අපිට යම්කිසි අවබෝධයක් එනවද කියන අපි උතර විදර්ශනා හැටියට එතන එක එක ආකාරයෙන් බලද්දී මේ ධාතු වශයෙන් මෙතන මෙතන වෙන්න ඕනේ මෙතන අවබෝධයක් එන එක නේ මේක නිකන් සංකල්පයක් සංකල්පනාවක් විතරක් වගේ එකක් කියන එක මම හිතන්නේ ඒකට විදර්ශනාවකට සම්බන්ධ කරන්න බෑ ඒක නිකන් හිතවිල්ලක් විතරක් වගේ වෙනවා නෙමෙයි නමුත් මෙතනදී අවබෝධයක් ප්‍රඥාවක් එනවා කියන එක නම් කියන එක තමයි මට මගේ නම් අවබෝධය ඔබාසර පුළුවන් අන්න ඒකට පොඩක් යමක් එකතු කරන්න තිබසක් නැහැ මේ කාරණාවේදී සතිපට්ඨාන හතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අරමුණක් ඇතිව ඒක පැහැදිලි වෙන තැනක් තමයි මේ සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනා මාර්ගය කියලා දේශනාවක් තියෙනවානේ. ඒකෙදි සතිපට්ඨාන විවරණයේදී සාකච්ඡා වෙන තැනක් තමයි අනිත්‍ය දුක්ඛ අසුභ අනාත්ම කියන ධර්මතාවයේ ඉපදිලා විපල්ලාස දුර වෙන විදියට විපල්ලාසයන් දුර වෙන විදියට සතර සතිපට්ඨානය වැඩිම තමයි කාරණා වෙන්නේ එහෙම වෙනකොට ඒ වැඩිවීමට අවශ්‍ය කරන සම්මාදිට්ඨිය උදා කරගෙන සම්මාදිට්ඨියෙන් යුතුව තමයි මේක වැඩෙන්න ඕන. ඒ වැඩෙනකොට මේ සතර සතිපට්ඨාන ක්‍රමයට අදාළව කොහොම මෙනෙහි කළත් නැත්නම් බුදුහාමුදුරේ දේශනා කරපු ක්‍රමවේදය සම්බන්ධ කරගෙන මෙනෙහි කරනකොට උදාහරණයකට කායානුපස්සනාව ආනාපාන සතිය හෝ ධාතු මනසිකාරය හෝ මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන්නේ නිකම්ම නෙමෙයි අරමුණු කරන්නේ නිකම්ම නෙමෙයි නිකම්ම මේ කය කුණු වෙනවා නැති වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවා නෙමෙයි සම්මාදිට්ඨියෙන් යුතුව තමයි ඒක මෙනෙහි කරන්නේ එහෙම මෙනෙහි කරනකොට තමයි අර අනිත්‍ය වැටහෙන්නේ දුක්ඛය වැටහෙන්නේ අනාත්මය වැටහෙන්නේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය උදා වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුතුවයි වඩන්නේ. ඒ කියන්නේ මාර්ගයයි මේ වඩන්නේ එතකොට. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වැඩෙන්නේ. එතකොට ඒ ඇති වෙන්නේ නුවණයි. ඒ කියන්නේ මාර්ගයේ වැඩේ වැඩෙමින් මේවා මේ මේ දේවල් හමුවීම තුල ඇති වෙලා තියෙන්නේ මේ නিত্য සුඛ සුභ ආත්ම කියන ධර්මතාවයන්ය එය අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයෙන් යුක්ත එකක් කියන නුවණ උදා වීම තමයි එතන එන්නේ ඒ ප්‍රඥාවට එන්නේ නැත්තම් මොන විදියට මෙනෙහි කරත් වැඩක් වෙන්නේ නැහැ. පටවියාපෝ තේජෝ ආයව අරගෙන ඊට පස්සේ ඒ අපි වර්තමාන තියෙන තාක්ෂණික වචන ආදී දේවල් මේ මේ මොන විදියට මෙනෙහි කළත් සම්මා දිට්ඨියෙන් යුතුව නෙවෙයි නම් ඊළඟට කෙලස් කැපෙන්නේ නැත්තම් තවත් විදියකට කිව්වොත් ඒ මෙනෙහි කරනකොට මෙනෙහි කිරීම තුළ රූපයට තියෙන උපාදානය නැති වෙන්නේ නැත්තම් නිකං සතර මහා ධාතු මෙනෙහි කරා කියලා කෙලස් නැති වෙන්නේ නැහැ. කායානුපස්සනාව වඩනකොට පටවියාපෝ තේජෝ වායෝ කියලා වඩනකොට අපෙන් ඈත් වෙන්න ඕන රූප උපාදාන ස්කන්ධය. රූපය පිළිබඳ උපාදාන කරන එක නැති වෙන්න ඕන. එතකොට එහෙම නැති වෙනවා නම් තමයි මේ පටවියාපෝ තේජෝ වායෝ මෙනෙහි කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. එහෙම නැත්තම් මෙනෙහි කළ වැඩක් නැහැ. මෙනෙහි කළාට උත්තරයක් හම්බ වෙන්නේ අපිට. ඒ රූප උපාදානය වෙන්නේ නැහැ කියලා කියන්නේ රූපය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්නේ නැහැ කියන එක. කියන්නේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවයේ නුවණ එළඹ සිටින නුවණ එනවා කියන එක. එතෙන්දි සම්මාදිට්ඨිය නිසා තමයි එහෙම වෙන්නේ. එහෙම නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ කියලා නිකන් මෙනෙහි කළ මේ තියෙන්නේ මේකයි කියලා දැන ගැනීම පමණකින් හෝ මෙනෙහි කිරීම පමණකින් එතන අර හිතේ තියෙන කලබලය හිතේ තියෙන අවුල සමතේටපත් වෙලා තැම්පත් වෙන්න පුළුවන් නුවණ උපදින්නේ නැත්තම් අපිට කෙලස් බහැර වෙන්නේ නැහැ සම්මා දිට්ඨියටයි කෙලස් නැති වෙන්නේ. සම්මා දිට්ඨියටයි කෙලස් නැති වෙන්නේ. ඇයි? බුදුහාමුදුරුවන්ගෙටත් කලින් අනිත් ගුරුවරු ඉඳපු ශාස්ත්‍රවරුත් කරානේ ඕවා. ඒගොල්ලොත් රූපය සම්පූර්ණ අතහැරලා ඒගොල්ලෝ කයට දුක් දෙමින්, පීඩා දෙමින් සෑහෙන වැඩපිළිවෙලක් කරානේ. ඇයි ඒගොල්ලන්ට නුවණ උදව් නැත්තේ? සම්මා දිට්ඨිය නැති නිසා. ඒ නිසා මේ මෙනෙහි කිරීමේදී සම්මා දිට්ඨිය පූර්වගාමී වෙනවා හැමතිස්සෙම. සම්මා දිට්ඨිය නිසා තමයි කෙලස් කැපෙන්නේ. ආයුධ ඒක. එතකොට මේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සම්මාදිට්ඨිය මුවහත් වෙනවා. ඒ දැකීම තව තහවුරු වෙනවා. දකින්න දකින්න දෙපැත්තේ සම්බන්ධතාවය හැදෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙන්න ඇති වෙන්න රූපය අපෙන් ගැලවෙනවා. නැත්තම් රූප උපාදාන වෙන එක ගැලවෙනවා. සම්මාදිට්ඨියෙන් තෝ බලන්න බලන්න රූපයට අහු නොවී ඉන්නවා. ඒක තමයි නුවණ උදා වීම කියලා කියන්නේ. නිකම් මෙනෙහි කිරීමෙන් කෙලස් කැපෙන්නේ නැහැ. සංකල්පනාවක් විදියට ආවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. කෙලෙස් නැති වුණා කියලා. ඒ අර తాවකාලික සමතේ වෙනවා. හැබැයි විදර්ශනාවට එන්නේ සම්මාදිට්ඨිය නිසාම තමයි. පැහැදිලිද? මේ මාසවනස හොඳටම පැහැදිලි වුණා ඒ කාරණේ. ස්වාමීන් වහන්සේ මේ විනීත කතා කරන්නේ චිත්ත සමතේකට පැමිණියාට පස්සේ විදර්ශනාවේදී පැහැදිලිව හිත පිටා පැහැදිලිව ඉන්නකොට සිතවිල්ලක් අපි හිතමු තරහ සිතවිල්ලක් එහෙම පැමිණෙනකොට ඊටාම හොඳින් පේනවා. ඒ වගේම ඒක වහා නැති වෙලා යනවත් පේනවා. ඒකට වෙන්නේ ඊටාම සුළු වෙලාවක්. එතකොට ඒ වගේ වෙලාවක ඇතිවීම නැතිවීම අපි කොහොමද මේ මෙනෙහි කරන්නේ? ඔබ වහන්සේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් පොම්පේ. ප්‍රශ්නය බොහොම පැහැදිලි. දැන් චිත්ත සමතයේ ඉන්නකොට කිසියම් අරමුණක් නේ උදාහරණයකට ගත්තේ තරහාගේ සිතුවිල්ලක් කිසියම් අරමුණක් එන්න පුළුවන්. ඒ කියන්නේ පරණ අත්දැකීම් එක මනස විසින් අරමුණක් උපදවනවා. ඒ අරමුණ උපදවන විදිහ දැකීම තමයි කරන්න තියෙන්නේ. තරහ කියලා කියන්නේ ඒ වෙලාවේ දැන් මගේ හිතට තරහක් ආවා කියලා තමන් මේක පැහැදිලි කරගන්නවා නම් ඒ පැහැදිලි වෙන්නේම ඇත්තටම ඔය සමතය නිසාමයි. මොකද හොඳට පැහැදිලිව තියෙන තැන එන එක හොඳට පැහැදිලිව පේනවා. දැන් අපිට ලෝකෙට වෙලා තියෙන්නේ අවුල නිසා එන එක පේන්නේ නැති එකනේ. චිත්ත සමතේදී එන එක හොඳට පැහැදිලිව පේනවා. ඒ නිසාම තමයි ඒක අඳුර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකමයි විදර්ශනා කරන්න ඕනකම තියෙන්නේ. මොකද මේ විදර්ශනා කරන්න තියෙන්නේ අනුසය කොටස්. ඇත්තටම සීල සමාධි ප්‍රඥානේ අපේ වැඩපිළිවෙල. ඒ වුණාට අපි සීල සමාධි ප්‍රඥා කියලා වෙනම එකක් කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වෙනම එකක් කතා කරනවා නිවන කියලා තව එකක් කතා කරනවා. ඔය ඔක්කොම එකයි. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨිය කතා කරනවා නම් ඒ කතා කරන්නේ ප්‍රඥාව ගැන. ඒ නිසාමනේ කෙලෙස් කැපෙන්නේ. සම්මා දිට්ඨිය නිසාමයි කෙලෙස් කැපෙන්නේ කිව්වේ ඒ නිසා. එතකොට දැන් සීලයයි සමාධියයි කියන්නේ සමතය. සීලයයි සමාධියයි කියන්නේ සමතය. ප්‍රඥාව කියලා කියන්නේ විදර්ශනාව. ඒ නිසානේ චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා දෙකක් කියන්නේ. එතකොට අර සමතය නිසාම තමයි ඔතන ඔය එන එක පැහැදිලිව පේන්නේ. දැන් මම කියනවා කොහොමද ඒක කරගන්නේ කියන කාරණාව. එහෙම අරමුණක් ආවහම ඒ අරමුණ එනකොටම කලබල නැතුව ඒක අල්ලගන්න. මොකද සමතේ විදර්ශනාවටයි තියෙන උදාහරණයක් තියෙනවනේ මේ. හරියට ගොයන් කපනවා වගේ. ගොයන් කපනකොට දෑකැත්ත දාලා නිකන් ගැහුවොත් කපන්න බෑනේ කරල් බං කැඩෙනවනේ. එතකොට සමතයේදී හොඳට හිත තැම්පත් කරගත්තාම ඒක නිකන් හරියට ගොයම්මිට ඇල්ලුවා වගේ. ඒකට කියනවා ඌහන ලක්ෂණය කියලා. ගොයම්මිට අල්ලගත්තා. ගොයම්මිට අල්ලගෙන ඊට පස්සේ දෙයක් ඇත්ත දාලා අදිනවා කැපෙන්න. ඡේදන ලක්ෂණය කියනවා ඒකට කියනවා විදර්ශනාව කියලා. ඒතර සමතයේ ඉඳගෙන අර එන කුමන හෝ සිතුවිල්ලක් ආව සංස්කාරයක් නේ සිතුවිල්ලක් කියලා එන්නේ. ඒ ආපු සංස්කාරය අල්ල ගන්නවා. අල්ලගෙන බලනවා ඒ සංස්කාරය කියන්නේ ඒ වෙලාවේ මනස අරමුණු කරලා හදදුණු ප්‍රතිඵලය. තරහනම් තරහ සිටුවිල්ල කියන්නේ ප්‍රතිඵලයක් ඒක. එතකොට මෙන්න දැන් අපි හිතමු දුක් වේදනාවක් සුව වේදනාවක් විදිහට එන්නේ ඇලීමක් හෝ ගැටීමක් කියන තැනකින් ආවොත් මේ විදිහට ඇලීමක් හෝ ගැටීමක් කියන අරමුණක් නේද මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ අරමුණ ආවේ කොහමද? මනසට අරමුණක් ඇවිල්ලා අරමුණක් හම්බ වෙලා ධම්මයක් හම්බ වෙලා ඒ දෙක එකතු වුණු තැන මනෝ විඥාණය හටගත්තා මනෝ විඥාණය හටගත්තු නිසා උපන්න මනෝ සම්පස්සය මුල් කරගෙන නේද මේ තරහසිත හෝ අමනාපසිත හෝ රාගසිත හෝ ආවේ ආපු process එක බලනවා එතකොට ඒ ආවේ කුමන සිතක්ද? ඒ සිත අපි දන්නවා ටෙක්නික් එක මෙන්න මේකයි වෙන්නේ කියන එක ඉගෙනගෙන ඉන්න ඕනේ අපි ඉස්සෙල්ලා. ඒක ඉස්සෙල්ලාම මම කිය විදර්ශනා කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ කියලා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවනේ ඇහැයි රූපයයි නිසා චක්කු විඥාන කියලා. එතකොට ඒකේ තව ඇත්තටම පාඩමක් තියෙනවා. ඇහැ හැදෙන්නේ මොනවා හේතුවෙන්ද? කන හැදෙන්නේ මොනවා හේතුවෙන්ද? රූපය වෙන්නේ මොනවා හේතුවෙන්ද කියලා කියනවා. හිත කියන්නේ මොකද්ද හේතුව? අරමුණ කියන්නේ මොකද්ද හේතුව කියලා කියනවා. ඒ ටික දැනගෙන ඉන්න ඕනේ අපි. ආවේ තරහසිතක් නම් ඒ තරහසිත ආවේ තරහසිතක් නම් ආවේ ඒ ආපෝ තරහසිත තරහහිත කියලා එකක් මේ තරහ කියලා එකක් මට හම්බ වෙලා තියෙන්නේ මනස ධම්මයක් අරමුණු කරගෙන ධම්මයක් අල්ලගෙන උපන්න මනෝවිඤ්ඤාණය නිසා හටගත්තු මනෝ සම්පස්සයෙන් නේද ඒ මනෝ සම්පස්සේ නිසා නේද දැන් මේ තරහ කියලා හෝ රාගය කියලා හෝ අරමුණක් හම්බ වෙලා තියෙන්නේ. මේ ආපෝ රාග හෝ තරහ හෝ මේ අරමුණ ස්පර්ශය නොවුනනම් එන්නේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශය නිසාමයි මේක හම්බ වුනේ. දැන් මේ කරන්නේ මොකද්ද? ඒ ආපු තරහ හෝ රාගය මගේ කියලා නොගෙන ඉන්න එක. මගේ කියලා ගන්න තු එයා බාර දෙනවා ස්පර්ශයට. ස්පර්ශ නිසායි ආවේ මට අයිති නෑ. මේක මේ ස්පර්ශ නිසා හටගත්තු එකක්. ස්පර්ශුනේ කොහොමද? විඥානය නිසා. එතකොට මනස නිසා, අරමුණු නිසා, ඒ තුන් දෙනා මනසත් අරමුණත් මනෝවිඥානයත් නිසා තමයි ස්පර්ශය හටගත්තේ. එතකොට ආපු අරමුණ ස්පර්ශයට බාර දීලා ස්පර්ශයට ආපු අරමුණේ සම්බන්ධය බලනවා. හැබැයි ඒ දෙක අයිතිත් නෑ දෙන්නට. ඒ දෙන්නට දෙන්න අයිතිත් නෑ. ඊට පස්සේ ස්පර්ශ වුනේ මොකද? මනසයි අරමුණයි මනෝ විඥානයයි නිසා. එතකොට මනෝ විඥානය උපන්නේ කොහොමද? මනස නිසා. අරමුණ නිසා. දැන් මනස පැත්තක හිටියනම් අරමුණ පැත්තක හිටියනම් මනෝ විඥාන හටගන්නේ නෑනේ. ඒ දෙන්න එකතු වෙච්ච නිසානේ එහෙනම් මනෝ විඥානය කියලා එකක් උපන්නේ. මනෝ විඥානේ ඉපදුණු නිසානේ දැන් මේ මනෝ සම්පස්සේ උනේ. එහෙනම් මනෝ සම්පස්සේ මනෝ විඥානෙට අයිතිත් නැහැ. මනෝවිඥාණය මනසට අයිතිත් නෑ. අරමුණට අයිතිත් නෑ. ඇයි? ඒගොල්ලෝ වෙනම හිටියනම් විඥාණය කියලා එකක් එන්නේ නෑ. ඒගොල්ලෝ හම්බ වෙච්ච නිසා නේද මෙහෙම වුනේ කියලා ආපස්සට යවනවා. මේක මේ මේකට 100%ක් ගැලපෙන්නේ නෑ. ඔය සමහර වෙලාවට මේ පන්තිවලදී ක්ලාසස් වලදී සමහරු චිට්ටවනවනේ ගුරුවරුන්ට නිර්නාමිකව එවපු කෙනෙක් නෑනේ පිටිපස්සින් ඉඳලා රට්ටක් ගාලා එනවා මොකක් හරි කුණහරපයක් තියෙනවා චිට් එකේ. දැන් මේක යොපු එක්කන අල්ලගන්න ඕනනේ. මොකද කරන්නේ? ආපු පිළිවෙලට ආපස්සට යවනවා ඒක. යවුවහම හොරාහු වෙනවා සමහර වෙලාවට. ඒ වගේ අපිට ආපු ප්‍රතිඵලයනේ කැමැති හෝ අකමැති අරමුණ ඒක අල්ලලා ආපස්සට යවනවා. යවුවහම වෙන්නේ මොකද? අර process එක නිසාම මෙහෙම එකක් හම්බ වුණා කියලා පේන්න පටන් ගන්නවා. මිසක අයිතිකාරයෙක් නෑ. කියන්නේ මම නෑ එතන. කියන්නේ මම විදියට අල්ලන්නේ නැතුව මගේ විදියට ගන්නෙ නැතුව අර අරමුණ හොඳට ලිහනවා. මල්ල ලිහලම බලනවා. ඒ නිසානේ බුදුහාමර දේශනා කරන්නේ මේවා හොඳට ගලවලා වෙන් කරලම දකින්න එහෙම දකිනකොට මනසට එහෙනම් අරමුණයිතිත් නැහැ. අරමුණට මනසයිතිත් නැහැ. ඒ දෙකටම විඥානයයිතිත් නැහැ. මේක මේ කට්ටුව එකතු වෙච්ච නිසාම මෙහෙම වුණා කියලා තමයි මෙනෙහි කරන්නේ. මේගොල්ලෝ එකතු වෙච්ච නිසායි මෙහෙම වුනේ. ඒ නිසයි මනෝ සම්පස්සනේ. ඒ නිසයි මේ අරමුණ ආවේ. එන්න දැන් මෙතෙන්දි මෙන්න මෙහෙම ගන්නවා විදර්ශනාවට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි එකත් කියන ටිකක් විදර්ශනාව. තව ටිකක් ඒක ගන්නවා ගැඹුරට. මනස කියලා කියන්නේ එහෙනම් අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, සතර මහා ධාතු නිසා, ආහාර නිසා, අම්මා තාත්තා නිසා පෙර නොතිබී හටගත්තු එකක්. ඉතුරු නැතුව නැති වෙලා යන එකක්. අරමුණ කියන්නේද අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හා නිසා, අම්මා තාත්තා නිසා, ආහාර නිසා, සතර මහා ධාතු නිසා පෙර නොතිබී හටගෙන නැති වෙලා යන එකක්. විඥාණය කියන්නේද අවිද්‍යාව නිසා, කර්මය නිසා, ආහාර නිසා, අම්මා තාත්තා නිසා, සතර මහා ධාතු නිසා පෙර නොතිබී හටගෙන නැති වෙලා යන එකක් නේද කියලා දෙනව බැටේ. මෙනෙහි කරන්නේ මේ විදිහට. මේ හැදිච්ච තාලේ උදේවයි තමයි මේ පේන්නේ. එහෙම දකිනකොට. ඇතිවීම නැතිවීම. එහෙම දකින්නකොට මේක ඔක්කොම ගලවලා ගලවලා වෙන් කරලා අර වෙච්ච සිද්ධිය බලන මෙන්න මේ ටිකට තමයි ওই මනස කියන්නේ. මනස කියලා එකක් හැබෑ කරලා ගන්නෙ නෑ. මනස කියන එක බොරු කරන එකයි මේ කරන්නේ. අරමුණ කියන එක බොරු කරන එකයි කරන්නේ. විඥානීය කියන එක මායාව කියන එක බොරු කරන එකයි මේ කරන්නේ. මනස කියන්නේ මොනවද? කෑලි ගොඩක එකතුවක්. අරමුණ කියන්නේ මොකද්ද? කෑලි ගොඩක එකතුවක්. එතකොට මේ ටික මෙහෙම වුණාම තමයි මේ තරහසිතක් හරි රාගසිතක් හරි ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේක එහෙනම් එහෙම මේ ක්‍රමයට ඇති වෙච්ච එකක් නම් මේක අනිත්‍යයි. දුකයි. අනාත්මයි. මේ අරමුණ කියන්නේ මොකද්ද මේ හම්බ වෙලා තියෙන්නේ? මනස නිසා උපන්න ඒ උපාදානස්කන්ධය තමයි ඒ හටගත්තේ. එතකොට ඒක වේදනා උපාදානස්කන්ධය. සුවයෙන් හෝ දුකෙන් හෝ වේදනාවක් නැත්තම් අරමුණක් එතන උපන්න නම් ඒ උපන්නේ සුව වේදනා දුක් වේදනා කියලා આવොත් ඒක වේදනා උපාදාන ස්කන්ධයටයි ගෙනෙන්නේ. ඒ විදිහට ඒක දකිනකොට එතන ඒ අරමුණට අපි අපි බැසගන්නේ නැතුව යනවා. මම හවුල් වෙන්නේ නැහැ ඒකට. මාව නැහැ එතෙන්දී. ඒ සම්මාදිට්ඨිය නිසා කරන්න පුළුවන් වෙන්නේ ඒක. නැත්තම් කරන්න බෑ. ඊළඟට අපි හිතමුකෝ දැන් මේ තරංගයක් නෙවෙයි කරන්නේ. එක අරමුණක් ආවහම ඒ අරමුණ අල්ලගෙන හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒ අරමුණ තුල තමන් කියලා කෙනෙක් නොබැස ගන්න තාක්කල් ඒක හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ නැවත නූපදින මට්ටමට ඉවර කරන්න ඕනේ. දැන් ආගෙට කපලා මෙහෙමයි ආයේ කනිත්‍යවන් තරහක් ආව දැන් අනිත්‍යයි දුකයි කියලා මෙනෙහි කරලා ගියාට වැඩන්නේ ආයෙත් වෙන පැත්තකින් එනවා. එහෙම බෑ. එන අරමුණ හොඳට අල්ල ගන්න ඕනේ. මේ ගොයම් මිට අල්ලගෙන දෙයකට බාගෙට දාලා ඉඳලා වැඩන්නේ ඊළඟට මොට්ට වෙච්ච දෙයකටකින් කපන්නත් බෑ. ඒ නිසා අපේ හිතත් හොඳට මෝහත් වෙන්නේ. මෝහත් වෙන කියන්නේ මේ ධර්මතාව ටික තේරෙන්න ඕනේ. ඒකවල හොඳට දැටි දෙන්නත් ඕනේ දෙයක් ඇත්තේ. දාලා ඇද්දාම බරස් ගාලා එක සැරට කැපෙන්නත් ඕනේ. ඒ වගේ ගොයම් මිට බාගෙට දැන් ඇකැත්ත දාලා ඇදිලා බාගෙට කැපෙනකොට ගොයම් මිට ඇතෑරියොත් මොකද වෙන්නේ? මගේ හැලෙනවනේ. එහෙම කරන්නත් බෑ. ගොයම් මිට කපලා දෑකැත්ත ඒ ගොයම් මිට කැපිලා එනකම්ම ගොයම් මිට අල්ලන් ඉන්නත් ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා ගොයම් උප්පිලෙන් තියන්නත් ඕනේ. ඒ විදිහට වැඩේ ඉවර වෙනකම් මේ කාරණේ කරන්න එපේ. ඒ වගේ හොඳට ඒ අරමුණ අල්ලගෙන හොඳට ඒක දකිනවා. බාගෙට නෙමෙයි කරන වැඩේ හරියට කරනවා. එක අරමුණයි අල්ලන්නේ ඒ අරමුණ සම්පූර්ණම හොඳටම විදර්ශනා කරලා කරලා ඒක ඉවර කරගන්නවා. ඒ අතරේ එක එක්කෙනා ඇවිල්ලා යන්න පුළුවන්. හැබැයි ඒව ඕනේ අපිට. අල්ලගත්තු ඒක අල්ලගෙන වැඩේ කරනවා. ඒක ඉවර කළා ඉවර වෙලා ඊට පස්සේ ආයෙ නිස්කලංක වෙනවා. ඊට පස්සේ ඉන්නකොට තව එකක් එනවා. හොඳට දැනෙන තේරෙන බරසාරයට එනේම තියෙනවනේ. ඒ ඉංකක් අල්ල ගන්නවා. අල්ලගෙන ආයෙත් පටන් ගන්නවා. එහෙම එහෙම එහෙම එහෙම විදර්ශනා කරනවා. එතකොට තමයි ඒ කෙලෙස් කැපීම සිද්ධ වෙන්නේ. ඔය එන්නේ ඔක්කොම අනුසය කොටස්. ඇත්තටම සමතයෙන් කරන්නේ මතු පිට තියෙන ඇලීම ගැටීම දෙක තැම්පත් කළ දෙන එක. ඒකෙන් කියන්නේ ඔය සුව වේදනා දුක් වේදනා කියන ඒවා පේනේවනේ. ඒවා සමත කරාම නැති වෙනවා. මෝහය නැත්තම් අදුක්කම සුඛය විදර්ශනාවෙන් කපන්න තියෙන එකක්. ඒ නිසා තමයි සීලේනොයි සමාධියේනොයි සුව වේදනා දුක් වේදනා කපා ගන්න පුළුවන් අපිට. හැබැයි අදුක්කම සුඛය කපන්න බෑ විදර්ශනාව නැතුව. ඒක අනුසය කොටස. මනසට එන්නේ එවලේ හැදිලා එන ඒවානේ. එවලේ හැදිලා එන්නේ පරණ එක්ස්පීරියන්සස්. ඒ ටික සිහියෙන් ඉඳන් විදර්ශනා කරන්න තියෙන නිසා. ඒ විදිහට ඒක දකින්න ඕන එහෙම එහෙම එක එක එක එක සිතුවිල්ල අල්ලගෙන අල්ලගෙන තමයි මේ අරමුණු විදර්ශනා කරන්න ඕනි. තොගයක් පොදියට අල්ලන්නත් එපා, කලබල කරන්නත් එපා. ටක් ටක් ටක් ගාලා සිතුවිලි කපන්න ඕනේ කියලා එහෙම කරන්න ගියම එතන කලබලයක් හැදෙනවා. ඊට පස්සේ ඒක අවුල් වෙනවා. නිසා මේ කරන ගමන් චිත්ත විවේකයෙන් නිස්කලංකව බොහොම හැමින් මොකද දැන් අපි දන්නව කරන්න ඕනි විදිය දන්නවා. එන පිළිවෙල දන්නවා. එන එන පිළිවෙල දෙටි කරනවා. ඒ අතරතුර ඕන තරම් කට්ටිය ඇවිල්ලා ගියාට කමක් නැහැ. අපිට කමක් නැහැ කොච්චරවත්. අල්ලගත්තු එක ඉවර කරගන්න. සමහර වෙලාවට මේ මේවා ගැළපෙන්නේ නැහැ ගොඩක්ම මේ. ඔය කාට හරි බනින්න එහෙම යෙදුනහම හොඳට බැන බැන ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා පොඩ්ඩක් ඉන්නකෝ කියලා කතා කරාම නෑ නෑ පොඩ්ඩක් ඉන්නම මෙයාට දෙකක් කියලා ඉන්නම් කියලා ඒ වැඩේ ඉවර කරලා යනවනේ අනිත් එක කරන්න. අන්න ඒ වගේ මේක ඉවර කරලා තමයි අනිත් ඒවාට යන්නේ. එතකොට අරව ගණන් ගන්නෑනේ. අපි කොහොම එහෙම දෙයක ඉන්න වෙලාවට වටේ මොන වුණත් ගණන් ගන්නෑ නේද? ඒ වගේ. හොඳට මේ එන එක අල්ලගෙන වැඩේ ඉවර කරලා ඒක ඉවර කරලා නිස්කලංකව ඊළඟ එක්කෙනාට ගන්න. අල්ල ගන්නවා කියලා මෙතන වරදලා ගන්නත් එපා. සිතුවිලි උපද්දවලා විදර්ශනා කරනවා නෙවෙයි. මනස තියෙන නිසා සිතුවිලි උපදවනවා නෙමෙයි. ආවොත් විතරයි මෙනෙහි කරන්නේ. ආවොත් විතරයි මෙනෙහි කරන්නේ. හරියට ඔය මනසට අරමුණු ඇවිල්ලා ඒ විදර්ශනා කරනවා කියන එක දකින්න මේ අපි කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩි ඉස්සරහට ගියාම අපේ ඡායාව පේනවනේ. කණ්ණාඩි ඉස්සරහට ගියාම ඡායාව පේනවා. අපි එතනින් අයින් වෙනකොට මේ ඡායාවට මොකද වෙන්නේ? එයද අයින් වෙනවා. ඒ වගේ මනසට වෙන්නේ ඕක. අරමුණක් එනවා. ඒ දැන් අපි කණ්ණාඩි ඉස්සරහට යනකොට ඡායාව එතන තිබ්බද? නෑනේ. අපි ගියපු නිසා තමයි ආවේ තිබ්බේ ඒක. එතනින් අයින් වෙනකොට මේකත් අයින් වෙලා යනවා. ඒ කියන්නේ මනසට අරමුණක් එනවා. අරමුණ ඇවිල්ලා මොකද වෙන්නේ? පරණ අරමුණක් පරණ කියලා කියන්නේ කලින් සූදානම් කරගත්ත එක නෙමෙයි නේන්නේ. ඒවලට එනවා. මනසයි අරමුණයි දෙක හැම වෙලා මනෝ විඥානේ හටගත්තු ගමන් සම්පස්ස වෙලා අරමුණ හට ගන්නවා අපිට. හැබැයි ඒවා කලින් plan කරේ නෑනේ දැන් මම මෙහෙම එකක් ගන්නවා කියලා. අර හේතු නිසාමයි ඒකේ ආවේ. කන්නාඩි ඉස්සරහට ගියා වගේ. කන්නාඩි ඉස්සරහින් අපි යනකොටම ඡායාව නැති වෙනවනේ. ඒ වගේ අර ආපු හේතුවක් හදාගෙන පෙර නොතිබී ආපු අරමුණ කලින් plan කරලා නැතුව ආපු අරමුණ නැති වෙනකොට කොහොමද නැති වෙන්නේ? ඊතරු නැතුවම නැති වෙලා යනවා. අහොත්වා සම්භූතං හොත්වා න භවිස්සති කියලා දේශනා කරන්නේ. අහුත්වා සම්භූතං කියලා කියන්නේ හරියට කණ්ණාඩි ඉස්සරහට යනකොට අපි ඉන්නවා. කලින් සැලසුම් කළා නෑ ඡායාව එතන. ගියපු නිසායි ඡායාව තියෙන්නේ. හුත්වාන භවිෂ්‍යති කියලා කියන්නේ එතනින් යන කණ්ණාඩි ඉස්සරහින් යනකොටම ඡායාවද නැති වෙනවා. නැවත ගියොත් තමයි ආය ඡායාවක් හම්බ වෙන්නේ. ඒ වගේ මනසට අරමුණක් එන්නේ සැලසුම් කළා නෙවෙයි. පෙර නොතිබීම හට ගන්නවා. මනස විතරක් නෙවෙයි අනිත් ආයතන පහත් හටගන්නේ එහෙම. පෙර නොතිබීම හට ගන්නවා. නැති වෙනකොට නැති වෙන්නේ කොහොමද? ඉතුරු නැතුවමයි. එවිඩන්ස් නැහැ. ඒ වගේ අපිට ගිහිල්ලා පස්සේ දැන් ඡායාව කණ්ණාඩිය ඇති කියලා බලන්න පිටක් කරන්න බෑනේ කවුරුවත්. ඒ වගේ මනසටත් මේ ආයතන හැටත් එහෙම එන අරමුණු පෙර නොතිබී සැලසුම් නොකටම එනවා. ඊට පස්සේ නැති වෙනකොට නැත්තටම නැති වෙලා යනවා. ඒ විදිහට දකින්න ඕන එහෙම දකින්න එක තමයි විදර්ශනාව කියලා කියන්නේ ඒ එක ක්‍රමයක් විනීතනවන අහපු මං හිතන්නේ පැහැදිලි ඇති කියපු කාරණා ටික. ස්වාමීන් වහන්සේ බොහොම පිං එක පැහැදිලි තව පංකක් ප්‍රශ්නයක් ඇඩ් කරන්න කැමතියි. ඇත්තට මෙහෙම හිත විනිවිද පේන තත්වයක වගේ තියෙද්දි බොහෝ වෙලාවට අර වහන්සේ කිව්වා වගේ මමයි කියන හැඟීමේ සුවයක් වෙයි මට පරිබාහිරයි. හැබැයි එන සෑම අරමුණක්ම උදාසීනයි. ඒක බොහෝ වෙන්නේ නැහැ. ඒවා උදාසීනයි. දැන් සාමාන්‍යයෙන් අපි වැඩ කරන වෙලේක වගේ මං ඔබ වහන්සේ කියන විදිහට හිතනවා. ඒ වෙලේට කුඩ වෙලේට තරහක් සතුටක් වගේ දේ තමයි සිහියෙන් කියන්නේ දැනි දැනි කරනවා. නමුත් අර භාවනාවේ යෙදිලා ඉන්න හිත විතාම පැහැදිලි තත්වේදී එන බොහෝ අරමුණු එන්න ටික වුණාට ඒක උදාසීනයි. හැබැයි අර මං කවගේ තමන්ගෙන් පරිබාහිරයි කියන දැනීමකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේක ඒකට එකතු කරන්න දෙයක් තියෙනවා නම් බොහොම පිං. උදාසීන ගතියක් පේන්නේ හිතේ තියෙන සමතයත් එක්ක හිතේ තියෙන තැම්පත් බවත් එක්ක දැන් ප්‍රබල විදියට හිතුවිලි ආවට අපිට අපි ඒකට රියැක්ට් කරන්නේ නැතිනම් එන දේවල් වල මැලි ගතියක් ඇති වෙන්න පුළුවන්කම තියේවි. එතකොට ඒ එන උදාසීනකමද ඒ එන ස්වභාවයද පරිබාහිරයි කියලා දකින ගමන් එයද අහුවෙනවා නම් අතට අහුවෙනවා නම් හොඳට දැනෙනවා නම් ඒ එන ස්වභාවය එයද විදර්ශනා කොට දැක ගන්නවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ සමතයට ඇවිල්ලා එන අරමුණු ගැන මේ ජීතනෝන කතා කරේ. සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා වැඩ කරනකොට උනත් සමහර වෙලාවට මේ එහෙම අදහස් එනකොට අපිට ওই විදිහට මෙනෙහි කරන්න පුළුවන් නේද කියන එක මට හැම්පුණා. අන්තනේ මම අරුද කියලා උන්වහන්සේ මට ඉගෙන පෙරදීමක් කරනවා. ඇත්තටම විදර්ශනාවේ කිසිම වෙනසක් නැහැ වාඩි වෙලා සමතය උදා කරගෙන කරන විදර්ශනාවේ සහ සාමාන්‍ය කටයුතු කරන වෙලාවේ කරන විදර්ශනාවේ ක්‍රමවේදයේ කිසිම වෙනසක් නැහැ. එකම ක්‍රමය පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් මෙහෙම ගමුකෝ අපි සක්මන් කරනවා කියලා. සක්මන් කරනකොට සම්පූර්ණම සමතයක් අපිට ඇති වෙන ටික වෙලාවක් යනවා. මොකද අපි ඇස් ඉවර කරගෙන එහෙම එක කරගෙන යන නිසා. එහෙම ටික වෙලාවක් හොඳට චිත්ත සමතය ඇති වුණාම එතෙන්දිත් අපිට ඒ අරමුණ අල්ලගෙන සක්මනත් එක්ක විදර්ශනා කරන්න පුළුවන්. ඇත්තම සක්මන තුළ ඊළඟට මේ ඔය ඉන්ද්‍රිය භාවනා කියලා උගන්වනවනේ. ඉන්ද්‍රිය හය අලගෙන ඔය සමත භාවනාවේ ඉඳගෙන ඉන්ද්‍රිය භාවනාව කරන එක තමයි එකක් ඔය මනස අල්ලගෙන කරන එක ඇහැ කන නාසය දිව ශරීරය අල්ලගෙන විදර්ශනා කරන ක්‍රමය තමයි අනිත් ක්‍රමය. ඒ කියන්නේ ඒවා අත් විඳින ගමන් ඇහැ කන නාසය පරිහරණය කරන ගමන් විදර්ශනා කරනවා. මොකද ඇලීම ගැටීම කියන එක හැදෙන්නේ වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙමෙයිනේ නිහඬ වෙද්දි විතරක් නෙමෙයිනේ. එතකොට බාහිර අරමුණු බාහිර දේවල් එකතු වෙනකොට අපිට ඇලීම ගැටීම කියන එක තමයි සම්බන්ධ වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ ස්වභාවය එන අරමුණට ඇලීමෙන් ගැටීමෙන් උත්තර දෙන එකනේ. අපි නොඇලී නොගැටි විදර්ශනාවෙන් උත්තර දෙනවා ඒකට. සාමාන්‍ය. දැන් අපි හිතමුකෝ මොනවා හරි දෙයක් අපි දැක්කා. උදාහරණයකට මෙහෙම ගමුකෝ දැන් අපි කෑම ගන්නවා. කෑම ගන්නකොට අපේ තියෙන්නේ කෑමේ වර්ණනාවනේ තියෙන්නේ. කෑම මෙහෙමයි හරමයි කියලා කෑම පිළිබඳව අපේ තියෙනවනේ ඩෙෆිනිෂන් එක. ඒ ඩෙෆිනිෂන් එක නවත්තලා අපි කෑම විදර්ශනා කරනවානේ. කෑම කියලා කියන්නේ කෑම අරමුණු කරලා අපේ හිතේ ඇති වෙනවනේ රාග දෝෂ මොහ. ඒක විදර්ශනා කරනවා. ඇත්තටම ආහාරය නිසානේ මේ ශරීරය හැදිලා තියෙන්නේ. ආහාරය විදර්ශනා කරනවා කියලා කියන්නෙම කෑම පිඟාන විදර්ශනා කරනවා කියලා කියන්නෙම මුළු රූපස්කන්ධයම විනිවිද දකින්න පුළුවන්. ඇයි? කෙස්ලොම් නියදත් සෙම්මස් නහර මේ මේ සෙමසටු කබ කඳුළු සියල්ලම ආහාර නිසා හැදිච්ච ඒවා. ආහාර පිඟාන අතට ගත්තු කෙනෙකුට දැනෙනවනම් මේ මුළු මහත් ශරීරයම මේ කැම පිඟානේ නේද තියෙන්නේ කියලා. ඒකම ලොකු විදර්ශනාවක් වෙනවා එතන. එතනින් එහාට ආය ආහාරයට ඇලෙන්නවත් රූපයට ඇලෙන්නවත් හේතු හැදෙන්නට යනවා. පැහැදිලිද මන්ද කියන විදිය ආහාර පිඟාන ගන්නකොටම මේ තියෙන්නේ සෙමසොටුක මොකන්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. අප්පිරිය කරන්න නෙමෙයි මේ කියන්නේ. මේ මුළු කයම මේ කෑම පිඟාන ඇතුලේ නේද තියෙන්නේ කියලා දැක්කොත් මෙනෙහි කරගත්තොත් ඇයි මේ සෙමසොටු කබ කඳුළු මල මුත්‍රා මේ සියල්ල කෙස්ලම් නේදත් කියන්නේ ආහාර ආහාරය නිසාම හැදෙන එක. එතකොට එහෙම මෙනෙහි කරගත්තොත් එය අපිට බොහෝ කාලයක් විදර්ශනාවම වෙනවා. එතකොට ආහාර පිඟානම අරගෙන විදර්ශනා කරන්න බලන්න. එතනම අපිට බොහෝම අපූර්ව විදර්ශනාවක් හැදෙනවා. මං හිතන්නේ පැහැදිලි ඇති ඊළඟට මේ අනිකුත් හමු වෙන සියලු අරමුණු. ඒ විදිහටම දකින්න අර මේතනනම් ප්‍රශ්නෙට දුන්න උත්තරයම තමයි අනිත් වෙලාවල් වලට තියෙන්නේ සමහර වෙලාවට මේ මම එකක් කරනවා මේ ජෝගින් කියලා කියන්නත් බෑ ඒක දින මම නිකන් වේගෙන් ඇවිදින පංකල්වත් එක්ක එහෙට මෙහෙට ඇවිදින ගමන් මොකද කරන්නේ? ඉන්ද්‍රිය 6 මෙනෙහි කරනවා. මම මේ මෙනෙහි කරන්න ගියහම ඇහැ හැදිච්ච හැටි බලනවා. ඇහැ හැදිච්ච හැටි බලන අර වට්ටෝරු ටික ඔක්කොම මතක් කරගන්නවා. අපි ධර්මයේ තියෙන හැටි, සූත්‍ර පිටකේ තියෙන හැටි, සේරම ටික මතක් කර කර යනවා. ඒතර එක කෙලවරකින් ඉඳන් අනිත් කෙලවරට ඇහැ විතරක් බල බල යනවා. ඊට පස්සේ ඒ කෙලවරින් ඉඳන් අනිත් කෙලවරට ආපස්සට යනකොට රූපය පැත්ත බලනවා. එතකොට අර වට්ටෝරු ආයෙත් මේකට සමාන වට්ටෝරුවක් නේ තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉවර වෙනකොට අර කොනට යනකොට ඒක ඉවරයි. ඒ කොනේ ඉඳන් දෙක එකතු වුණාට පස්සේ විඥානය හට ගන්නව නේද කියලා ආයෙ බලනවා. ඊට පස්සේ එක කෙලවරට ඒක ඉවරයි. අනිත් කෙලවරට යනකොට ස්පර්ශය හට ගන්නව නේද කියලා බලනවා. ඔය ටික ලිහලිහා ලිහලිහා ලිහලිහා බලනකොට ඉන්ද්‍රිය හය බලනකොට මං හිතන්නේ හැතැම්ම 3 4ක් ඇවිදලා ඉන්න කාලේ හරි. ඒ විදිහට විදර්ශනා කරන්න පුළුවන්. එහෙම බලා ගන්නත් ලයික එක ක්‍රම. සමහර වෙලාවට එහෙම ඇවිදිනකොට මම කවුරු හරි මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මේ මතකය අල්ල ගන්නවා. අල්ලගෙන මේ උනේ මනසට අරමුණක් ආපු එක නේද? අහවලා මතක් වෙච්ච එක නේද උනේ? එතකොට අසවලා කියලා හම්බ වෙලා තියෙන මොකද සිතුවිල්ල. අසවලා කියලා මම දැන් හොයාගෙන ගියොත් මට හම්බ වෙන්නේ ඇහැට හම්බ වෙන්නේ මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු ටිකනේ හම්බ වෙන්නේ. එහෙනම් එතකොට ඈ ඉස්සරහට එනවා පඨවි ආපෝ තේජෝ ආයෝ ටිකක්. එහෙම එහෙම ආයෙත් අර ක්‍රමේම ආයෙ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ කරන්නේ මොකද්ද? රූපය කෙරෙහි අපි කලකිරවනවා නැත්නම් රූපයට නොයල්ම හදනවා විරාගය හදනවා එහෙම බලන්න බලන්න නොයල්මමයි හැදෙන්න තියෙන්නේ ඇලෙන්න හිතෙන්න ඒ විදිහට බලන එකක් විදර්ශනා ක්‍රමයක් මම හිතන්නේ පැහැදිලි ඇති සසඳන උනාට සෝසාන සොඳට පැහැදිලි උපහාසයට ගොඩක් සාමනහන්සර විනිත කිව්ව විදිහට දැන් මේ සිතිවිල්ල ඒ විදිහට මෙනෙහි කිරීමට චිත්තානුපස්සනාව වෙනවද ඔව් එතෙන්දි චිත්තානුපස්සනා භාවනාවට සම්බන්ධතාවය තියෙනවා. අපි චිත්තානුපස්සනාව කතා කරමු ඉස්සරහ දවසක. එතකොට ඒ එන සිතට එන අරමුණනේ බලන්නේ. ඒ බලනකොට ඒ අරමුණු චිත්තානුපස්සනාව වෙනවා. ඊට පස්සේ ඒක වේදනානුපස්සනාවෙත් ඇත්තටම සම්බන්ධය තියෙනවා. දැන් රූපය, ශබ්දේ, ගන්ධේ, රසය, ස්පර්ශය බලනකොට ඒ ටික කායානුපස්සනා කියලා. අතන මනසට එන අරමුණ විග්‍රහ කරලා බලනකොට ඒක චිත්තානුපස්සනාවක් වෙනවා වේදනානුපස්සනාවක් වෙනවා ඇත්තටම. වෙන අදහසක් නැති නිසා දැන් මේ අද මාතෘකා විදියට ගත්තේ නැතත් මම සූත්‍රයක් කියන්න හිතාගෙන ආයෙ ඇත්තන්ට. ඒක මේ කියන්නම් මොකද මේක බොහොම ලස්සන කවුරුත් අහලා ඇති රසවත් ඒ වගේම ඊ타මත්ම ප්‍රයෝජනවත් සූත්‍රයක් ඊළඟට මම ඔයත්තන්ට කිව්වනේ අර විදර්ශනාව කරන්න ඕනේ මේ සමතයේ නිකන් බලාගෙන හිටියට වෙන්නේ නෑ කියලා 100ට 200කින් බුදුහාඳුර දේශනා කරනවා කියලා එන්නේ කාරණාවට පැහැදිලිතාවයක් ඇති කරගන්න මේ මේ සූත්‍රය පොඩ්ඩක් කතා කරමු මම හිතන්නේ අහලා ඇති මේ ගිය සූත්‍රය කියලා ලස්සන කතාවක් තියෙනවා ඒකේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ චාලිකා කියන නගරයක් කිට්ටුව චාලිකා කියන පර්වතය මුල් කරේ පර්වතයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එතකොට ඒ දවස්වල මේ මේගිය කියලා හාමුදුරන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වෙලා හිටියා. ඒ කියන්නේ මේ ආනන්ද හාමුදුරුවෝ නිත්‍ය උපස්ථායක වෙන්න කලින් ඉඳපු අය. ආනන්ද හාමුදුරන් වහන්සේ නිත්‍ය උපස්ථායක වුණාම වෙන කවුරුත් උපස්ථායක වෙලා නැහැ. උන්වහන්සේ තමයි ඒ ඒ උපස්ථායක තනතුරු දරුවේ දිගටම. එතකොට මේ ගිය හාමුදුරුවෝ අර ඉඳපු කණ්ඩායමේ එක්කෙනෙක්. එතකොට මේගිය හාමුදුරුවෝ ඒ කිට්ටුව තියෙන ගම්මානයකට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියහම මේ කිමිකාලා කියන ගංගාව අයිනේ තියෙනවා අඹවනයක්. ඒ අඹවනේ දැක්කහම මේ හාමුදුරන්ට බොහෝම ප්‍රියශීලී බවක් ඇති වුණා. මේකනම් භාවනා කරන්න හොඳ තැනක් කියලා. අපිත් ඔය කැලෑවල් ළඟ යනකොට හිතන්නේ මේ දකින දකින කැලෑව භාවනා කරන්න හොඳයි කියලා හිතන් ඉන්නවනේ අපි. <laughs> ඒ වගේ මේක නම් මට භාවනාවට හොඳ දැනක් කියලා හිතිලා පින්ඩපාතේ කරගෙන ගිහිල්ලා බුදුහාඳුර ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම මෙහෙම පින්ඩපාතේ ගිහිල්ලා එනකොට මෙහෙම අඹවණයක් දැක්ක. ඒකනම් භාවනා කරන්න බොහොම හොඳ තැනක් මං යන්නද. ඊට පස්සේ බුදුහාඳුර කියනවා මේ මේ ගිය ටිකක් ඉන්න කලබල නැතුව මොකද මම තනියෙන් කවුරු හරි එනකන් ඉන්න. ඊට පස්සේ බුදුහාඳුර කිව්වේ කවුරු හරි එනකන් ඉඳලා යන්න කියලානේ. ගිය හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මේ බුදුහාමුදුරන්ට ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහනේ. භාවනා කරලා නිවන් දැකලා ඉවරයි මට එහෙම නෑ භාවනා කරගන්න තියෙන මං යන්නද. ඊට පස්සේ බුදුහාමුදුර දෙවනි සැරේටත් කියනවා නෑ මේ ගියේ කවුරු හරි එනකන් ඉන්න මං විතරයි ඉන්නේ. ආයෙ කියනවා. බුදුහාරොන්ට ඉතින් කරන්න දෙයක් නැහනේ මතුවට අපිට තමයි තව වැඩ තියෙන්නේ කියලා. තුන්වෙනි සැරේටත් කියනවා. බුදුහාර ඒත් කියනවා යන්න එපා කියලා. තුන්වෙනි සැරේටත් අරම කිව්වම කියනවා එහෙනම් ඉතින් භාවනා කරන්න යන කට්ටිය ඉතින් අපි මොකටද වළක්වන්නේ එහෙනම් යන්න කියලා කියනවා. යන්නේ භාවනා කරන්නනේ. එහෙනම් යන්න කියනවා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ගිහිල්ලා ගහක් මුල අඹ ගහක් මුල වාඩි වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. දැන් එතන භාවනා කරන්න තිබිච්ච කැමැත්තක් තියෙනනේ බලවත්. වාඩි වුණාට පස්සේ මේ හාමුදුරුවන්ට කාම විතර්ක, හිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක හොෝගාලා එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ නෙක්ඛම්මයට හිත එන්නෙම නැහැ. කෙලෙස් වලටමයි හිත එන්නේ. කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කලබල වෙලා දාලා එනවා ආයි. උන්වහන්සේ හිතනවා මං බොහොම ශ්‍රද්ධාවෙන් මහණුනි. ගිහි ගෙදර ඇතැරලා ආවේ සියල්ල ඇතැරලා ආවේ බොහොම ශ්‍රද්ධාවෙන්. ඒ ඇවිල්ලත් මට ඇයි මෙච්චර මේ කාමසිතුවිලි එන්නේ කියලා දැන් පසුතැවෙනවා. එහෙම පසුතැවි පසුතැවි බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා මෙන්න මෙහෙම ගියාම මෙහෙම වුණා ස්වාමීනි ඒක හරි පුදුමයක් අද්භූතයි මේ මෙච්චර මේ ශ්‍රද්ධාවෙන් මහාන වෙලත් මේ සියල්ල අතහැරලා ඇවිල්ලා මහාන වෙලත් මෙච්චර වීරිය කරලත් මට ඇයි තාම මෙහෙම ඒවා එන්නේ කියලා මට භාවනා කරගන්න බෑ මං ඒකයි ආවේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ දේශනා කරනවා මේ ගිය පුහුණු උනේ නැති දමණය නොවුණු හිත දමණය කරගන්න සාක්ෂාත් නොවුණු නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන කාරණා පහක් තියෙනවා. හිත দমনය වුණේ නැත්තම් දැන් ඔය කියන්නේ ගිහිල්ලා මේ සිතුවිලි ආව කියන හිත দমনය වෙලා නැහැ කියන එකනේ. ඒක කරගන්න ක්‍රම පහක් තියෙනවා. ඒ ධර්මතාව ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. එතකොට තමයි ඔක හරියන්නේ. පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රයන් ඈස්තුරු කරන්න ඕන. කල්යාණ මිත්‍ර කියලා කියන්නේ සත්පුරුෂයන්. නිවන අරමුණු කරගෙන කුසල් වඩන පිරිස. ඒ අයගේ ඇසුර තියෙනුනේ ධර්ම කතාව හම්බ වෙන්නේ එතකොට. කොච්චර බණ භාවනා කරන්න ගියත් අපිට තාම ප්‍රමාද දෝෂ ඇති වෙලා තියෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් එන්න ඕන මොටිවේෂන් එක හම්බ වෙන්නේ අපිට. එතකොට මගේ ජීවිතෙත් ඒක හරිය අඩු එකක්. මටත් හාමුදුරුවෝ කියලා කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා නැහැ. බොහොම කෙනයි දෙන්නයි හම්බ වෙලා තියෙන්නේ. ගිහි අය කීප දෙනෙක් හම්බ වෙනවා. බොහොම අඩුවෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ ස්වභාවය ඉතින්. සමහර වෙලාවට සූත්‍රයක් කතා කරමු කියලා කතා කරත් මොකක් හරි එකක් කියලා යනවා. එන්නේ නැහැ. එහෙම අල්ලගන්න හරි අමාරුයි. ඒක ඒගොල්ලොන්ගේ දෝෂයක් නෙවෙයි ඒක මගේ දෝෂයක්. ඉතින් මම දැනගන්න ඕනේ ඊට පස්සේ මම හදාගන්න. ඒ වගේ තියෙනවා. එතකොට පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් වැසුරු කරන්නේ. කුසලයට කැමති දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥාවලට කැමති පිරිසක්ම තමයි ඇසුරු කරන්න ඕනේ. එතකොට තමයි මේකේ ගැම්ම හැදෙන්නේ අපිට වැඩපිළිවෙලට. පහසුව හැදෙන්නේ. පළවෙනි කාරණා. දෙවෙනි එක තමයි සිල්වත් වෙන්න ඕන. සීලය පිරිසිදු වෙන්න ඕන. සීලය නැතුව සමාධිය එන්නේ නැහැ. සමාධිය කියන්නේ සීලයමයි. එතකොට සීලයයි සමාධියයි දෙක එකට යන්නේ. සමාධියම සීලය වෙනවා. සීලයම සමාධිය වෙනවා. ඒ නිසා දෙන්න එකට සම්බන්ධයි. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නැත්නම් නිවන උපකාර කරලා තියෙන සීලය. පාතිමොක්ක කියලා කියන්නේ නිවනට පමුණුවනවා කියන අදහසින්. නිවනට පැමිණවීම පිණිස තියෙන සීලය ආර්ය සීලය පංච සීලය අට සීලය දස සීලය ආදී ඒ සීල් ඒ සීලයත් ආපහු මුලටම ගියත් එහෙම සම්මාදිට්ඨිය නැතුව රකින්න බෑ සම්මාදිට්ඨිය නැතුව රැක්කට සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වෙන්නේ එතකොට ආර්ය සීලයක් වෙන්නේ එහෙම දෙවනි තුන්වෙනි කාරණාව තමයි චිත්ත සමතයට විදර්ශනාවට හේතු වන දැහැමි කතාවක් ඇහෙන්න ඕන මොනවද ඒ කතා අල්පේච්ඡතාවය ගැන කතා. සරලතාවය ගැන කතා. ඊළඟට විමුක්තිය ගැන කතා, නිවන ගැන කතා. ඒ කොටින්ම කියනවා නම් ධර්මය නිවන අරමුණු කරගත්තු චතුරාර්ය සත්‍ය අරමුණු කරගත්තු ධර්මය අහන්න ඕනි සාකච්ඡා කරන්න ඕනි. ඒක තමයි මේ කාරණා. එතකොට එහෙම කතාවල් ලේසියෙන් ලැබෙන්න ඕන. ඒක ලස්සන pāli වචන තුනක් තියෙනවා. නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී කියලා. එතකොට ඒකේ අදහස තමයි නිකාමලාභී කියලා කියන්නේ එහෙම ධර්මය පිළිබඳ කතාවක් Tamanට කැමති විදියකට ලැබෙන්න තියෙනවා. කැමති විදියට පහසුවෙන් ලැබෙන්න ඕනේ මේ කතාව. දුෂ්කරව ලැබෙන්න ගියත් හොය හොයා මහන්සි වෙන්න වෙනවනේ. ඒ කියන්නේ බොහොම පහසුවෙන් හම්බ වෙන එකක් වෙන්න ඕන. ඊට පස්සේ සුවසේ ලබන්න ඕනේ. දුෂ්කරතා නැතුව පහසුවෙන්ම ලැබෙන්න ඕනේ. කැමති විදියට පහසුවෙන්ම ලැබෙන්න ඕනේ. විපුලව ලැබෙන්න ඕනේ කියන්නේ බහුල වශයෙන් කුළුල් වශයෙන් එක ලැබෙන්න ඕනේ. එහෙම ලැබෙනකොට ඒකත් භාවනාවට උපකාරයක්. හතරවෙනි කාරණාව තමයි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නත් කුසල ධර්මයන් උපදවන්නත් වීරිය කරන්න ඕන. කෙලස් තවන වීරියෙන් යුතුව උත්සාහයෙන් දියුණු වෙන්න ඕනි. එතකොට උපකාර වෙනවා භාවනාවට. පස්වෙනි කාරණාව තමයි උදේවැය දකින්න ඕන. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කොට බලන්න ඕන දුක නැතිවීම පිණිස බැලිය යුතු ආකාරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දුක නැති වෙන්න නම් බලන්න ක්‍රමයක් කියනවා. ඒ ක්‍රමයට බලන්න ඕනේ. මොකද්ද ක්‍රමය? විදර්ශනා කරලා බලන්න ඕනේ. උදේවය බලනවා කියන්නේ විදර්ශනා කරනවා කියන එක. එහෙනම් විදර්ශනා කර කර බලන්න ඕනේ. එතකොටත් උපකාර වෙනවා චිත්ත සමතයට. ඔන්න ඔය කාරණා පහෙන් උපකාර වෙච්ච කෙනාට තමයි භාවනාව සාර්ථක වෙන්නේ. කල්යාණ මිත්‍ර ඇසුරත්, සිල්වත් භාවයත්, පහසු ධර්ම කතාවත්, ඊළඟට වීරයත්, කුසල් උපදවන්න අකුසල් බැහැර කරන්න වීරයත්, සමත විදර්ශනාවත් නැවත. ඒ විදිහට ඒ කාරණා වලින් උපකාර වෙනකොට තමයි මේ භාවනාව සාර්ථක වෙන්නේ. ඔය කාරණා පහෙන් පෝෂණය වෙන උදවිය දැන් මේ කියන එක හොඳට ගන්න පැහැදිලිව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සීලයෙන් ධර්ම කතාවෙන් වීරයෙන් විදර්ශනා සමතාදියෙන් හොඳට තියුණු කරගන්න කෙනා හිත ඊට පස්සේ තව කාරණා හතරක් කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ මොකද්ද එහෙම කෙනා තමයි ඊළඟට නිවන අරමුණු කරලා භාවනා කරන්න ඕනේ මතක් කළා නේද සතිපට්ඨානයයි සතිපට්ඨාන භාවනාවයි සතිපට්ඨාන භාවනා මාර්ගයයි කියලා එකක් තියෙනවා කියලා. ආන් ඒවා මේවට සම්බන්ධයි. අපි භාවනා කරනවා කියලා කරන්නේ ඇස් වහගෙන වාඩි වෙලා බලාගෙන ඉන්නේ. ඒක භාවනාව නෙවෙයි. ඒ භාවනා කරන්න සූදානම් වෙන එකද ඒක කියන්නේ. ඒකද කියන්නේ. භාවනා කරන්න සූදානම් වෙනවා. භාවනා කරන්න සූදානම් වීම භාවනාවේ කියන්න බෑ. භාවනාව කියලා කියන්නේ කෙලස් කපන එකට. ඇත්තටම සතිපට්ඨානය කියලා කියන්නේ සමතයට. සතිපට්ඨාන භාවනාව කියන්නේ විදර්ශනාවට. අපි කරන්නේ සතිපට්ඨානය සමතය කර කර ඉන්න විදර්ශනා කරන්නට. කෙලස් කැපෙන්නේ අපි. එහෙමනම් අපි මෙච්චර කරපු භාවනාවල හැටියට අපිට මේ උපාදානස්කන්ධ දුර වෙලා ගොඩක් හරියට උනා නැගයි. අහුවෙලා නැහැ අපිට ට්‍රැක් එකට වැටිලා නැති නිසායි වෙලා තියෙන්නේ. මොකද අපි කරන්නේ ආනාපාන සතිය වඩනවා, අසුබේ වඩනවා, සම්මාදිට්ඨිය නැතුව යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ඔසෝදිහා බලන්නේ. අපි ඒකනේ කිව්වේ ආරස්ථානික මාර්ගය වෙන එකක් ආනාපාන සතිය වෙන එකක් චතුරාර්ය සත්‍ය තව එකක් අපිට. එහෙම නැහැ. ආර්යස්ථානික මාර්ගය වඩනවා කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියන එකයි. සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක. ඒක අවබෝධ වෙනවා කියන්නේ නිවන් දකිනවා කියන්නේ. ওই ටික එකට තියෙන එකක්. වෙනම කරන්න බෑ. එතකොට ඒ ටික හම්බ වෙන්න නම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී දේවල් ටික හදාගත්තු කෙනා මෙන්න මේ ධර්මතා පහේ ඔය ඉසෙලින් කියපු කාරණා පහේ පිහිටලා ඉඳගෙන තව හතරක් කරන්න ඕනි මතුවට. ඉස්සරහට කරන්න තියෙනවා හතරක් මොනවද? අසුභා භාවේ තබ්බා රාගස පහනයි අසුභය වඩන්ඩලු රාගය නැති කරගන්න. හැබැයි අර ක්වොලිටිස් තියෙන්න ඕන. ඒව නැතුව අසුභය වැඩුවට වැඩක් නැහැ. ඊළඟට මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. තරහ නැති කරගන්න මෛත්‍රිය වඩන්ඩලු. ආනාපානසති භාවයේ තබ්බා විතක්ක විතක්කපච්ඡේදාය විතර්ක දුරු කර ගැනීම සඳහාමයි ආනාපානසතිය වඩන්නේ. අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුගාතාය. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්නලෝ මාන්නේ දුරු කර ගැනීම සඳහා. අනිච්ච සංඥාව මෙනෙහි කරන කෙනාට මොකද වෙන්නේ? අනිත්‍ය සංඥා විදියට අනිත්‍ය සංඥාව මෙනෙහි කරන කෙනාට ආත්ම සංඥාව දුරු වෙනවා. එතකොට අනාත්ම සංඥාව ඇති කෙනාට අස්මිමානය සම්පූර්ණයෙන්ම ඉවතට යනවා මේ ජීවිතේම නිවන ලැබෙනවා කියලා කියන්නේ එතනයි. අසුබේ වඩන්නලු රාගය දුරු කරගන්න අසුබේ කියලා ගන්නකොට කායानुපස්සන ඔක්කොම ටික අයිති ඒකට. කායानुපස්සනාවම අයිති අසුබේ ගන්නකොට ඊළඟට ව්‍යාපාදය නැති කරගන්න තර මෛත්‍රිය වඩන්නලු ආනාපාන සතිය වඩන්න කියන හිතේ තර්ක දුරු කරගන්න විතර්ක භාවය දුරු කරගන්න අනිත්‍ය සංඥාව වඩන්න කියනවා අනාත්මතාවය ඇති කර ගැනීමට මේ අස්මිමානය දුරු කර ගැනීම සඳහා අස්මිමානය නැති කරගන්න අනාත්ම සංඥාව වඩනකොට අස්මිමානය හිටින්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා ඒ ධර්මතාව ටික වැඩෙන්න ඕන ඉතින් ඒකට සම්බන්ධ කරලා තව කාරණාවක් කියන්න තියෙනවා ඒ කාරණාව කියන්න ඕන නිසා මම තව සූත්‍රයක් එතනම සම්බන්ධ කරනවා නන්දක කියලා සූත්‍රයක් දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වැඩ ඉන්නකොට මේ උපස්ථාන ශාලාවේ ඉන්න රැඳිලා ඉන්න භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන නන්දක කියලා හාමුදුරු නමක් බණක් කියනවා. බුදුහාමුදුරෝ ශාලාවට යන්න ගිහිල්ලා දොර ළඟ හිටගෙන බණ කියන නිසා බුදුහාමුදුර ඇතුළුුනේ නැහැ. සෑහෙන්න වෙලාවක් බුදුහාමුදුර හිටගෙන දැන් දොර ළඟ හිටියා. ඊට පස්සේ දැන් බණ ඉවරුණා කියලා දැනුණා. ඇතුලෙන් බන නැවතුණා කියලා දැනුණට පස්සේ බුදුහාමුදුරු උගුර කටපාදලා දොරට තට්ටු කරනවා. ඊට පස්සේ හාමුදුරු කෙනෙක් දොර අරිනවා. බුදුහාමුදුරු ඇතුළට වැඩලා ආසනේ වැඩ ඉඳලා කියනවා නන්දකගේ බන බොහෝම දිගයි. බන නම් බොහොම හොඳයි. බන බොහෝම දිගයි. හිටගෙන ඉඳලා මගේ කොන්ද රිදෙනවායි කියලා. බුදුහාමුදුරු දොර ළඟ හිටගෙන හිටින්නේ සෑහෙන වෙලා බන බොහොම දිගයි. බන හොඳයි. ඒ වුණාට මගේ කොන්ද රිදෙනවා හිටගෙන ඉඳලා කියලා. මේ හාමුදුරුව හොඳටම බය වෙනවා. බුදුරජාන් වහන්සේ දැන් මේ දෝෂයක් කියනවාද කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ බුදුහාර දැනගන්න මෙයා බය වුණා කියලා. ඊට පස්සේ කියනවා නෑ මේ නිකන් ඉන්නවට වැඩිය ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච උදවිය කොහොම ධර්ම සාකච්ඡා කරන එක බොහොම හොඳයි. ඒ නිසා කොච්චර දිග වුණත් මේ අයව එකතු වුණාට පස්සේ නිකන් ඔහේ ඉන්නවට වඩා ධර්ම සාකච්ඡාවක් කරන එක වටිනවා කියලා බුදුහාඳුරෝ අවවාද කරලා ඒක ප්‍රශංසා කළ නන්දගාමුදුරගේ කතාව දිග වුණාට මගේ කොන්ද රිදුනට ඒ කරපු වැඩේ හොඳයි කියලා. තහවුරු කළා අන්තිමට උන්වහන්සේ අන්තිමට කියන උන්වහන්සේ කියනවා නන්දක රැස්සුණු උඹලා විසින් දෙකක් කරන්න ඕන. ඒ කියන්නේ රැස්වීම නැත්නම් එකතු වෙලා ඉන්න කණ්ඩායමක් විදියට හමු වෙලා ඉන්න මේ ආර්ය ශ්‍රාවකයෝ කරන්න දෙකක් තියෙනවා. මොනවද? දයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ. රැස් වුණාට පස්සේ දැහැමි කතාවක් කරන්න ඕන. එක්කෝ ආර්ය තුෂ්ණීම් භාවයෙන් ඉන්න ඕනේ. ආර්ය තුෂ්ණීම් භාවය කියලා කියන්නේ තුන්වෙනි ධානයට ආදී සමවැදිලා නිහඬව ඉන්න ඕනේ. ඕපදූප කතා කරන්නේ නැතුව. ඔය දෙකෙන් එකක් කරන්න ඕනේ කියලා කියන්නේ. එක්කෝ දැහැමි කතාවක් කරන්න ඕනේ, එක්කෝ නිහඬව ඉන්න ඕනේ. නිහඬව ඉන්නවා කියලා කියන්නේ නිකන් ওই බුම්මන් ඉන්නවා කියන එක නෙමෙයි. සතියෙන් ඉන්න ඕනේ. සමතේට හෝ විදර්ශනාවට එළඹිලා නිහඬව ඉන්න කියන එකයි කියන්නේ. එහෙම සාමාන්‍යයෙන් අපිට ඉන්න බෑනේ. දෙන්නෙක් එකට ඉන්නකොට අපිට හිතෙනවා එක්කෙනෙක් කතා නොකරොත් අනිත් එක්කෙනා තරහ වෙයි කියලා. නිහඬ වෙන්න කැමතිම නැහැනේ අපි. එතකොට එහෙම ඉන්න කියලා බුදුහාඳුර දේශනා කළා උන්වහන්සේ නැවත දේශනා කරනවා මෙන්න මේ විදිහේ මේ වැඩපිළිවෙලක් ඒක චුට්ටක් කතා කරන්න වෙනවා මේ විනාඩි කිහිපයක් අරගෙන යම් කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවන්තයි මේ ඒ බලන්නේ ක්‍රමවේදය කියන යම් කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවන්තයි හැබැයි සිල්වත් නැහැ. එතකොට එකක් තියෙනවා එකක් නැහැ. ඊට පස්සේ කොහොමද ශ්‍රද්ධාව නිසාම කොහොමද සීලයක් පිරිසිදු කරගන්නවා. හැබැයි සීලය හොඳට පිරිසිදු කරගත්තට දැන් ශ්‍රද්ධාවක් තියෙනවා සීලයක් තියෙනවා සමතය නැහැ. චිත්ත විවේකය නැහැ. චිත්ත සමතය නැහැ. එහෙම දන්න එක්කෙනා මොකද කරන්නේ? මම ශ්‍රද්ධාවන්තයි සීලයක් තියෙනවා මගේ චිත්ත සමතය නෑ නේද කියලා යකිනා මොකද කරන්නේ සීලයත් හදාගෙන ශ්‍රද්ධාවත් හදාගෙන සමතයත් උදා කරගන්නවා සමතය හදාගත්තු එක්කෙනාට මොකද වෙන්නේ හැබැයි ඒ සමතය හදාගත්තට ඒ කෙනාට විදර්ශනාව නැහැ. ඒ කියන්නේ බුදුහාඳුරෝ දේශනා කරනවා එහෙම විදර්ශනාව නැති කෙනා කල්පනා කරනවා ඒ කෙනාට අර අධිපඤ්ඤා ධම්ම විපස්සනා ඒ කියන්නේ මේ සංස්කාරයන් විදර්ශනා කරන ගතියක් එයාගේ නැහැ. සංස්කාර විදර්ශනා කරන්නේ ඒ නිසා එයාගේ මාර්ගය සම්පූර්ණ වෙන්නේ සීල ශ්‍රද්ධාව හදාගත්තා සීලය හදාගත්තා චිත්ත සමතයත් හදාගත්තා නමුත් විදර්ශනා කරන්නේ නැහැ විදර්ශනා කරන්නේ නැති කෙනා මොකද වෙන්නේ ඒක හරියට මේ වගේ කියනවා. දැන් සිව්පාවෙක් ගත්තාම සතෙක් ගත්තාම කකුල් හතරක් තියෙන සතෙක් ගත්තාම එක කකුලක් නැති වුණොත් එහෙනම් මේ සතා සම්පූර්ණ නැහැනේ. කකුල් හතරම තිබුණොත් තමයි සම්පූර්ණ. ඒ වගේ ශ්‍රද්ධාව තිබුණත්, සීලය තිබුණත්, සමාධිය තිබුණත් වැඩක් ප්‍රඥාව නැත්තම් විදර්ශනාව නැත්තම් මේ කියන්නේ අණ්ඩක් නැහැ වගේ තමයි. එතකොට යම් කෙනෙක් සීලයක් තියෙනවා නම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් චිත්ත සමතයක් තියෙනවා නම් ඒ කෙනා විදර්ශනා කළ යුතුමයි. ඒ විදර්ශනා කරන කෙනා තමයි නිවන් දකින්නේ. ශ්‍රද්ධාව තිබුණාට සීලය තිබුණාට චිත්ත සමතය තියෙනුණාට නිවන් දකින්නේ. ඒ ටික ඔක්කොම මොනවද උපකාරක ධර්ම. විදර්ශනාවට. ඒ ටික කෙරුණොත් විතරයි නිවන් දකින්නේ. විදර්ශනාවත් කෙරුණොත් විතරයි නිවන් දකින්නේ. එතකොට ඒ විදිහට යම් කෙනෙක් සද්ධාවයි සීලයයි සමාධියයි හදාගෙන විදර්ශනා කරනවා නම් ඒක තමයි කෙලෙස් නැති වෙන්න හේතු වෙන්නේ නැත්නම් නිවන් දකින්න හේතු වෙන්නේ. ඉතින් ඒකේ තව කාරණා කීපයක් තියෙනවා කතා කරන්න අද වෙලාව නෙමෙයි අපිට. ඒ කියන්නේ මේ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කියන කාරණාව හරි හැටි අපිට ලැබෙනවා නම් සමත විදර්ශනාව හොඳට අපේ වැඩෙනවා කියන එක තමයි ඒකෙන් තහවුරු කරන්නේ. එතකොට අපිට ඒක පහසුවෙන් ලැබෙනවා නම් අර එක කකුලක් නැතුව කකුල් තුනකින් ඉන්න සතාට කකුලක් තිබුණොත් කකුල් හතරම සම්පූර්ණ වෙලා පහසුවෙන් ඉන්නවා වගේ විදර්ශනාව වැඩෙනවා නම් අපිට අනිත් කාරණා සියල්ල පරිපූර්ණත්වයට යනවා. සීලය තිබුණත් ශ්‍රද්ධාව තිබුණත් සමාධිය තිබුණත් වැඩක් නැහැ විදර්ශනා කරන්නේ නැත්නම් අර තුනම අබලං වෙනවා. ඒ තුනම අබලං වෙනවා මේ තනි කකුල නැත්තම්. අනිවාර්යෙන්ම ඉතුරු කකුලත් ඕන විදර්ශනාවත් ඕන. ඒක මම මේ කියන්නේ මම කිව්වනේ මේ විදර්ශනාව කියන්නේ සමතයේ නිකම් බලාගෙන ඉන්න බෑ කියලා. බලාගෙන හිටියොත් එහෙම මේ මුකුත් හම්බ වෙන්නේ අපිට. ඒ නිසා මේ කියන්නේ මොකද්ද? සද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා, චිත්ත සමතයක් තියෙනවා. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. චිත්ත සමතේ ඉන්න කෙනා, චිත්ත සමතේ තියෙන කෙනා විදර්ශනා කරන්න. විදර්ශනා කරන්න, විදර්ශනා කරනකොට තමයි කෙලෙස් කැපෙන්නේ. හොඳට මතක තියාගන්න. චිත්ත සමතයෙන් කරන්නේ ඇලීම ගැටීම දෙක සංසුන් කළා හැදෙන්නේ නැති විදිහට පරිසරේ පිරිසිදු කළා දෙන එක විතරයි. අනුසය කැපෙන්නේ නෑ සමතේ. කාලාන්තරයක් තිස්සේ සංසාරේ පුරාවටම ගොඩ ගහගෙන තියෙන අපේ කෙලෙස් තියෙනවනේ. ඒ කෙලෙස් කැපෙන්නේ නෑ සමතේ. මේ කරන්නේ සෙටල් කරන්නේ. ඒ කෙලෙස් ඇවිස්සුනහම කරන කලබලය සෙටල් කරලා දුන්නාම විදර්ශනා කරන්න ඕනේ කියන්නේ නිසයි මේ කියන්නේ මේ ඇති වෙන සංස්කාරයන් විදර්ශනා කළ යුතුයි කියලා. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. සමතේ තමයි බලන් ඉඳලා පහළ වෙන්නේ විදර්ශනාව කරන්න තියෙන එක. ඉතින් ඔය කාරණා ටික තමයි මතක් කරන්න තියෙන්නේ මේ ගිහ සූත්‍රය සහ නන්දක කියන සූත්‍ර දෙක තමයි මම මේ අවසානයේ තෝරගත්තේ. ඉතින් දැන් ඔය ඇත්තෝ කරන කිසියම්ම හෝ භාවනාවක පරමාර්ථයක් තියෙන්නේ නැහැ. පරමාර්ථය වෙන්න ඕන සීල සමාධි ප්‍රඥාමයි. එතකොට හොඳට නිකන් ඉන්න ගමන් මෙනෙහි කරලා බලන්න මොකද මේ සම්මා දිට්ඨියම මේක පටන් අරන් තියෙන්නේ කියලා නිකන් හිතලා බලන්නකෝ. අනිත් ඔක්කොම පැත්තකට දාන්න. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය වර්ධිනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධිනවා කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධිනවා කියන්නේ වර්ධින්නේ මොකද්ද? නිවන වර්ධිනවා කියන එක. එයාට කතාවක් නැහැ ඊට පස්සේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන වෙන මොකුත් නෙමෙයි. ඒක මම නැවත කියනවා පළවෙනි ධර්ම දේශනාවේදී අන්ත දෙක අතාරින්න කියලා මධ්‍යම ප්‍රතිපදාව බාර ගන්න කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන මාර්ගය හැටියට. අපි කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා මාර්ගය ගැන හිතන්නේවත් නැතුව. මාර්ගය වැඩෙන්න ඕන අර කාරණා ටික අවබෝධ වෙන්න ඕනේ. එහෙමයි තියෙන්නේ. මාර්ගය වැඩෙනකොට අර කාරණා අවබෝධ වෙනවා. ඒ විදිහට පිළිවෙල හැදිලා තියෙන. ඉතින් ඔය දැන් මෙතෙක් දවසක් අද මේ පස්වෙනි වතාවට අපි කතා කළේ මේ සමත විදර්ශනා ක්‍රමය සම්බන්ධව කොහොමද යන්නේ කියලා අනුස්සති භාවනා වලින් පටන් අරගෙන මේ කතා කරපු හැම කාරණාවක්ම තහවුරු වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක. ඒ නිසා මේ භාවනා කරන හැමෝම මේ ක්‍රමවේද ටික නැවත නැවත විමසලා බලන්න හිතෙන් එතකොට ඔයත්තර ප්‍රතිඵලයක් උදා වේවි. ඉතින් ඔය කාරණා තමයි අදට කියන්න තියෙන්නේ අද විශේෂමකුත් එකතු කරන්න කතා කරන්න තියනවද නැත්තන්ට? හොඳයි එහෙනම් විශේෂ අදහසක් නැතිනම් අපි අද දවසට සාකච්ඡාව අවසන් කරමු. සංවිධානය කරපු සහභාගී වුණ හැම දිනාටම මේ කතා බහ කරපු ධර්මකාරණා උපකාරක ධර්මයක් වීමෙන් සීල සමාධි ප්‍රඥා වඩා ගන්න දාන සීල භාවනා පුණ්‍යක්‍රියා දිනු කරගන්න අපිට උපකාරක ධර්මයක් වේවා අපි හැම දිනාටම කෙලෙස් දුරු කර ගැනීම පිණිසම මේ ධර්ම සාකච්ඡාවද උපකාරක ධර්මයක් වේවා කියලා අපි අද දවසේ ධර්ම සාකච්ඡාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි